පින්වතුනි අද අපේ ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලේ හතරවෙනි දවස අපි සූදානම් වෙන්නේ අපි දවස් නිමිත ධර්ම කාරණා සාකච්ඡා කරගන්න. අද අපි තෝරගත්තු බුද්ධ දේශනාවත් සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ තියෙන ආසිවිස වග්ගයට අයිති සූත්‍රයක්. හැමෝටම පනිවිරය ලැබෙන් නැති පහුගේ දවස්වල දාරුක් කන්දෝපම සූත්‍රය තමයි අද දවස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මුල් කරගෙන ධර්මකාරණා සාකච්ඡා කරන්න අදහස් කරන්න. දාරුක් කන්ද කියලා කියන්නේ දරකඳක් කියන එකයි. ලී කොටයක් කියන එකයි අදහස. එතකොට දරකඳක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. වික්ෂුන් වහන්සේලාට ඒ පිළිබඳව කියවෙන කාරණා තමයි සාකච්ඡා කරන්නේ. ඒ පිළිබඳ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර දෙකම එකම විදියට කතා වෙන නිසා අපි විස්තර දෙක සූත්‍රයක් අරගෙන සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ඒ දවස්වල අයෝධ්‍යා නුවර ගංගා කියන ගම් ගම් යෝරේ තමයි ඒ දවස්වල වැඩ හිටියේ. බුදුරජාන් වහන්සේ ගංගිහුර වැඩ ඉන්න වෙලාවේ ගඟේ ගහගෙන යන ලොකු දරකොටයක් දැක්කා. ඒ දරකොටේ දැකලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අර ගඟේ දියේ ගහගෙන යන මේ විශාල දරකඳ දැක්කද කියලා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා එහෙමයි කියලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා විස්තර ධර්මපරයායක් ඒකේ කාරණා ටික එකින් එක මතකයේ තියාගන්න උත්සාහ කරනවා නම් හොඳයි. උදාහරණ මෙහෙම පවසනවා භික්ෂුන් වහන්සේලාට ඉතින් මහණෙනි අර දරකඳ මෙතරට ආවෙත් නැත්තම් මෙතර කියන්නේ මෙගොඩ ගම් යෝරේ තමන් ඉන්න පැත්තේ මෙතර. එතරට ගියෙත් නැත්තම් එහා කොටට ගැහුවෙත් නැත්තම් මැද කිඳුනේත් නැත්තම් ගිලිලා ගියෙත් නැත්තම් යටට මිනිස්සු විසින් ගත්තෙත් නැත්තම් මිනිස්සු නොවන අමනුෂ්‍යයන් විසින් ගත්තෙත් නැත්තම් සුලියකට අහු වුනේත් නැත්තම් මම වතුරේ ගහගෙන යනකොට කාලයක් වතුරේ තියනකොට කුණු වෙනවා කඳ කුණු වෙනවා ඇතුළ කුණු වෙනවා එහෙම කුණු වෙලා දි รา පත් වෙලා මේ ගියෙත් නැත්තම් මොකද වෙන්නේ මේ දර කඳ මුහුදට මුහුණලා තමයි ඊට පස්සේ මුහුදට මුහුණලා ඉන්න මේ දරකඳ මුහුදට ගහගෙන යනවා. ඇයි ඒ ගහගෙන යන්නේ? මොකද ගඟේ වතුර පාර මුහුදට තමයි නැමියාව තියෙන්නේ. මුහුදට තමයි නැම්ම හැදිලා තියෙන්නේ. මුහුද පැත්තටම ගඟ ගලාගෙන යන නිසා මෙගොඩට ආවෙත් නැත්තම්, මෙගොඩට ගියෙත් නැත්තම්, මැද කිඳුනේත් නැත්තම්, මිනිස්සු ගත්තෙත් නැත්තම්, අමනුෂ්‍යව ගත්තෙත් නැත්තම් කඳ කුණු වෙලා දි รา පත් උනේ නැත්නම් ඒක කෙලින්ම ගිහිල්ලා මෝදට තමයි වැටෙන්නේ. එතකොට ඒ උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ නුබලාද මහණෙනි කියලා මෙතන ආමන්ත්‍රණය කරනවා. නමුත් පොදුවේ අපි හැමෝටම නුබලාද ඉතින් මෙතරට එන්න එපා. එතරට යන්නත් එපා. පරතරට යන්නත් එපා. පරතර කිව්වේ එහාට. මැද කිඳෙන්නත් එපා. ගොඩට ගහන්නෙත් නැත්තම් මිනිස්සු විසින් ගන්න කෙනෙක් බවට පත් වෙන්නත් එපා. අමනුෂ්‍යයෙන් විසින් ගන්න කෙනෙක් බවට පත් වෙන්නත් එපා. දියසුලියට අහු වෙන්න එපා. ඇතුළත කුණු වුණා වගේ වෙන්නත් එපා. එහෙම නොවි නිවනටම නැමිලා නිවනටම නැඹුරු වෙලා නිවනටම බර වෙලා නිවන පැත්තටම හැරිලා ගමන් කරන්න එතකොට ඒක ඔබ හැම දිනාටම හොඳයි. ඒ කොහොමද ගමන් කරන්නේ? සම්මා දිට්ඨියෙන් යුතුව. එයි සම්මා දිට්ඨිය නිවනට නැඹුරු වෙලා නිවනට නැමිලා නිවනට බර වෙලා තියෙන. ගඟ මොහොතට නැඹුරුව මොහොතට නැමියාව ඇතුව මොහොතට බර වෙලා තියනවා වගේ මොකද පැත්තටම යොමු වෙලා තියනවා වගේ සම්මා දිට්ඨිය නිවනට බර වෙලා තියෙන්නේ නිවනට නැමිලා තියෙන්නේ එතකොට සම්මා දිට්ඨිය තමයි නිවනට ඍජු උපකාරක ධර්මය සම්මා දිට්ඨිය නැතුව මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ එතනින්ද එක භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි මෙතර කියන්නේ මොකද්ද? ඊතර කියන්නේ මොකද්ද? මැද කිඳෙනවා කියන්නේ මොකද්ද? ගොඩ ගහනවා කියන්නේ මොකද්ද? මිනිස්සු විසින් ගන්නවා කියන්නේ මොකද්ද? අමනුෂ්‍යයෙන් විසින් නොමිනිසුන් විසින් ගන්නවා කියන්නේ මොකද්ද? සුලියක් කියන්නේ මොකද්ද? ඇතුළත කුණු වෙනවා කියලා අදහස් කරේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට ඒ උන්වහන්සේ දේශනා කරපු ඒ ස්ථාන ටිකට ධර්මකාරණා සම්බන්ධ වෙනවා. ඒ ධර්මකාරණා ටිකේ තමයි අපිට සාකච්ඡා කරගන්න අදාළ කරුණු ටික එකතු වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා මුලින් මාතෘකාව තියනවා දැන් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ ඉඳගෙන තමයි මේ ටික ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. අපි එතෙන්ට අදාළ විදිහට සාකච්ඡාව යොමු කරගනිමු. මහණෙනි මෙතෙර මෙතෙර කියලා කියන්නේ මෙගොඩ කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6ට නමක්. මෙතෙර කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6ට නමක්. මොනවද ආධ්‍යාත්මික ආයතන 6? ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස. එතෙර, එගොඩ, බාහිර ආයතන 6ට නමක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු නැත්තම් ධම්ම කියන ආයතන 6 මැද කිඳීම ගිලා බහිනවා කියලා කියන්නේ යටට මැදට මැද ගිලෙනවා කියන්නේ නන්දි රාගයට නමක්. ඇලෙනවා කියන එකට නමක්. ගොඩ ගහනවා කියලා කියන්නේ ගොඩට යනවා කියලා කියන්නේ අස්මිමානයට නමක්. මම වෙමි මමය මගේය කියන හැඟීමෙන් ගැනීමට නමක්. මිනිසුන්ගේ ගැනීම කියලා කියන්නේ මිනිසුන් විසින් ගන්න පුළුවන්. මොකද දරකඳ දීගාගෙන යනකොට දරට ගන්න අවශ්‍ය දෙයකට මිනිස්සු ඒක ගන්න පුළුවන්. එතකොට මිනිස්සු විසින් ගන්නවා කියලා අදහස් කරන්නේ මොකද්ද? මෙතන මේ භික්ෂුන් වහන්සේලා ඉලක්ක කළ මේ කතාව කියන්නේ ඒකෙදි අපිත් ඒක අපිට ගලපවා ගන්න සුදුසු විදියකට හදා ගන්න ඕන. මිනිස්සු විසින් ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගෙහියන් එක්ක එකතු වෙලා එකට සතුටු වෙන එකට ශෝක කරන ගිහියොන්ගේ වැඩවලදී දුක සැප බලන්න යනවා කියලා ඒගොල්ලොන්ගේ වැඩපළවලට හවුල් වෙලා උදව් උපකාර කරන්න යන එකට කියනවා ගිහියෝ විසින් මිනිස්සු විසින් ගන්නවා කියලා. ඒක අපි විස්තර කරගමු එකින් එක. අමනුෂ්‍යයන් විසින් ගන්නවා. අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියලා අදහස් කරේ කෙනෙක් මම මේ සීලය ආරක්ෂා කරනවා අසවල් දිව්‍ය ලෝක යන අදහසින්. අසවල් බ්‍රහ්ම ලෝක යන අදහසින්. මරණයෙන් පසු මේ සීලයෙන් මම අසවල් දිව්‍ය ලෝකෙට අසවල් බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනයි කියලා සිල් රකින්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. ඒකට කියනවා අමනුෂ්‍යයෙන් විසින් ගන්නවයි කියලා. සුලියක් කියලා කියන්නේ දැන් සුලියක් විසින් සුලියටත් අහු වෙන්න පුළුවන් කියනනේ දරකඳ. සුලිය කියලා අදහස් කරේ මේ පංචකාම ගුණයට නමක් විදියට. ඇතුළත කුණු වීම කියලා අදහස් කරේ සීලයක් ගුණයක් නැතුව සිල්වත් ගුණවත් කියලා ලෝකෙට ප්‍රදර්ශනය කරන එක. සිල්වත් නැතුව සීලයක් තියෙනවා කියලා පෙන්වන කෙනෙක්. සිල්වත්ව ඉඳගෙන සිල්වත් කියලා පෙන්වනවා. නුගුණවත්ව ඉඳගෙන ගුණවත් කියලා පෙන්වනවා. මවාපානව කියලා කියන ඒ විදිහට. එතකොට ඒ විදිහට තමයි ඇතුළ කුණු වෙනවා කියලා අදහස් කරන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරාම එතන හිටිය නන්ද කියලා ගොපල්ලෙක් හරක් බලන කොළුවෙක්. ඒ ගොපලු කොළුවා කියනවා ස්වාමීනි මම මෙතෙරට එන්නෙත් නැහැ. එතෙරට යන්නෙත් නැහැ. මැද කිඳෙන්නෙත් නැහැ. ගොඩ ගහන්නෙත් නැහැ. මිනිස්සුන්ගේ ගැනීමකට යන්නෙත් නැහැ. අමනුෂ්‍යයන්ගේ ගැනීමකට යන්නෙත් නැහැ. සුලියට අහු වෙන්නෙත් නැහැ. ඇතුළ කුණු වෙන්නෙත් නැතුව ඉන්න කැමති මාව වහන කරගන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගොපලුවට කියන ගොපලු කොල්ලවට කියනවා නන්ද එහෙනම් ගිහිල්ලා හරක් ටික අයිතිකාරයට බාර දීලා එන්න. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි මේ වහු පැටවුන්ට කැමති එළදෙන්නෝ තමන් විසින්ම ඒගොල්ලොත් එක්කම අයිතිකාරය ළඟට මේ ආවි කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ ගිහිල්ලා බාර දීලාම එන්න කියලා. අයිතිකාරයට දීලා එන්න කියලා. ඊට පස්සේ නන්ද ගිහිල්ලා අයිතිකාරයට හරක් ටික බාර දීලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා නොබෝ දවසකින් අරහත්ත්වයට පත් වෙනවා. මේක තමයි සූත්‍ර දේශනාව. ඉතින් අපි ඒ සූත්‍ර දේශනාවේ තියෙන කාරණා සාකච්ඡා සභාවට විවෘත කරන්න කලින් මම කැමති තව පොඩි වෙලාවක් අරගෙන මේ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරගන්න. මේ ගඟේ පාවෙලා යන දරකඳ මුහුදටම නැමියාව තියෙනවා වගේ මුහුදට බර වෙලා මුහුදටම නැඹුරු වෙලා තියෙනවා වගේ මේ නිවන් මාර්ග වඩන්න යන කෙනාට දරකදක් බවට පත්වෙන්න වෙනවා මොකක්ද ඒ දරකද සම්මා දිට්ඨිය නැමැති දරකම් දැන් මේ කතාබහෙන් අපිට පැහැදිලි වෙන්නේ දරකඳ කියලා කියන්නේ මේ ශරීරයම තමයි අපේ මේ ජීවිතේ දරකඳ කියන්නේ අපේ ජීවිතේ එතකොට අපිට මේ ලැබුණු ජීවිතේ නිවන උදා කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අය අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨියෙන් යුතුව තමයි එතෙන්ට යන්න වෙන හේතුව වෙන කිසිම ධර්මයක් නෙවෙයි නිවනට නැඹුරුව තියෙන්නේ නිවනට නැඹුරුව තියෙන්නේ සම්මාදිට්ඨිය එයින් අදහස් කරන්නේ අනිත් ධර්මතා ඒකට නැඹුරු වෙලා නැහැ කියන එක නෙමෙයි කොයි ධර්මතාවය ගැන තිබුණත් වැඩන්නේ සම්මාදිට්ඨිය නැතුව දැන් අපිට කෙනෙකුට කියන්න පුළුවන් මම මෙච්චර කල් භාවනා කරනවා මේ විදිහට භාවනා කරනවා මට මෙච්චර ධානය තියෙනවා මෙච්චර සමාධි තියෙනවා මෙච්චර සමාපatti තියෙනවා මෙච්චර මෙච්චර විදියට මම මේක දිනු කරලා දෙනවා මෙච්චර ධර්මය දන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි මොනතරම් තිබුණත් වැඩක් නැහැ සම්මාදිටිය නැත්තම්. මොනතරම් තිබුණත් වැඩක් නැහැ සම්මාදිටිය නැතුව. ඒ නිසා යම් කෙනෙක් කුමන හෝ විදියකින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පුහුණු කරගෙන යනවා නම් ඒ පුහුණු කරන්න ඕන සම්මාදිට්ඨියෙන් යුතුව. සමහරලාට බොහෝ අය කාලයක් තිස්සේ භාවනා කරගෙන යනවා. හැබැයි සම්මාදිට්ඨිය නැහැ. හිත හොඳට චිත්ත විවේකයටපත් කරගන්නවා. සමාධි වෙනවා. විදර්ශනා වඩනවා කියලා උදේවයත් බලනවා. ඇතිවීම නැතිවීම බලමින් ඒවත් කරගෙන යනවා. හැබැයි සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. ඒක බැලුවහම බැලුව බැලමට තර්කානුකූල භාවයක් තියෙනවා. ඒ වුණාට අපි පසුගිය සතියේත් ඔක කතා කරා දැන් දුක නැති කරන්න ඕනේ කියලා කතා කරනවා නේ දුකට හේතුව තණ්හාවයි කියලා අපි කතා කරනවා. එතකොට අපි තණ්හාව නැති කරන්න උත්සාහ කරනවනේ. මොකද දුක හදන්නේ තණ්හාවයි. තණ්හාව නැති කරන් දුක නැති වෙනවයි කියන එක තමයි අපේ බාර ගැනීමනේ. හැබැයි තණ්හාව නැති කරන්න උත්සාහ ගත්තට දුක මොකද්ද කියලා තේරුම් අරගෙන නෙමෙයිනේ අපි උත්සාහ කරන්නේ. හේතුව අපි දුක කියලා හිතාගෙන ඉන්නේ අපි මේ බිඳින මේ ගත කරන ජීවිතය තුළ එන අපහසුතාව ටිකර දුකයි කියන එක තමයි අපි දන්නේ. වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අමාරුයි නම් ඒක වෙනස් කරොත් සැපයක් දැනෙනවනේ. ටික වෙලාවක් යනකොට ඒ ඉරියව්ව තුළ ආපහු අපහසුතාවයක් දැනෙනකොට ඔන්න ඒක දුකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු වෙන ඉරියව්වකට මාරු වෙනවා. එක්ක හිටපු ඉරියව්වෙම අනිත් පැත්තට මාරු වෙනවා. නවලා තියෙන අත ටික වෙලාවක් යනකොට රිදෙනවා නම් දිගහැර ගන්නවා. දිගහැරගත්තු අත ඉන්න බැරි වෙනකොට නවා ගන්නවා. අපි මේ හැමතිස්සෙම කළේ ඉරියව්වේ ස්වභාවය වෙනස් කරපු එක නේද? රිදෙන එක නැවතිලා. හැඩේ වෙනස් කරා. හැඩේ වෙනස් කරලා තියුවට මොකද වෙන්නේ? රිදෙන එක වෙනවා. අපි මේ කරන්නේ දුක නැති කරනවා කියලා ඒ ඒ අවස්ථාවට හැඩතල වෙනස් කරන එක තමයි කරන්නේ. ඔය කාරණාවෙන් දුක නැති කරන්න බෑ. අපිට හිතෙනවා දැන් දුක හැදෙන්නේ තණ්හාව නිසා ඒ තණ්හාව හැදෙන්නේ මේ ඇහැකනදාසයේ දිව ශරීරයෙන් එන අරමුණු ටික නිසා. ඒ අරමුණු වලට එහෙනම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියාම දුක නවතිනවා කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මගේ ඇහැට රූප පේනවා. ඒ පේන රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වෙනෙහි කරනවා. කාගේ ඇහැට පේන රූපද? මගේ ඇහැට පේන රූප. අනිත්‍ය මෙනෙහි වෙනවා. දුකත් මෙනෙහි වෙනවා. අනාත්මතාවයත් මෙනෙහි වෙනවා. හැබැයි කාගේද? මගේ. මට එන දුක, මට එන මනාපමනාප, මට එන ඇලීම ගැටීම මම එන විදියට මට එන විදියට අරගෙන එහෙනම් මම ඒකට උත්තරයක් දෙනවා කොහොමද? අනිත්‍ය දුකයි අනාත්මයි කියලා. අනිත්‍ය දුකයි අනාත්මයි කියනකොට අර එන මනාපමනාපේ යට වෙනවා. හැබැයි ඉතුරු වෙලා තියෙන්නේ කවුද? මම ඉතුරු වෙලා නේද? එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක නිසා ඒ වෙලාවේ ඇති වෙන තණ්හාව එතනින් යට ගියාට මම කියන තණ්හාව ඉතුරු වෙලා නේද? එතකොට අපෝ කැරකිලා එවිලා දින අයි හිටපු තැනටම නෙමෙයි. කැරකිලා හිටපු තැනටම ආයිත් ඇවිත්. ඒ නිසා එතෙන්දී අපිට නැත්තේ මොකද්ද? සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැති නිසා එතනින් අපිට ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉස්සර වෙලා දුක පිරිසිඳ දැක ගන්න කිව්වනේ. දුක දුකේ ස්වභාවයෙන්ම දැක ගන්න කිව්වා. දැකගෙන දුක හදන හේතුව දැනගන්න කිව්වා. අවබෝධ කරගන්න තියෙන්නේ. අතට මේ කාරණා දෙක දැන ගැනීමට අවබෝධ කර ගැනීමට තියෙන්නේ. අපි කරන්නේ මොකද්ද? දැනගෙන අවබෝධ කරගන්න ඕන දැනගෙන නුවණ හදාගන්න ඕනේ කාරණා දෙක පුහුණු කරන්න පටන් ගන්නවා. දැනගෙන නුවණින් ඇහැරිලා ඉන්න ඕනේ කාරණා දෙක පුහුණු කරන්න පටන් ගන්නවා. පුහුණු වෙන්න ඕන එක ගැන කල්පනාවක් නැතුව කියලා. දැන් මේක කියන්නේ මේවා පිරිසිඳ දැනගන්න කියලානේ පිරිසිඳ දැනගන්න කියන්නේ ඒක ඒ ආකාරයෙන් තත්වාකාරයෙන් තොරතුරු ටික දැනගන්න ඕනේ කියන එක නුවණින් දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා ඒ දැනගෙන ඊට පස්සේ ඒකට කරන්න වෙන පිළියමක් දේශනා කරා ඒ ටික කරන්න සම්මාදිට්ඨිය පාවිච්චි කරලා ඒක දැනගෙන කරන්න ඕන වැඩපිළිවෙල තමයි දුක සහ දුකට හේතුව දැනගන්න කියලා කිව්වා අවබෝධ කරගන්න කියලා කිව්වා මේකයි කියලා ඒක අවබෝධ කරගෙන විතරක් හිටියට වැඩක් වෙන්නේ ඒක නැති කරන්න නවත්තන්න නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරා නැතිවීමක් දේශනා කරා නිරෝධයට එන්න වැඩපිළිවෙලක් දේශනා කරා මොකද්ද වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨියෙන් යුතුව අපි වැඩපිළිවෙල පටන් ගන්නකොට සම්මාදිට්ඨියෙන් යුතුව වැඩපිළිවෙල පටන් ගනිද්දී ඊතර මාර්ගංග හතම සම්මාදිට්ඨියට එකතු වෙනවා. සම්මාදිට්ඨිය හා එකට එකතු වෙනවා. ඒක නිකන් අර මොකක් හරි දෙයකට විරෝධතාවයකට පෙළපාලි යනකොට ඒකට විරුද්ධ ඔක්කොම ටික එකපස්සෙන් වැටෙනවා. උදාහරණ දෙන උපමා උපමේය ඒ විදිහටම අල්ලන්නේ නැහැ. ඒක අර අදහසක් කියන්න ඕනේ නිසායි කිව්වේ. දැන් සම්මාදිට්ඨිය පෙළපාලියක් වගේ කියලා හිතාගන්න එපා. සමාගම අය එකතු වෙලා යනවා කියන එක තමයි අදහස් වෙන්නේ. ඒකෙන් අදහස් කළේ සම්මාදිට්ඨියෙන් පටන් ගත්තාම අපේ අදහසුත් සම්මා වෙනවා. වචනත් සම්මා. ක්‍රියාකාරකමුත් සම්මා. ජීවත් වෙන විදිහත් සම්මා. සිහියත් සම්මා වෙනවා. බණ භාවනාවත් සම්මා. සම්මා වෙන්නේ යහපත් වෙන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු නිසා අන්න එතෙන්දි තමයි අපිට නිවන් මාර්ගය වැඩෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ දුක පිළිබඳව නුවණ. දුකට හේතුව පිළිබඳ නුවණ. දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ නුවණ. එතකොට ලෝකේ තියෙන්නේ අවිද්‍යාවනේ තියෙන අනුවණ තියෙන්නේ කරනේ. දුක පිළිබඳ අනුවන තියෙන. ඒකට කියන මිච්ඡා දිට්ඨි කියලා. ඊළඟට දුක පිළිබඳව දුකට හේතුව පිළිබඳව තියෙන මිච්ඡා දිට්ඨිය. ඒකට කියන අනුවන කියලා, අවිද්‍යාව කියලා. දුක නැති කිරීමක් නැති කරන මාර්ගය පිළිබඳවත් තියෙන්නේ අනුවන. ඒ නිසා අපි කියනවා ඒකට මිච්ඡා දිට්ඨි කියලා. මිච්ඡා දිට්ඨියට බර වුණාම මිච්ඡා දිට්ඨියෙන් යුක්ත වුණාම ඊට පස්සේ අපේ ජීවිතේ හැඩගැහෙන්නේ ඔක්කොම ටික මොන පැත්තටද? මිච්ඡා කියන පැත්තට. එතකොට සිතුවිලි කාම සංකල්පනා වෙනවා. සිතුවිලි ඔක්කොම සංකල්පන. ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා පැත්තට තමයි නැඹුරු වෙන්නේ. ඒක තමයි මිච්ඡාවේ ස්වභාවය. ඊට පස්සේ අපේ වචන බොරු, කේලම්, හිස්, පරුස ආදී වචන වලින් තමයි නැමියාව හැදෙන්නේ. ඊළඟට අපේ ක්‍රියාකාරකම් ප්‍රාණඝාතයෙන් හොරකමෙන් කාම මිත්‍යාචාරයෙන් තමයි කාලය ගත කරන්න යෙදෙන්නේ. ඔය ජීවන මාර්ගය රස්සාවල් පවා ඒ විදියටයි පරිසරය හැදෙන්නේ. සිහියත් ඒ විදියට, උත්සාහයත් ඒ විදියට. අකුසල් වලට උත්සාහ කරනවා කුසලයේ උත්සාහය පැත්තකට දානවා. ඊළඟට ඒ ඔක්කොමත් එක්ක කරගෙන ගිහිලා අන්තිමට භාවනා කරනකොට වෙන්නේ ඒකත් මිච්ඡා කියන ගණයටම යනවා හේතුව දෘෂ්ටිය මොකක් නිසාද? මිත්‍යා නිසා, අවිද්‍යාවෙන් යුක්ත නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විද්‍යාව ඉපදුණු තැන කෙලෙස් දුර වෙනවායි කියලානේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඉපදුනහම කෙලෙස් දුර වෙනවා කියලායි දේශනා කරන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය තමයි නිවනට බර වෙලා නිවනට නැඹුරු වෙලා නිවනට නැමියාව හැදිලා තියෙන්නේ. නිවන මෙතන යොමු වෙලා තියෙන්නේ සම්මාදිට්ඨියෙන් යුතු මාර්ගය. එතකොට එහෙනම් මේ ගඟේ ගහගෙන යන දරකොටේ එගොඩට මෙගොඩට ගියෙත් නැත්නම් ගිලුනේත් නැත්නම් ඒ කුමන ආකාරයකින් හෝ ගැනීමක් සිදු වුණේ නැත්නම් ඒක කෙලින්ම මොහොතට යනවා වගේ. අපි සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා නම් අතෙන්ට මෙතෙන්ට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේද? සම්මා දිට්ඨිය තියෙනවා නම් එක එක්කෙනා Google වලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට. නැත්තම් වෙන්නේ එක එක්කෙනා ගන්නවා මේ දර කොටේ ගන්නවා. ඒ කියන්නේ එක එක්කෙනාගේ බහට නැමිලා එක එක්කෙනාගේ අනුව තමයි යන්නේ. අපිට සම්මා දිට්ඨිය තියෙනවා නම් කාගේවත් ඒවට නැවෙන්න ඕනද? අපි දන්නවා යන්න ඕන අපිට පාර ඒ පාර බලා ගන්නවා උපදේශ ටික ගන්නවා අරගෙන අපි ඒ පාරේ ගමන් කරනවා. අද වෙලා තියෙන්නේ සම්මාදිට්ඨිය අපිට නැති වුණාම අතන හොඳයි කිව්වම එතෙන්ට පයින්නවා. මෙතන හොඳයි කිව්වම මෙතෙන්ට පයින්නවා. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි හැමතැනින්ම ටික ටික අරගෙන කරගෙන යනවා හරියට ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ අවසානට කැඳහැලිය වතුර විතරයි තියෙන්නේ මොකවත් නැහැ. හැමෝම හාල් දැම්ම කියලා නම් කියනවා. ඒ වුණාට බොන්න ගියාම කැඳේ තියෙන වතුර විතරයි. ඒ වගේ අපෙත් නිවන් මඟ ස්පොයිල් වෙලා තියෙන්නේ. එතකොට ඇයි අපිට වැරදුනේ මේ සම්මාදිට්ඨිය නැති නිසා, විද්‍යාව නැති නිසා. එහෙමනම් නිර්වාණයට නැවිලා තියෙන්නේ සම්මා දිට්ඨිය නිසායි. සම්මා දිට්ඨියෙන් යුතුව තමයි එහෙනම් අපි කාලය ගත කරන්න ඕනි මාර්ගය වඩන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ දරකොටේ ඉතරට ගියෙත් නැත්නම් මෙතරට ආවෙත් නැත්නම් කිඳුනේත් නැත්නම් ගොඩ ගැහුවෙත් නැත්නම් කවුරුත් ගත්තෙත් නැත්නම් කුණුනේත් නැත්නම් මොදටම නැඹුරු වෙලා තියෙනවා වගේ ඒකටවත් අහුවෙන්න එපා කියලා. ඊළඟට මේ වික්ෂුන් වහන්සේලා අහනවනේ ස්වාමීනි මොකද්ද මේ කතාවේ අදහස කියලා. ඊළඟට උන්වහන්සේ වෙන්නපු කාරණාව තමයි ආධ්‍යාත්මික ආයතන 6 තමයි මේ මෙතර කියලා කිව්වේනේ. ඇහැ කන නහය දිව ශරීරය මනස. එතකොට ආධ්‍යාත්මික ආයතන 6ට අපේ තියෙන සම්බන්ධතාවය සම්මා දිට්ඨිය පාවිච්චි කරලා දැනගන්න ඕනේ. සම්මාදිට්ඨිය පාවිච්චි කරලා දැනගන්න. දැන් අපි හැමතිස්සෙම මේ ඇහැ මුල් කරගෙන බලනකොට මට පේනවා කියන තැනින්නේ ගන්නෙ. ඇයි? මගේ ඇහැ කියන තැනින්නේ ගන්නෙ නේද? එතකොට මට පේනවා කියන තැනින් අරගෙන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට සම්මාදිට්ඨියෙන් අපි ඇතෑරිලා. පේන රූපයත් මට පේන රූපය කියන තැනින් ගන්නකොට මගේ වෙලා තියෙන නිසා සම්මාදිට්ඨිය නැතුව තමයි බලලා තියෙන්නේ. මේක දැනගන්න ඕනි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා තමයි මගේ ඇහැ මට පේන රූප කියන තැනට වැටෙන්නේ. මේ ශරීරය හැදුනේ අවිද්‍යාවත් කර්මයක් තණ්හාවක් නිසා කියලා අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරය කියලා දේශනා කරමේ අංගෝපාංගනික ඔක්කොම. ඒතර ඇහත් මේ ශරීරයටයි, කනත් අයි, දිවත්, නහයත් මේ ටික ඔක්කොම මේ ශරීරයේ කොටස්. අපි ඒක දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට. අපිට එතෙන්ට නුවණ නැති වුණාම නේද මේක මගේ මගේ කියන තැනට යන්න වෙන්නේ. මේක හැදිච්ච මූලික ස්වභාවය දන්නේ නැති වුණාම අපි කරන්නේ තියෙන එක තියෙන හැටියට බාරගන්න එක නේද? දැන් මේ වෙලාවේ ඇහැක් පේන්න තියෙනවා. ඇහැට පේනවා. පේන නිසා ඇහැට පේන නිසා ඒවා මට පේන ඒවා මට අහුවෙන ඒවා මට දැනෙන ඒවා කියලා තැනින් ගන්නවානේ. ඒ ගන්නකොට ස්වභාවයෙන්ම අපේ දෘෂ්ටිය වැරදි පැත්තට හරවලා නේද තියෙන්නේ ඕක තමයි අවිද්‍යාව මත පිහිටලා අපි ඉපදෙනවා කියලා කියන්නේ අපි අවිද්‍යාවෙන් ඉපදිලා තියෙන නිසා ඉපදුනේ අවිද්‍යාව මුල් කරගෙනම නිසා දැන් අපි වැඩ කරන්නේත් මොකක් මුල් කරගෙනද අන්න ඒක නැති කරගන්නනේ මේ බණහන් සාකච්ඡා කරන්නේ කොච්චර බණ ඇහුවත් කොච්චර සාකච්ඡා කරත් ඒක දුරුනේ නැත්තම් නිවන් දැකලා අමාරු නිවන් දකින්න හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඇහැ කන නහය හම්බ වෙච්ච විදිය පිළිබඳව දේශනා කරපු දේශනාව අපි කරුණු කෙටියෙන් අරගෙන එතනින් අපි ඉස්සරහට යමු මේ මේක දැනගෙන යන්නේ කොහොඳයි අතරමඟ දාලා යනවට වඩා මේක හමු වෙන්නේ බුද්ධගනිකාය පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පළවෙනි පොතේ තියෙනවා ඥාන තෙසත්ත්‍ය ඥාන පිළිබඳව අපි කතා කරනවා මේ ඥානවල 15 වෙනි සහ 16 වෙනි ඥාන දෙකේ තමයි ඒක විස්තර තියෙන්නේ වස්තුනානත්වය සහ ගෝචරනානත්වය කියලා අවස්ථා දෙකක් කතා කරනවා. ඒක තමයි ඒ කාරණා පැහැදිලි වෙන්නේ. අපි බලමු කොහොමද මේ ඇහැ කියන එක බුදුරජාණන්සේ දේශනා කරනවා වවත්තාන කරන්න කියලා මේ ඒක ආවර්ජනය කරලා බලන්න ඒක පිළිබඳ නුවණ උදා කරගන්න ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරගන්න නිශ්චය කර යන ඇස මේකයි කියලා දැනගන්න කියලා. කොහොමද මේ අභ්‍යන්තර ඇහැ දැනගන්නේ චක්කුන් අවිද්‍යා සම්භූතන්තේ වවත්තේ ඇහැ අවිද්‍යාවෙන් හටගත්තු එකක් කියලා දැනගන්න කියලා කියනවා නිශ්චය කරගන්න කියලා කියනවා ඒකාන්තයෙන් දැනගන්න කියනවා මේ ඇහැ හම්බෙලා තියෙන්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා ඇහැ හම්බ වුණා කියලා දන්න කෙනෙකුට එහෙනම් ඇහැ මගේ කියලා ගන්න පුළුවන් කමක් එන්න පුළුවන්. චක්කුම් තණ්හා සම්භෝතන්ති වාත්තේ. මේ ඇහැ තණ්හාව නිසා හටගත්තු එකක් කියලා දැනගන්න කියලා කියනවා නිගමනයකට යන්න කියලා කියනවා. චක්කුම් කම්ම සම්භූතන්ති වාත්තේ. ඇහැ කර්මය නිසා හටගත්තු එකක් කියලා නිශ්චයකට යන්න කියනවා. නව පුරාණ කම්ම කියන සූත්‍රය පැහැදිලි කරනවානේ මේ ඇහැ කියලා කියන්නේ පැරණි කර්මයේ ප්‍රතිඵලයක්. සහ ඇහැ කියන්නේ පරණ කර්මයට නමක්. චක්කුන් ආහාර සම්භූතන්ති වත්තේති මේ ඇහැ හම්බුනේ මොකක් නිසාද? ආහාර නිසා. කෑලි බිව්වේ නැත්තම් මේ ඇහැ වැඩ කරන්න බැරුව යනවා. එතකොට මේ ඇහි පෝෂණයට ඇහි පැවැත්ම සඳහා ආහාර අවශ්‍ය වෙනවා. ආහාර නිසාම ඇහැ ඇදිලා තියෙන්නේ. චක්කුන් චතුන්නම් මහා භූතානම් උපාදායති වාතේ. මේ ඇහැ සතර මහා ධාතුන්ගෙන් ඇදිච්ච එකක්. ඊළඟට මේ ඇහැ ඇහැ පිළිබඳව ඇතිවීම නැතිවීම වශයෙන් බලන්න කියනවා කොහොමද බලන්නේ මේක පෙර නොතිබී ඇති වෙලා ඉතුරු නැතුව නැති වී යන එකක් කියලා මෙනෙහි කරගන්න බලා ගන්න කියලා කියනවා. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති වාත්තේ. කලින් නොතිබී එකක් ඇති වුණා නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙලා යනවා කියලා. මේ හැ අනාත්මයි කියලා මෙනෙහි කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ Tamanට පාලනය කරගන්න බැරි වෙනස් වෙන ජරා ජීර්ණයටපත් වෙන වැය වෙලා යන නොඇලීමට සුදුසු නිරුද්ධ කරන්න සුදුසු එකක් බව දැනගන්න කියලා කියනවා. ඒ විදිහටම රූපයටත් මෙනෙහි කරන්න කියලා කියනවා. රූපය ගැනත් දැනගන්නලු මේ රූපය හම්බ වුනේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. රූපය හම්බ වුනේ කර්මය නිසා. රූපය හම වුනේ තණ්හාව නිසා. සතර මහා ධාතු නිසා. ඒ විදිහට බලනකොට සතර මහා ධාතුන්ගෙන් නම් කර්මයෙන් තණ්හාවෙන් අවිද්‍යාවෙන් නම් මේ හැම්බ වුනේ දැන් මේක මගේ ඇහැ කියලා ගන්න තරම් වටින කාරණාවකට යන්න පුළුවන්ද අපිට මේ විදියට මෙනෙහි කරලා බලබලා සම්මාදිට්ඨිය උදා කරගන්න ඕනේ සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන එතකොට වෙන්නේ ඇහැ පිළිබඳව තියෙන මිත්‍යා දෘෂ්ටිය බැහැර වෙලා යනවා අපි අතේ. ඉතින් මේකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි ඇහැ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඒ දකිනකොට තමයි ඇහැ පිළිබඳව නුවණ අපිට පෑදෙන්නේ නුවණ උදා වෙන්නේ. එහෙම නැත්තම් කොච්චර අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේවට කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඇයි? තියෙන ඇහැක අනිත්‍ය දැක්කට, තියෙන ඇහැක දුක දැක්කට, තියෙන ඇහැක අනාත්මය දැක්කට කවදාවත් ඇහැ මුල් කරගෙන උපදින කෙලෙස් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිවෙලට දැනගන්න ඕනි ආයතන 6 පිළිබඳව. මේ කන නහය දිව ශරීරය මනසත් ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ සියල්ල අපිට හම්බ වෙන්නේ අවිද්‍යාවත් තණ්හාවත් කර්මයක් නිසා. ඒවා නිසා තමයි මේනික හම්බ වෙලා තියෙන්නේ. එතනින් අපි විද්‍යාව උපදවන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදියට තමයි මේක හමු වෙලා තියෙන්නේ කියන්නේ. එතකොට සම්මාදිට්ඨියට එන්න පාරක් අපිට හැදෙනවා. මේ ධර්මපරයය යම් ප්‍රමාණකින් අපිට දැනීමක් තියෙන්න ඕන අපේ මේ වැඩපිළිවෙල දියුණු කරගෙන යනකොට. යම් ප්‍රමාණකින් මේ පිළිබඳව අපිට වැටහීමක් එන්න ඕනේ මෙන්න මේකයි මේ වෙන්නේ කියලා. හේතුව අපිට හමු වෙන්නේ මේ එක දිගට තියෙන ආයතන පද්ධතියකින් ගන්න අරමුණු ටිකක් නේ හමු වෙන්නේ අපිටනේ. ඒ හමු වෙන නිසා අපි හිතනවා මේකේ ඇතිවීමක් නැතිවීමක් පේන්නේ නැහැ අපිට. එක දිගට පවතින රටාවක්නේ අපිට පෙන්වලා තියෙන්නේ. ඒ මායාව නිසා තමයි අපි ඒකට අහු වෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨියට එන්න මේ ආයතන හය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ආධ්‍යාත්මික ආයතන හය මෙතර ඇහැ කන්නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයට අපේ අවබෝධය තියෙන්න ඕන ඒ ටිකට අහු වෙන්න එපා කියලා දේශනා කරා. අහු නොවී ඉන්න නම් අර විදියට දැනගන්න ඕන. මගේ කියන එක ඇතහැරලා මේ ඔක්කොම දැන් මේ තියෙන ඇස් කියලා ලෝකේ යමක් හමු වෙනවා නම් ඒ සියලු ඇස් මොකක් නිසා හටගත් වේවද? අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා හටගත් වේවා කියලා දැනගන්න. රූප කියලා එකක් මේ ලෝකේ හමු වෙනවා නම් අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා හටගත් වේවා කියලා නුවණක් උදා වෙන්න. එතකොට තමයි ඒකේ අපිට අවබෝධයට යන්නේ. නැත්තම් මේ මට හම්බ වෙච්ච හැ මට පේන රූප කියන තැනින් ගන්නේ. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොමත් එහෙම. ඒතර බාහිර ආයතන ටිකට අපි අහුවෙන. ඇහැ කන නාසය දිව ශරීරය හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අපේ සම්බන්ධයක් හැදෙනවා. පරතර නැත්තම් ඊතර තියෙන ආයතන ටික එක. නන්දි රාගය කියන්නේ එතකොට මැද කිඳා බැසීම. නන්දි රාගය කියලා කියන්නේ ඇලීම. තණ්හාව විස්තර කරන තැන පැහැදිලි කරනවානේ. යායන් තණ්හා පොහොනෝ භවිකා නන්දිරාග සහගතත් අතර තත්‍රාබි නන්දිනී කියලා නේ කියන්නේ. තණ්හාවේ ස්වභාවය තමයි ඒ ඒ තැන්වල ඇලෙනවා. ඒ ඒ තැන ඇලෙනවා. ඇහැට රූපයක් හමු වුණාම රූපය හරහා ඇලීම හදනවා. ගැටීම හදනවා, මුලාව හදනවා. එතකොට තණ්හාවේ ක්‍රම කීයක් තියෙනවද? තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අවස්ථා තුනක් කිව්වනේ. ඒ කියන්නේ පංචකාම ලෝකයට ඇලීම පැවැත්මට තියෙන කැමැත්ත සහ නොවෙන්න තියෙන කැමැත්ත මේ විදිහට තණ්හා කරමින් තණ්හා කරමින් යනකොට ඒ තණ්හාවේ එළි එළි යන එකට අපි කියුවේ නන්දි රාගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නන්දි රාගය කියන්නේ ඒකට. ඒතර මේ දෙපැත්තේ ඊතර මෙතර සම්බන්ධතා හදනකොට මැද ගිලෙනවා කිව්වේ මේ නන්දි රාගය නැත්නම් තණ්හාවෙන් ගන්නවා කියන අදහස. ඊට පස්සේ අස්මිමානයි. ගොඩ ගහනවා කියලා කියන්නේ අස්මිමාන. මමය මගේය කියන ගැනීමට යනවා. තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච කරනවා. මමය මගේය කියන ගැනීමට යනකොට එතෙන්දී අපි නැවත නැවත මේ නන්දි රාගය හරහා සසරටම ගැට ගන්නවා කියන එකයි දේශනා කරන්නේ. මිනිසුන්ගේ ගැනීම මේ වික්ෂණ වහන්සේලා ඉලක්ක කළ මේ කාරණාව දේශනා කරන්නේ ගිහියන්ගේ කටයුතු වලදී එකට එකතු වෙලා සහ නන්දී සහ සෝකී කියලා කියන සුඛිතේ සුසුඛිතෝනි දුක්ඛිතේ දුක්ඛිතෝ හෝ කිසියම් කාරණාවක් ඉපදුනාම අපිට තියෙන අපේ රාජකාරියක් විදිහට සලකාගෙන වැඩ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණා මම තේරුම් ගත්ත විදිය තමයි අඩන ගිහියොත් එක්ක ඇඩෙල්ලයි හිනාවෙන ගිහියොත් එක හිනාවෙල්ලයි කියන්නේ මේ සාසම් ප්‍රතිපදාව නෙවේ අඩනකොට අඩනවා කියලා කියන්නේ ඔය ඇත්තොන්ගේ මරණයක් දුකක් කනගාටුවක් වුණාම තරගෙට ඇවිල්ලා හාමුදුරුවරුත් අඬා වැළපෙන ශෝක කරනවා කනගාටු වෙනවා දැන් මේ ශෝකය නැති කරන්න උගන්වන්න ඉන්න උදවිය ගිහිල්ලා ශෝක කරන මිනිස්සුත් එක්ක හවුලට අඬන්න පටන් ගන්නවා ශෝක කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිනා වෙන අයත් එක්ක හිනා වෙන්න එපා කියලා. ඒ හිනා වෙන අය කියලා අදහස් කරන්නේ මිනිස්සෙක් හිනා වුණාම හිනා වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔය ඇත්තෝ අඬන සහ හිනා වෙන කාරණා ටිකක් තියෙනවා සාමාන්‍යයෙන්. අපි කවුරුත් මේ පංචකාම ලෝකේ එහෙමයි. ඔය ඇත්තෝ හිනා වෙන්නේ කාරණා පහකට. ඇහැට පේනකොට Taman පේන දෙයට කැමති නම් හිනා වෙනවා. ඇහෙන දේ Tamanට කැමති නම් හිනා වෙනවා. රස දැනෙන දේ, ආග්‍රහණ දැනෙන දේ ස්පර්ශ දැනෙන දේ ඔයත් කැමති ඒවා නම් ඔයත් hina වෙනවා. ඊළඟට ඔය hina වීම ඇතුළත් කරලා ඕකෙන් අපි කියන්නේ මේ දකින දෙයට hina වෙනව නෙවෙයි කියලා එහෙම කතා කරන්නේ. ඔයත් hina වෙන්න විවිධ ක්‍රම හදාගෙන තියෙනවා. මංගල සම්මත අවස්ථාවල ජීවිතයේ ගිහි අයගේ ජීවිතවල මංගල සම්මත අවස්ථා ගොඩාක් තියෙනවානේ. ඒ හැම අවස්ථාවකම හරියට උද්දාමයටපත් වෙනවානේ. හරියට සතුට වෙනවා. අන්න ඒ සතුට දැකලා අපිට දඟලන්න ඕනේ කියලා තමයි බුදුහාඳුරෝ කියන්නේ. තමන්ගේ දායකයෙක් කසාදයක් කරගත්තයි කියලා හාමුදුරන්ට අමුතුවෙන් දඟලන්න ඕනේ ඒකට. තමන්ගේ දායකයෙකු දායකයෙකුට බබ්බු හම්බුණා කියලා අමුතුවෙන් හාමුදුරන්ට මහන්සි වෙන්න දෙයක් නැහැ දඟලන්න දෙයක් නැහැ ඒකට. ඒක ඒගොල්ලෝගේ රාජකාරිය. ඒගොල්ලෝ විවාහ වුණ එකට නම් ඒ වැඩේ ඒගොල්ලෝගෙන් කරෙන්න ඕනේ. ඒකට හාමුදුරන්ට කාරණාවක් නැහැ. දායකයන්ගේ මගුල් තුලා තියෙනකොට ඒ ඒ අවස්ථා දැකලා ඊට පස්සේ දායකයොන්න හොඳ රස්සාවල් හම්බ වෙනකොට හොඳට ලොකුවට විශාලට ගෙවල් දොරවල් හදනකොට ඒවත් එක්ක සතුට වෙන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ භික්ෂුවට. හේතුව අර පංචකාම ලෝකයට මාපවු දුවන නිසා. ඒ ඇත්තොන්ගේ ජීවිතේ යන්නේ ඒ විදිහට ඒක ඒ ඇත්තොන්ට ගත කරගන්න තියෙනවා. ඒ නිසා මේ ආශිර්වාද කරනවා කියන එක වෙනම කතාවක්. ඒ මත්තේ ඉන්නවයි කියන එක වෙනම කතාවක්. ඊළඟට දැන් ඔයත් දුක් වෙනවා කියලා කියන්නේ මොනවටද එතකොට? සතුට වෙන්නේ ওই කාරණා පහටනේ. ඔය කාරණා පහ ඇතුලේ තියෙන ඔක්කොම ටික නොයත සතුට වෙනවා. ඊට පස්සේ දුක් වෙනවා කියන්නේ ඔය කාරණා ටික අඩු වැඩි වෙනකොට දුක් වෙනවා නේද? ඔය කාරණා ටික ඇහැට කනට නහයට එන රූප ශබ්ද ගන්ධ ටිකේ අඩු වැඩිකම් වෙනකොට දුක් වෙනවා. රූපේ වැහැරිලා යනකොට දුක් වෙනවා. පේන දේවල් ටික Tamanට සතුටුදායක විදිහට එන්නේ නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයට එනවා නේද? Taman අකමැති දේවල් කැමති දේවල් ඈත් වීමයි අකමැති දේවල් ලං වීමයි කියන දුකට එනවා. එතකොට ඔය ටිකේ අඩු වැඩි වශයෙන් දුක් වෙනවා, කනගාටු වෙනවා, අඬනවා, වැළපෙනවා නේද? එකතු වුණා කියලා hina වෙන උදවිය ටික දවසකින් දාලා ගියා කියලා අඬනවා නේ. එතන හාමුදුරුවෝ දුවන්න ඕන දේ දාලා ගියා කියපේක පස්සේ හාමුදුරන්ට කාරියක් නෙවෙයි කියන්නේ. ඕක තමයි ලෝකේ. එතකට ඉපදුනා කියලා සතුට වෙනකොට මැරුණ කියලා යන්නනවානේ මැරෙන කමුතු දෙයක් නෙමේ ලෝකේ ඒකට හාමුදුර අමුතුවෙන් දුක් වෙන්න ඕනද කියලා සහ නන්දී සහ සෝකී කියන දෙකෙන් අයින් වෙන්න කියලා කියනවා එතකොට ගිහියන්ගේ මේ මේ කටයුතු තියෙනවා කිය කියා අපි ඇඟිලික ගහ ඒවා හොය බලා හොයා බල බලා ඒවට සම්බන්ධ වෙනකොට වෙන්නේ අනවශ්‍ය විදිහේ සම්බන්ධතා හැදිලා එවින් සීරුවේ අපි අර ගොඩටම දන්නේ නැතුව ඉතින් දායකයන්ගේ මවුමියක් බණගයක් දානයක් වුණා මඩු ගහන්නත් යක් නේද? පට්ටිවලන් හොදන්නත් යක්. සමහර වෙලාවට දායකයත් ඒවා බලාපොරොත්තුත් වෙනවා. අපිට මෙහෙමුණා හාමුදුරුවෝ නිකන්වත් කෝල් එකක්වත් දුන්නේ නැහැ නේ කියලා කියන අයත් ඉන්නවා. ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒක බලාපොරොත්තු වෙනවා නම් අසාධාරණයි. ඉතින් ගෙහියොන්ගේ ගැනීම කියලා කියන්නේ නැත්තම් මිනිස්සුන්ගේ ගැනීම කියලා කියන්නේ මේ දරකඳ මේ මාර්ගයේ වඩන උදවිය එක එක්කෙනාට උගලවලට අහු වෙනවා. දැන් හාමුදුරුවන්ගේ පැත්තෙන් නේ කිව්වේ ඔයත්තුන්ගේ පැත්තෙන් අරගෙන බලන්නකො. ඔයත්තුන්ගේ මේ මාර්ගයේ වඩාගෙන යන උදවියට තියෙන බාධා ටිකක් මේ සමාජෙම හැදෙනවානේ. අසවලාගේ කටයුතු අසවල් කටයුතු කිය කියා කිය කියා එක එක දේවල් වලට ඔයත්තුන්ට සමහර වෙලාවට Tamanට අදාළ නැති ඒවටත් දුවන්න වෙලාව හැදෙනවානේ. ඇයි ඒ? ඒ කියන්නේ මේකට බාධා වෙන්න තියෙනවා කොහෙන් කොහෙන් හරි හැදෙනවා. එතකොට අපි ඒකෙන් බේරිලා ඉඳගෙන වැඩ කරගන්න පිළිවෙල තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊට පස්සේ කියනවා මේ අමනුෂ්‍යයන්ගේ ගැනීමක් තියෙනවා. අමනුෂ්‍යයන්ගේ ගැනීම කියලා දේශනා කරේ බණ භාවනා කරන උදවිය සීල සමාධි ප්‍රඥා වඩනකොට ඊළඟට දාන සීල භාවනා කරනකොට මම මේකෙන් අසවල් දිව්‍ය ලෝකෙට යන්න අසවල් බ්‍රහ්ම ලෝකෙට යන්න හිතාගෙන මම මේ දන් දෙනවා බණ අහනවා භාවනා කරනවා සීල් රකින්නව නෙමෙයි. මේක මේ විමුක්තිය සඳහා කියන තැනට එන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් තමන් කරන දානය සීලය භාවනාව දිව්‍ය ලෝකයේ යම් ඉලක්ක කරගෙන කරනවා නම් ඒක අමනුෂ්‍යයන්ගේ ගැනීමක් කියලා. ඒ කියන්නේ උගලට අහු වෙනවා කියන එක ඒක කියන්නේ. ඒතර සම්මාදිට්ඨිය නැති වෙන නිසා. අපි එතෙන්ට එන්න සුදුසු නෑ කියන එකයි දේශනා කරන්නේ. ඊළඟට සොලියකට අහු වෙනවා කියනවා මේ දරකඳ. දරකඳ සොලියකට අහු වෙනවා කියලා අදහස් කරේ පංචකාමයට අහු වෙනවා කියන එක. පංචකාමයට අහු වෙන්න ගියම අපි කවුරුත් පංචකාමයට අහු වෙනවා. එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ටික හමුවේ අපේ තියෙන මුලාව දියසොලියකට අහු වුණා වගේ ඇයි? දියසොලියට අහු වුණාම මොකද වෙන්නේ? සම්පූර්ණ අරගෙන ගහගෙන යටටම අරගෙන යනවනේ අපි වනේ. එන ප්‍රභාතේටම දානවා. ඕරයට දාන. ඕරය කියලා කියන්නේ හෙල පල්ලෙහා කියන එකයි. එතකොට පංචකාමයට අහු වුණා කියන්නේ අපි සම්පූර්ණම අගතියටම දුගතියටම අරගෙන යන තැනට වැඩසලස් වෙනවා කියන එක. ඊළඟට ඇතුළත කුණු වීම කියලා කියන්නේ දුසිල්වත්ව හිඳගෙන සිල්වත් බව පෙන්වමින් ඉන්නවා. ගුණවත්කමක් නැතුව ගුණවත් කියලා පෙන්වනවා. නැනවත් කියලා නැන නැවත්කමක් නැතුව නැනවත් කියලා පෙන්වනවා. තමන්ට නැති ගුණ හුවා දක්වමින් අනිත් අයව රවට්ටන එකට කියනවා ඇතුළත කුණු වෙච්ච ගතියට කියනවා. එතකොට මේ විදිහට එතෙරට අහු වෙන්නෙත් නැතුව මෙතෙරට අහු වෙන්නෙත් නැතුව මැදකින් දෙන්නෙත් නැතුව ගොඩ ගහන්නෙත් නැතුව මිනිස්සුන්ගේ ගැනීමට යන්නෙත් නැතුව අමනුෂ්‍යයන්ගේ ගැනීමට යන්නෙත් නැතුව ඊළඟට සොලියට අහු වෙන්නෙත් නැතුව කුණු වෙන්නෙත් නැතුව වැඩපිළිවෙලක් කරගෙන යනවා නම් ඒ වැඩපිළිවෙල කරගෙන යන කෙනා තමයි මේකෙන් ගැලවුණු කෙනා නැත්තම් තමන්ගේ ඉලක්කයට යන කෙනා ඒ කෙනාට කිව්වේ සම්මාදිට්ඨියෙන් යුතුව නිවනට යන ශ්‍රද්ධාවන්තය ආර්ය ශ්‍රාවකයා කියලා. එතකොට අපිට මේ කාරණා ටික පැහැදිලි කරගෙන ගමන ඉස්සරහට යෑම සඳහා සම්මා දිට්ඨියෙන් යුතුව ආරම්භ කරගත්තු වැඩපිළිවෙලක අපි ගමන් කරන්න ඕනේ. ගමන් කරනකොට අපිට ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඉතින් ඒ දේශනාව අහගෙන ඉඳපු නන්ද කියන ගොපලු කොළුවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ හරක් ටික බාර දීලා මහාන වෙලා ඊට පස්සේ විමුක්තිය සාධනය කරගන්න. දැන් සාමාන්‍යයෙන් මේ කාලේ මේ අපිට ගොපල්ලෝ ඉන්නවා නේද ලංකාවේ ඉන්දියාවගේ රටවල ගත්තාම හරක් බලන අය ඉන්නවා. ඒ හරක් බලන ඔක්කොම මේ ලොකු දැනවගත් කන්තියාගෙන ඒගොල්ලෝ ගිහිල්ලා ඊට පස්සේ හරක් බලන්නේවා නෑ ඒගොල්ලෝ එහෙම ලොකුවට මේ අධ්‍යාපන රටාවය ඇවිල්ලා නෙවෙයි නැත්තම් මේ පාඩශාලා අධ්‍යාපන ක්‍රමය තුළ ඇවිල්ලා එහෙම ක්‍රමවේදයකට ඉගෙන කියාගත්තු දැනුමකින් ඉන්න කෙනෙක් නෙමෙයි හරක් බලන කෙනෙක් කියලා. හැබැයි දැන් මේ හරක් බලන කාටත් මේ බන තේරුණා නේද? නැද්ද? හරක් බලන මිනිහට මේ බන තේරුණා. බුදුහාඳුර මේකයි දේශනා කරේ කියලා. දැන් එයාට නිවන් දකින්න පුළුවන්. එතකොට ඒ හරක් බලන මිනිහට ඉස්කෝලේ ගිහිල්ලත් නැත්නම් නිසි අධ්‍යාපනයකුත් නැත්නම් මේ සාමාන්‍ය ලෝකයේ දුකසේ රස්සාවක් කරගෙන ඉන්න කෙනෙකුට සම්මාදිට්ඨිය උදා වුණා කියන එක විශ්මයජනකයි. අපේ තියෙන දැනුගත්කම් වලට අනුව අපිට සම්මාදිට්ඨිය උදා වෙන සෑහෙන කල්යන්න සමහර වෙලාවට. බුදුරජාණන් වහන්සේ ළඟට එන පෙස්ස කියලා ඇද්ගවුනෙක්. එයා අලි බාසුන් නැහැ කෙනෙක්. එයා හරක් බලාගන්න කෙනෙක්, එයා අලි බලාගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි හරි පුදුමයි මේ ජේතවනාරාමයට ඇතුල් වෙනකොට හරිම නිහඬයි. පරිසරය බොහොම නිෂ්කලංකයි. හැබැයි සමහර නොදන්න කෙනෙක්වත් බය වෙන්නත් පුළුවන් කියනවා. එයි මේකේ කවුරු ඉන්නවද මොන කුමන කුමන්ත්‍රණ වෙනවද දන්නේ නැහැ කිසිම සත්‍යයක් බද්ධයක් නැහැ. මොකද ලෝකෙ කියන්නේ හැමතිස්සෙම කලකෝලාහල තියෙන තැන මේ ගෝසාකාරී තැන. හැබැයි ජේතවනාරාමේ ඇතුල් වෙනකොට මෙච්චර සෙනග ඉඳලත් බොහොම නිස්කලංකයි. ඊට පස්සේ බුදුහාමුදුර ඉස්සරහට ඇවිල්ලා කියනවා ස්වාමීනි හරි පුදුමයි මේ මේ මිනිස්සු ජාතිය ඔබ වහන්සේ විසින් দমনය කරගෙන ඉන්න එක පිළිබඳව මට හරි පුදුමයි කියලා කියනවා. එහෙම කියලා උන්වහන්සේට මේ පෙස්ස තව ප්‍රකාශ දෙකක් කරනවා ප්‍රකාශ තුනක් කරනවා එක තමයි ස්වාමීනි තිරිසන් සතුන් කියලා කියන්නේ හරි විවෘත జాතියක් මිනිස්සු කියලා කියන්නේ හරි গুপ্ত జాතියක් මිනිස්සු හැඟවිලා ඉන්නේ මොකද මනුස්ස හිතේ එකක් තියෙන කියන්නේ එකක් කරන්න එකක් හිතන්නේ තව එකක් හැබැයි තිරිසන් සතුන්ගේ ගතිය එහෙම නැහැ තිරිසන් සතුන් කොයි වෙලාවෙත් විවෘතයි ඒගොල්ලෝ හැමතිස්සෙම එලිපිට තමයි ඒ කටයුතු කරන්නේ ඒගොල්ලෝ බඩගිනි වෙච්ච වෙලාව කේන්ති ගිය වෙලාව හොඳට පේනවා හැබැයි මිනිස්සුන්ට එහෙම පේන්නේ වසන් කරන් ඉන්න පුළුවන්. අපි ඒකට දක්ෂයි. ඒකට අපිට විද්‍යාව තියෙනවා. මේ දැනට තියෙන ලෞකික විද්‍යාව ඒකට උපකාර කරනවා අපිට. එතෙන්ට සම්මාදිට්ඨිය නැහැ. අපිට මිත්‍යාදිට්ඨිය වැඩ කරනවා ගන්නට. එහෙම කියලා මේ පෙස්ස අලිබාස්සුන් නැහැ. මම මේ කියන්න හදන්නේ මේ මේක අපි කාටත් කරන්න පුළුවන් කියන කොප්පු කරන්න. මේ අලි බලා ගන්න මිනිහත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මේ සුදු රෙදි අඳින අපි සුදුරෙදියන්දින අපි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගිහියෝ කියන එකයි. ගිහියෝ විදියට අපිත් කියන එකයි සුදුරෙදියන්දින අපිත් කියලා කියන්නේ. පැවිද්දෝ කසාවත් අඳිනවා කියලානේ කියන්නේ. ඒතර ගිහියයි සුදුරෙදියන්දිනයි කියලා කියන්නේ. එතකොට මේ සුදුරෙදියන්දින ගිහියොත් පෙස්ස කියන ස්වාමීනි සුදුරෙදියන්දින අපිත් කලින් කලට මොකෙන්ද වාසය කරනවා කියන්නේ? සතර සතිපට්ඨානෙන් වාසය කරනවා කියලා කියනවා. අලිබාසුන් හේලත් සතර සතිපට්ඨානෙ වදනවා. ගොපල්ලොත් සතර සතිපට්ඨානය වඩනවා. කරත්තකාරයොත් සතර සතිපට්ඨානය වඩනවා. මහා ප්‍රඥාවන්තයොත් සතර සතිපට්ඨානය වඩනවා. හොරුත් හොරගම තැරලාගෙන සතර සතිපට්ඨානය වැඩුවා. මිනීමරුවොත් මිනීමරු මැතැරලා සතර සතිපට්ඨානය වැඩුවා. ගණිකාවොත් ගණිකාවෘතිය ඇතැරලා සතර සතිපට්ඨානය වැඩුවා. මොකක් නිසාද? සම්මා දිට්ඨිය නිසා. සම්මාදිට්ඨිය ඇති වුණාම අවිද්‍යාව දුර වෙලා විද්‍යාව ඉපදුනාම ඔකට ಜಾති ආගම් කුල ભેදයක් නැහැ නි වර්ගවාදයක් නැහැ ඉතින්. විද්‍යාව කාටත් එකයි. දැන් එළිය හම්බ වුණාම කාටත් එළිය එළිය නේද? අඳුර කාටත් අඳුර. ගිහියට පැවිද්දට කතෝලික මුස්ලිම් හින්දු දෙමළ ඔය කතා මොකක්වත් නැහැ. අවිද්‍යාව නම් අවිද්‍යාව, විද්‍යාව නම් විද්‍යාව. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න සම්මා දිට්ඨිය දෙන්න අපිට කාට අවස්ථාව තියෙනවා. ඒ වගේම මම නිතර කියන කාරණයක් තමයි අපි තමයි තීන්දු කරන්න ඕන අපිට මොකක්ද ඕන කියලා. මිත්‍යා දෘෂ්ටිය දෝන සම්මා දිට්ඨිය දෝන කියලා තමන් තීන්දු කරගන්න ඕන. විද්‍යාව දෝන අවිද්‍යාව දෝන කියලා තමන් තීන්දු කරගන්න ඕන. එතනින් තමන්ට පුළුවන් ඉස්සරහට මේක කරගෙන යනවද නැද්ද කියලා තීන්දුවකට එන්න. එහෙම කල්පනා කරලා බලන්න. ඒ නිසා දැන් මේ කියපු කාරණා ටික ඇතුලේ ඉඳගෙන අපි මේ සාකච්ඡාව කරගෙන යමු. දැන් ඔයත්වන්ට අවස්ථාව තියෙනවා මේ කතා කරපු කාරණාවලට අදාළව ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න ගැටලු සාකච්ඡා කරගන්න මම කැමති ඉලක්ක සහගතව මේක ඇතුළෙම ඉන්නවා නම් එතකොට අපිට අරමුණක් තියෙනවා කොහෙද යන්නේ මොකද කරන්නේ කියන එක සම්බන්ධව. දැන් ඔයත්තුන්ට සාකච්ඡාවට විවෘතයි. ස්වාමීන් වහන්සේ මේ දේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ කියනකොට කියුවේ අපේ මේ තියෙන ආයතන අවිද්‍යාවත් සංහාවත් කර්මයක් මුල් කරගෙන ඇති වෙලා ආහාර නිසා පවතින පවතිනවා කියන එක මෙනෙහි කරන්න කියලා ඒ ඒ ආයතනත් ඒවට හම්බෙන අරමුණුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒක මුලදී අපි කරන්නේ අපේ දැනීමෙන් මිසක් අවබෝධයෙන් නෙවෙයි. එතකොට ඒක එහෙම කරන්නේ ටිකක් කල යනකොට ඒක පුරුද්දට ගිහිල්ලා සක්කාය දිට්ඨිය කියන එක අඩු කරගන්නයි අවබෝධය වැඩි කරගන්නයිද එහෙම ඉස්සෙල්ලාම අපි කරන්නේ රියලයිසේෂන් එකෙන් නෙවෙයි නොලෙජ් එකෙන් ඒක කරන්නේ ඒකයි මම අහන්නේ ස්වාමීන් වහන්සේ ඒ එතකොට ඒක ඒ එහෙම කරනකොට අපි ඒකට පුරුද්දකට යනවා ඊට පස්සේ ක්‍රමෙන් අවබෝධය වැඩි වෙනවා ඒකද ඔබ වහන්සේ කියන්න හදන්නේ සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නේ අපි මේ ආයතන පරිහරණය කරන විදිහ අනුව දැන් අපි මෙහෙම හිතමුකෝ ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පෙනුනහම ඒ පේන රූපයේ ස්වභාවයවත් ඇහි ස්වභාවයවත් කිසිම විදියකින් දන්නේ නැති කෙනෙකුට මේක පුරාණ කර්මය අවිද්‍යාව තණ්හාව නිසා හැදිච්ච හැක් කියලා දන්නෙත් නැත්නම් මේ රූපයේ ස්වභාවය මොකක්ද කියලා දන්නෙත් නැතිනම් ඒ කෙනාට වෙන්නේ ඇහැට රූපයක් පේනවා කියන තැනින් ඒ රූපය අහුවෙනවා. අහුවෙලා ඒ කෙනා මෙන්න මට රූපයක් පේනවා නැත්තම් දෙයක් පේනවා කියන තැනින් ගන්නවා. අර ගන්නකොටම ඒ කෙනාට උපාදානස්කන්ධ ටික හැදෙනවා. යාව මුල් කරගෙන ඒ කෙනාගේ හිත තුළ උපාදානය තිබිච්ච නිසා තමයි බාහිරින් වස්තුවකට උපාදානීය වස්තුවකට තමන් බැඳුනේ. බාහිර වස්තුවකට තමන්ගේ හිත බැඳව ගත්තා. ඊට පස්සේ බලනවා මෙන්න මට අසවල් දේ පේනවා, අසවල් කෙනා පේනවා, මේ ඉන්නේ අහවලා මේ තියෙන අසවල් දේ කියන නිශ්චයකට යනවා. ඇතහැරිලා තියෙනවා අර මේ ටිකේ හැදිච්ච ක්‍රමවේදය. හම්බ වෙච්ච ක්‍රමවේදය තමන්ගෙන් අතහැරිලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බලන්න එතන. අවිද්‍යාවෙන් හම්බවුණු දේවල් ටික අවිද්‍යාවෙන්ම පරිහරණය කරනකොට එතන සක්කාය දිට්ඨියම නැත්තම් දුක්ඛ සමුදයම වෙනවා. එතකොට මේ හමු වෙන උපාදානස්කන්ධය මමය මගේය කියලා ගන්නෙ නෑ ගොඩක් අය. පේන රූපේ මට පේන රූපේ මගේ රූපේ මම දකින්නේවා කියලා නිගන්නේ. ඒක ගැනීම තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ ඒ ටික උපාදාන වෙවි අරගෙන යනකොට අපි දන්නේම නැතුව රූප මගේ කරගෙන මගේ රූප කියනකොටම උපාදානය වෙලා උපාදානය වෙනකොටම දුක්ඛ සමුදය වෙලා ඒකට කියනවා සක්කාය දිට්ඨිය හැදෙනවා කියලා එහෙනම් මේ හමු වෙන දේවල් ටික ආත්ම දෘෂ්ටියෙන් ගන්න දැන් දැනීම කියලා කියන්නේ මේ ඩීටේල්ස් ටික දැනගෙන ඉන්න කාරණාවෙන් මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි දැන් අපි හැමෝම දහම් පාසල් ගිහිලා පොතපත ඇසුරු කරලා බණ අහලා මේ ටික දන්නවනේ. අපි හැමෝම ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නහය අනිත්‍යයි කිය කිය මෙනෙහි කරනවනේ. ඒ මෙනෙහි කරාට ඇයි අපිට තාමත් ඒ ඇහි ස්වභාවය හරියට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි තාමත් අපි මගේ ඇහැ කියන තැන නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ? මේකේ ස්වභාවය හරියට දන්නේ නැති නිසා. තොරතුරු දැනගන්න පුළුවන් දැනගෙන ඉන්න එක ඉතාම වටිනවා. හැබැයි ඒ දැනගත්තු තොරතුරු ටික දැන් බුද්ධියකට දාලා බලන්න ඕනි විද්‍යාවෙන් බලන්න ඕනි හේතුව තමයි අවිද්‍යාව නිසා මේ ආයතන ටික මේ ජීවිතය හමු වුණාට පස්සේ මේ ආයතන ටික හරහා හමු වෙන අනිකුත් බාහිර ආයතන ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන ටිකත් ඊළඟට ඒ ටික අල්ලගෙන අපි කරන සියලුම දේවල් ටික හිතන්න අපේ සාමාන්‍ය දෛනික ජීවිතේ අධ්‍යාපනය රැකියාව රටතොට පාලනය කිරීම ඊළඟට සමාජ ඇසුර ජීවිත ගමන ගිහි පැවිදි ජීවිත බණ භාවනා කියන මේ ඔක්කොම අවිද්‍යාව කියන එකෙන් නම් පදන් වෙලා තියෙනවා අවිද්‍යාවෙන් හම්බෙච්ච ජීවිතය තුළ කරන දේවල් ටික අවිද්‍යාව මතනම් කරෙන්නේ. එතකොට සම්පූර්ණ රැස් වෙවි තියෙන්නේ මොකද්ද? තක්කාය දිට්ඨිය හෙවත් මිත්‍යා දෘෂ්ටිය. දැනීම කියන එක අපිට උපකාර වෙන්නේ අපේ වැඩපිළිවෙල මේ තියෙන ප්‍රමාණයෙන් දැනුවත් වෙන. දැන් අපි දන්නවා මේක දුකයි. එහෙම නැද්ද? ඉපදිච්ච නිසා ඉපදිච්ච එක දුකයි ඉපදිච්ච නිසා තමයි මේ දුක් විඳින්න වෙන්නේ කියන දැනුම අපිට තියෙනවා. ඒ දැනුමින් දැන් අපි දුකෙන් ගැලවිලාද? ඒ ඉපදුණු නිසා තමයි මේ ලෙඩ වෙන්නේ මැරෙන්නේ කියන එක දන්නේ නැද්ද අපි? දන්නවනේ. ඒ දැනුම තිබුණයි කියලා දැන් අපිට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්. බෑනේ. එහෙනම් අන්න ඒ ටිකේදී අපිට දැනුම තියෙනවා. ඒ දැනුම තියෙන නිසා තමයි මෙච්චර දුර අපි මේ අරගෙන යන්නේ. හැබැයි ඒක අවබෝධයෙන් එන එකක් නෙමෙයි. ඒක මේ සාමාන්‍ය රෙගියුලර් යන ස්වභාවය. ඇයි? පූසෙක්ගේ කුසේ ඉපදුණු පෝස් පැටව් ටික එළියට ආවට පස්සේ අම්මා ඥාව් ගන්නකොට පැටව් ටිකත් මොකද කරන්නේ? ඥාව් කියනවා. එළදෙනෙක්ගේ කුසේ ඉපදිච්ච පැටව් ටික එළියට ආවට පස්සේ උඹේ කියනවා. අපිත් ඒ වගේ තමයි. දැන් අපේ අම්මලා ළඟ අපි ඉපදුනාට පස්සේ මේ ඇහැ මේ කන මේ නහය මගේ මගේ කියාගෙන හැදිච්ච ලෝකෙදී අපේ අම්මලාගෙන් අපිට පරස තාත්තලාගෙන් පරිසරය ආවේ කොහොමද? ඒ විදිහට. ඊට පස්සේ පන්සල් යනවා, භාවනා කරනවා, බණ අහනවා, වන්දනා කරනවා, දන් දෙනවා, ඒ ටිකත් අපි කරනවානේ. ඒත් ඒ පිළිවෙලට. හැබැයි අවිද්‍යාව දුර වෙලා නැත්නම් ඔය කොයික කරන්නේ? සක්කාය දිට්ඨිය දෙනක නවතින්නේ නෑ. ඒ නිසා දැනුම ඕන අපේ වැඩපිළිවෙල පැහැදිලි කරගන්න හැබැයි අපිට බුද්ධිය නුවණ ඕන සම්මා දිට්ඨිය උදා කරගෙන මේ වැඩපිළිවෙල අරගෙන යන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට අත්‍තරම පැහැදිලි කරලා කරගන්න පුළුවන්ද මේ ද අපි මේ ජීවිතය ගැන එහෙම නැත්නම් මේ දුක්ඛය හදාගන්න හදාගන්නේ අවිද්‍යාවයි තණ්හාවයි පුරාණ කර්මය කියලා වහන්සේ විස්තර කරා. එතකොට දැන් අපි හැම වෙලාවකම අපිට සම්මාදිට්ඨිය ඇතිවෙච්ච වෙලාවට අපි හැමතිස්සම අවිද්‍යාවෙන් ඉන්නේ නැහැ නේද? අවිද්‍යාවෙන් එළියට ඇවිල්ලා. ඒතර ඔබ වහන්සේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද? මොකද්ද මෙතන අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් මොකද ටිකක් පැටලෙන එකක් නිසා අපි නිතරම පාවිච්චි කරන එකක් නිසා විද්‍යාව කියන්නේ මොකද්ද? උතෙන්දී ඕක මිච්ඡා දිට්ඨියට එහෙම නැත්නම් සම්මා දිට්ඨියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ඒතර පොඩ්ඩක් අපිට මේක හොඳ හොඳ හොඳට තේරුම් කරගන්න පුළුවන්. තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව කියන්නේ නීවරණයක් කියලා. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වෙහිච්ච නිසා තමයි අපිව අරගෙන යන්නේ. මේක නැවතත් දැන් මේ මම කිය කියා ඉඳපු කාරණා ටිකටම සම්බන්ධ කරගත්තොත් අපි මේ ආයතන හය පරිහරණය කරනකොට ඒ ටිකට එන සියලුම අරමුණු ටික ඒ එන ඔක්කොම අරමුණු ටික මමය මගේය කියන ගැනීමකට යනවා. ඒ මමය මගේ කියන ගැනීමට යන්නේ අපි නොදැනුවත්වම දැනුවත්වමත් යනවා නොදැනුවත්වමත් යනවා. එහෙම යද්දී අපේ ස්වභාවය තමයි දැන් බලන්න අපි නැවත ගත්තොත් අපි දන්නවා දැන් අපි ඉපදිලා ඉන්නේ. ඉපදුණු නිසා කරන්න තියෙන දේවල් ටිකක් අපි කරගෙන යනවා. අපේ මේ ජීවන ගාම සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණ නොදන්නාකම මත පදනම් වෙලා. නොදන්නාකම කියලා අදහස් කරන්නේ මේ පරිසරයේ තියෙන දේවල් අපි විඳිනකොට ඒ පිළිබඳව කියන නොදන්නාකම නෙවෙයි. එතන නොදන්නාකම වෙන්නේ සසරට වැටෙන්නේ මෙන්න මේක මොන විදියට ගත්තොත්ද කියන නොදන්නාකම නිසා තමයි අපි එතෙන්ට යන්නේ. අපි ඇහැට රූපයක් පේනකොට ඒ රූපය හමු වෙන ස්වභාවය අනුව තමන් ඒක ගන්න ස්වභාවය අනුව තමන් ඒක අල්ල ගන්න ස්වභාවය අනුව තමන්ට පැහැදිලි වෙනවා මට ඒක අහු වුණාද නැද්ද කියලා සරලම තැන් වලින් අපි ගමු ඒක හැමෝටම පහසු වෙයි දැන් ඇහැට රූපයක් පේනකොට හමු වෙච්ච රූපය මගේ රූපයක් කියන ගණයට යන්නේ අපිට ඇහැට පේන දේ සැබෑවක් කියලා අපේ මනසේ තහවුරු වීමක් තියෙන නිසා. සැබෑවක් කියලා තහවුරු වෙන්නේ මේ විදියට. අපිට පැහැදිලි නැහැ මේ ඇහැ හැදුනේ කොහොමද කියලා. රූපය හැදුනේ කොහොමද කියලා. අපිට හිතෙන්නේ මේ ඇහැට පේනවා පේන නිසා බලනවා බලන නිසා තියෙනවා තියෙන එකක් තමයි මේ බලන්නේ කියන දැනීමක් අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කාමය කියන එක බාහිර ලෝකෙ කොහෙවත් තියෙන එකක් නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකල්පනාව තමයි කාමයේ බවට පත් වෙන්නේ ඒක වෙන්නේ මෙහෙමයි ඇහැයි බාහිර රූපයයි චක්කු විඥානයයි තුනේ එකතු වීම නිසා අපේ රූපයක් කියන දැන ගැනීමට ගිහිල්ලා ගැනීමට ගිහිල්ලා එතෙන්දී අපේ ඒන ස්පර්ශයක් ඒ හේතුයෙන් වෙන වේදනාවත් අල්ලගෙන ඒ ටික අපි ප්‍රපංච විදියට ගන්නව නැත්නම් තණ්හා මාන දිට්ඨි විදියට ගන්නවා ඒ තණ්හා මාන දිටි විදිහට ගන්නවා කියන්නේ ඇහැට පේනවා. ඒතකොට තියෙන ඇහැකට පේන බව තමයි අපි ගන්නෙ. තියෙන ඇහැකට පේනවා කියලා හිතනකොට අහුත්වා සම්භූතං කියන ධර්මතාවය නැති වෙලා ගිහිල්ලා තියෙනවා අපේ අතේ. අහුත්වා සම්භූතං කියලා කියන්නේ පෙර නොතිබී හටගත්ත කියන එක. අපිට තියෙන්නේ අපිට පේන්නේ මේ තියෙන ඇහැකට පේනවා කියලා. අපිට දැනෙන්නේ ඇහක් තියෙනවා තියෙන ඇහැට පේනවා. රූප තියෙනවා රූප තියෙන නිසා පේනවා. ඒතර පේන රූප කාගේද? මගේ. මට පේන රූප. රූප දකින්නේ කවුද? මම. මම දකිනවා මට පේනවා කියන දර්ශනයට එනවා කියන්නේම අවිද්‍යාව නිසාම වෙන කාරණා. අවිද්‍යාව නිසාමයි ඒක වෙන්නේ. එතකොට පේන දේ මගේ, පේන දේ මට අයිති දේවල්, පේන දේවල් මගේ ජීවිතය හා සමදේවල් කියලා තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් ගන්නවා හේවත් මමය මගේය මගේ ආත්මයයි කියන තැනට යන. ඒ යන්නෙම අවිද්‍යාව නිසා. රජද මහත්තයා මතක් කළා සම්මාදිට්ඨියෙන් ඇති වෙන වෙලාවට කියලා. සම්මාදිට්ඨිය අප් ඇන්ඩ් ඩවුන් වෙන එකක් නෙවෙයි. උඩ යට යන එකක් නෙවෙයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ස්ථිර වැඩපිළිවෙල. සම්මා දිට්ඨියට ස්ථාවර වීම තමයි සාසන ප්‍රතිපදාවේ ගමන. අපිට වෙන්නේ ඔයත් පරීක්ෂා කරගන්න Tamanට අරමුණු වෙනකොට ඒ අරමුණේ මනාපමනාප පළවෙන එක සාමාන්‍ය ස්වභාවය. හේතුව ආර්ය පුජ්‍යලයට මනාපමනාප පළවෙන තැන් තියෙනවා. මනාපමනාප පළවෙනවා. මේ කියන්නේ ඒක ඉක්මවා යන්නේ නැත්තම්. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනකොට ඒක රූපය මත හිටිනවනම් පෙනීම. ඇහැ මත හිටිනවනම් ඇහෙන් එහාට නුවණ නැත්තම්. රූපයෙන් එහාට නුවණ නැත්තම් මට පේනවා මම බලනවා මට පේන නිසා බලනවා තියෙන නිසා බලනවා කියන තැනින් එනවනම් එතනම අවිද්‍යාව තියෙනවා මේක හිතේ ඇති වෙච්ච සංකල්පනාවක් කියන තැන Taman දන්නේ නැත්තම් අපිට අවිද්‍යාව තියෙනවා හිතලා බලන්න මෙහෙම දැන් ඔය ටීවී එක දිහා එහෙම බලාගෙන ඉන්නකොට හෙට ලංකාවේ නිදහස් දවසනේ දැන් මෙහි ලංකාවේ දැන් නිදහස් සමරනවා අපිට අද එහි නිදහස් දවස අන්තර්ජාලය හරහා අපි නිදහස් උත්සවයේ බැලුවොත් අපි මේ කම්පියුටර් එක හරි මොකක් හරි ස්ක්‍රීන් එකකනේ බලාගෙන ඉන්න ඕන මේ ස්ක්‍රීන් එක කියන එක අපිට මේ කම්පියුටර් එක හැදිලා තියෙන්නේ වීදුරු කෑලි ටිකක්, ප්ලාස්ටික් කෑලි ටිකක්, කන්ඩෙන්සර් ඕවා මේවා ටිකක් එකතු වෙලානේ හැදිලා තියෙන්නේ. ඒ හැදිලා තියෙන උපකරණයක අපිට පේනවා දැන් නිදහස් උත්සවය යනවා. මේ වීඩියෝ එක හරි පින්තූර හරි බලනවා කියමුකෝ. පිටපු ආණ්ඩුවට කැමති තියන ආණ්ඩුවට අකමැති උදවියට මොකද වෙන්නේ දැන් මේක දිහා බලාගෙන ඉන්නකොට? මේ වීදුරු කෑල්ල දිහා බලාගෙන මේ ඇතුලේ තියෙන දැන් කම්පියුටර් එකේ හෝ මේකේ බලාගෙන ඉන්නකොට නිදහස් උත්සවය කියන දැනින් බලාගෙන ඉන්නකොට අපිට මේක මේ වීදුරු අධ්‍යා බලන් ඉන්න බවවත් ඒක එහා පැත්තේ තියෙන්නේ පරිපත ටිකක් කියලාවත් එක එක කෑලි බෑලි එකතු කරලා කම්බි කෑලි වයර් කෑලි එකතු කරලා හදපු ඔය පරිප්පු ඇට ඕවා මේවා එක එක ඒවා නේ ඔක තියෙන්නේ ඕවා එකතු කරලා හදපු එකක් කියලා මතක් වෙන්නේ නැහැ නේද අපිට. ඒක මතක් වෙන්නේ ජනාධිපති අගමැති මුන් දෙන්න තමයි රට කන්නේ කියලා හිතනවා නේද ස්ක්‍රීන් එක දිහා බලාගෙන. එතකොටම මොකද වෙන්නේ? කේන්ති එනවා. කැමති අය සතුට වෙනවා අකමැති අය කේන්ති ගන්නවා. දැන් මේක පරීක්ෂා කරලා බලන්න දැන් මේ වෙලාවේ උනත් මේ ඇහෙන දේට අනුව ඇත්තන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා බලාගන්න. දැන් මේ කම්පියුටර් එකක් ඉස්සරහ තියාගෙන කතා කරනවා ඒකේ තියෙන මයික් එක කියන එකකින් මේක සද්දය අරගෙන වැඩපිළිවෙල හරි ගස්සලා ඔය ඇත්තොන්ගේ ස්පීකර් වලින් ඇහෙන්න සලස්සලා තියෙනවා ඔය ඇත්තොන්ට මේක කනහරහා එනකොට ඔය ඇත්තොන්ගේ ඇතුළ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න දැන් මේ වෙලාවේ මාත් එක්ක මොකක් හරි මනාපයක් ඇති වුණොත් කම්පියුටර් එක දිහා බලාගෙන එතකොට දැන් මේ මනාපය කියන එක හැදෙනවා ස්පීකරයටද බෑර කෑලි ටිකටද මේ හඬටද කේන්තියක් ආවොත් ඒ හැදිලා තියෙන්නේ ස්පීකරේටද මේ වයර් කෑලි ටිකටද මේ කම්බි කෑලි ටිකටද අන්න එතනින් පරීක්ෂා කරන්න. දැන් එතකොට මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන අපිට කේන්ති ගන්නවා. අමනාප හිතාදෙනවා, මනාප හිතාදෙනවා. හරි ෂෝක් කියලා කියනවා. බනිනවා. හැබැයි අපිට ඒ බනින වෙලාවට ඒ ප්‍රශංසා කරන වෙලාවට මේ කම්පියුටර් එකක් ඊළඟ නැත්තම් මේක කම්බි කෑලි වයර් කෑලි වීදුරු කෑලි ප්ලාස්ටික් කෑලි එකතු කරලා හදපු මේ එකතු කරලා හදපු භාණ්ඩයක් කියලා මතක් වෙනවද අපිට මතක් වෙන්නේ නේද එහෙම මතක් වෙන්නේ බනින්න ගත්තාම ඒක දිහා බලාගෙන බැන බැන ඉන්නවා ප්‍රශංසා කරන්න ගත්තාම ප්‍රශංසා කර කර ඉන්නවා එන්නේ අපි අහුවෙලාද නැද්ද? අහුවෙලා. අවිද්‍යාව නිසාම අවිද්‍යාව නිසාමයි මේ විහිදුරු කැලේ දිහා බලාගෙන. අන්තිමට දැන් මේක ඕෆ් කරලා බලන්නකෝ දැන් ඒක දිහා බලාගෙන බනින්න පුළුවන්ද කියලා? බනින්න බෑ නේද? ඇයි ඒ? බනින්න අරමුණක් හම්බ වෙන්නේ නැහැ. නුවණ තියලා බලන්න එහෙනම් මම මෙච්චර වෙලා මේ බැනලා තියෙන මේ යකඩ කෑලි ගොඩකට නේද? නුවණ තියලා බලන්න මම මෙච්චර වෙලා මේ ප්‍රශංසා කරලා තියෙන මේ වීදුරු කෑලි වීදුරු කට්ටකට නේද? එතන දැන් කෝ මේ තිබිච්ච ආණ්ඩුවත් ඉන්න ආණ්ඩුවත් කවුරුවත් නැහැ නේ ඔක වැහුවට පස්සේ. අපි නෙමෙයිද මෝඩ වෙලා තියෙන්නේ. පත්තරේ බලන්න. පත්තරේ බලාගෙන පත්තරේ තියෙන ප්‍රවෘත්ති ටිකට බාහිනව දාගෙන නේ. දැන් පත්තරේ තියෙන මොනවද ඔය ගස් වලින් හරි පිදුරු වලින් හරි මොන විදියක කිමිකල් ටිකක් එකතු කරලා හැදිච්ච කඩදාහිය කියලා එකක් තියෙනවා. ඒකට නිල් කහ රතු කොළ ආදී විදියට වර්ණ සටහන් ටිකක් ඔබවලා තියෙනවා ඒකේ. මේක පත්තරේ කියන එක මතකත් නැහැ. පාට තියෙන්නේ කියලා මතකත් නැහැ. ඒකේ තියෙන අකුරු පින්තූර දිහා බලාගෙන මොකද කරන්නේ? මනාප හදනවා අමනාප හදනවා. දැන් මේ මනාප මනාප හැදෙනකොට මේ පත්තරයක් මේක කිමිකල් ගොඩක් මේක මේ පිදුරු ආ ගස් වලින් හැදිච්ච එකක් ආදී විදියට අපිට මතක් වෙනවා. මතක් වෙන්නේ මේ කඩදාසිය දිහා බලාගෙන ඒකේ තියෙන රූප සටහනට බලිනවා. ඒ ඒ විදිහටම අරගෙන බලන්න මිනිස්සෙක් දිහා මෙයා හොඳ නෑ මෙයා නරකයි කිය කියලා දොස් කියනවා. ඒ දොස් කියනකොට අර පත්තරේ කම්පියුටර් එක දිහා දිහාට හැරිලා බලන්නකෝ ඒ විදිහටම. කම්පියුටර් එකේ තිබුණු යකඩ කෑලි, වීදුරු කෑලි මේ ඒ ආම්පන්න ටික එකතු වෙච්ච නිසා නේද ඒ කම්පියුටර් එක හරි ටීවී එක හරි මොකක් හරි එකක් හැදලා තියෙන්නේ අපිට. එතන මේ කෑලි ටික එකතු වෙලා හැදුණා කියලා කියන සතර මහා ධාතු වලට නමක් නේ. සතර මහා ධාතු වලට නමක්. දැන් මේ බැන බැන ඉඳලා තියෙන්නේ මොනවද? සතර මහා ධාතුවට. දැන් මේ සතර මහා ධාතුවේ මේ තියෙන්නේ මේකට බැනලා වැඩක් නැහැ. ඒකවල මටමයි කෙලෙස් හැදෙන්නේ, මම්මයි සසරට හැදෙන්නේ කියන විද්‍යාව තිබුණා නම් බලින්නේ නැහැ නේද? අවිද්‍යාව නිසානේ බැන බැනේ. එතකොට දැන් ඒ විදිහටම අරගෙන අසවලා හොඳනේ අසවලා හොඳයි කිය කිය අපි කියනවා නේද? ඒ අසවල් සංඥාව අසවල් දේ අසවලා කිය කිය සංඥාව ඇවිල්ලා අපි ඒ විදිහට දොස් කියන්නේ කෑ ගහන්නේ මේ සතර මහා ධාතු වලින් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා හැදුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආයතන ටිකක් වැඩ කරන වර්ණ සටහනකටයි මේ බනින්නේ කියන එක මතක් වෙන්නේ නැහැ අපිට. අපි බනින්නේ අහවලාට නේ. අසවල් දෙයට නේද? එතකොට අසවලාට අසවල් දෙයට මෙහෙමයි කිය කියා බනිනකොට ඒක ඇතුළේ තියෙන දේවල් ටික දන්නේ නැතුව අපි බනිනවා. දොස් කියන ප්‍රශංසා කරනවා. අන්න ඒ මූලික දැනුම නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතෙන්ට එන්න ඕන. ඒ කියන්නේ මොන්ටිසෝරි මට්ටමේ දැනුම හැබැයි මේක නිවන දක්වා අරගෙන යන නුවණ. ඒ ටිකවත් අපිට නැත්තම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. එන්න එතෙන්ට නුවණ අරගෙන ඇවිල්ලා තමයි අපි මෙනෙහි කරගන්න ඕන මේක එහෙනම් මේ විදිහේ එකක් කියලා. ගිය සතියේ මම මතක් කළා බුදුරජාණන් වහන්සේගේ උපමාවක් රෙද්දක ෆ්‍රේම් එකක් ගහලා සිත්තරෙක් කහ නිල් කොළ රතු ආදී තීන්ත ටිකක් අරගෙන ඒකේ කාගේ හරි පින්තූරයක් අඳිනවා. එන්දර පස්සේ කවදාවත් ඒක දැකපු නැති කෙනෙක් හරි දැකපු කෙනෙක් හරි මේක දැකපු ගමන් අනේ මේ ඉන්නේ අහවලා කියලා ගන්නවා. ඒකම විද්‍යාව. ඒකම විද්‍යාව. ඇයි ඒක නා දන්නේ ඒක නට අමතක වෙලා තියෙන මෙතන තියෙන තින්ද ටිකක් කියලා. දැන් ওই තින්ද ටික පහුරු ගාලා අයින් කරොත් හේදුවොත් මෙතන කෙනෙක් ඉන්නවද යසවලා ඉන්නවද? නේද? රෙද්ද කියන එක හැම වෙනවද රෙද්ද තියෙන නූල් ගොඩක් නේද? ඒ නූල් ටික ඔක්කොම ලිහලා ලිහලා අයින් කරොත් එහෙම රෙද්ද කියන එක අපිට හම්බ වෙනවා. නේද? ඒ වගේ නූල් ටික ඔක්කොම එකතු වෙච්ච තැන රෙද්ද කියලා එකක් හම්බ වෙලා තියෙනවා. ඒ රෙද්ද උඩ දැන් තින්ත ටිකක් දාලා තියෙනවා. දාපු තින්ත ටික අපිට හැඩයක් පේනවා. පේන හැඩේ මොකද වෙන්නේ? මේ අහවලාගේ හැඩේ කියලා කියනවානේ. ඉතින් අහසේ වලාකුළු පාවෙනවනේ. අහස දිහා බලාගෙන අර හැඩේ මේ හැඩේ කිය අපි කියනවා නේද? වලාකුළු දන්නවද මේ තියෙන්නේ මේ හැඩේ කියලා? අපි තමයි ඒවට දීලා තියෙන්නේ. එතකොට බලන්න මේ දැන් වලාකුළු දන්නේ නැත්නම් ඒ හැඩේ තමයි මේ උනේ කියලා වලාකුළට ඒ හැඩේ දුන්නේ කවුද? අපේ හිතෙන් නේද? අන්න අවිද්‍යාව හැදෙන විදිහ. අර තින්ත ටික අතුල්ලපු රෙද්ද දිහා බලාගෙන අහවලා කියලා කියනවා. මේක තින්ත ටිකක් බව දන්නේ අමතක වෙලා රෙද්දක් බවත් අමතක වෙලා රෙද්ද කියන්නේ නූල් ගඩක් බවත් අමතක වෙලා සතර මහා ධාතු බවත් අමතක වෙලා වර්ණ සටහන් ගොඩක් බවත් අමතක වෙලා අපි අසවල් කියන අසවල් දේ කියන සංඥාවෙන් අරගෙන සිතුවිලි හදාගෙන ඒකට අපි හොඳ කියනෝ නරක කියනවා. ඒ කියනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව අපි තුල හැදෙනවා. විද්‍යාව උපදින විදිය නැහැ. ඇයි? අපි පුරුදු වෙලා ඉන්නේ බලන්න මේ පවතින ස්වභාවයට අනුව දැන් අපිට මේ ලෝකේ මිනිස්සු කියලා හමු වෙන මේ අය මිනිස් සංඥාවෙන් එහාට ගිහිලා පේන්නේ නැත්තම් අවිද්‍යාව මේ හමු වෙන ගිහි පැවිදි ලොකු කුඩා කළු සුදු උස මාත මිටි ආදී මේ එක එක සංඥා ටිකක්නේ අපේ තියෙන්නේ එන්න ඒ සංඥාවෙන් එහාට ගිහිල්ලා පේන්නේ නැත්තම් එතන අවිද්‍යාව තියෙනවායි කියලා දැනගන්න ඕනේ. පේන්නේ ගස්වැල්, ඇලදොල, ගංගා, හරක බාන, ඉඩ කඩන්, වතු පිටි, යාන වාහන නම් අවිද්‍යාව නිසා මෙහෙම බලනවා, පේනවා කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අවිද්‍යාව දිවෙන විදිහ. හරියට රේල් පාරක් වගේ. අවිද්‍යාව මේක යටින්. ඒ නිසා විද්‍යාවෙන් බලන්න පුරුදු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක දැනෙන්න පටන් එහෙම විද්‍යාවෙන් බලනකොට සම්මා දිට්ඨිය උදා වීම තමයි ඒ සිද්ධ වෙන්නේ. එහෙම පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට දැන් සම්මා දිට්ඨිය උදා වෙන කාරණා කිහිපයක් එනවනේ. සිල් රකින්න ඕන. භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕන. සීලයෙන්ුයි භාවනාවෙන්ුයි බණ ඇහිල්ලෙන්ුයි ධර්ම සාකච්ඡාවෙන්ුයි අනුග්‍රහ වෙන්න ඕනි මේ හිතට. අනුග්‍රහ වෙනකොට විද්‍යාව උදා වෙනවා. සම්මා දිට්ඨිය උදා වෙනවා. අපි පුරුදු වෙලා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් බලන්න. ඒකයි අපිට සම්මාදිට්ඨිය උදා වෙන්නේ නැත්තේ. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අන්‍ය ආගම් වැළඳ ගන්න එකටවත් අන්‍ය ආගමිකයන්ටවත් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ තියෙන දේවල් වලින් එහාට පේන්නේ නැති නිසා. ඇත්තටම අපිට වෙන්නේ බාහිර ලෝකය අරමුණු වෙනකොට ඒ ලෝකය හරහා අපි හිත උපද්දවනවා. හැබැයි හිත ඉපදුණු නිසා තමයි බාහිර ලෝකය කියන එකක් අපිට හමු වෙන්නේ. බාහිර ලෝකය හමුුනේ නැතිනම් අපිට අවිද්‍යාව උපදින්නේ දැන් මේ වෙලාවේ බාහිරව ඇහෙන කිසිම ශබ්දයක් බාහිර සකස් වෙන කිසිම ශබ්දයකට හිත යොමු වෙන්නේ නැහැ. ඇයි? මේ වෙලාවේ එක මේ ඇහෙන හඬට තමයි හිත යොමු වෙලා තියෙන්නේ. දැන් මේ හිත යොමු වෙලා තියෙනකොට දැන් මේ කම්පියුටර් ගොඩක් අපි එකතු කරගන්නේ දැන් මේ හැමෝම අහගෙන ඉන්නේ. එතකොට මේ හඬ කෙලින්ම ඇවිල්ලා කනේ වදිනවද? නෑනේ. මේ හඬ කෙලින්ම ඇවිල්ලා කනේ වදින්නේ පරිගණක හරහා තමයි මේක දැන් සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ. අනිතර මේක වයර් වලටවත් සම්බන්ධ කරලා නැහැ කරන්ට් එකට ඇරෙන්න. හැබැයි අපිට ඇහෙනවනේ. ඒ ක්‍රමවේදයක් ලෝකෙ හැදිලා තියෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අපිට හිතෙන්නේ මේ කෙලින්ම බණ ඇහෙනවා කියලා නේද? ඇත්තටම මේකේ මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? මගේ හිතේ උපදින චිත්‍ර ගොඩක් හැදෙනවා. දැන් මගේ කියන වචනේ ගන්න. මගේ කියනකොට මයන්නයි කොම්බුවයි ගයන්නයි ස්පිල්ලයි කියන එකද වෙලා නේද මගේ කියන එක හැදෙන්නේ. ඒක ඇඳිච්ච චිත්‍රය වචන බවට පරිවර්තනය වෙලා නිකුත් කරනවා. සද්දයක් නිකුත් වෙනවා. ඒ සද්දේ තියෙනවද මගේ කියන එක? නෑ. මේ කරන්නේ ඒ ඇඳිච්ච චිත්‍රයට අනුව ගැළපෙන හඬක් නිකුත් කරනවා. නිකුත් කරාම ඒක මේ යන්න ඕනි තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වෙනකොට මෙතන ඉන්න හැමෝටම මගේ කියන වචනේ දන්නයි නේද මේ මගේ කියන වචනේ දන්නවා. දැන් මේ මෙතනින් මම පිට කරන වචනේ කෙලින්ම විලා කණේවදින්නේ මොකද වෙන්නේ? මගේ කියන වචනය දන්නව ඇත්ත. ඒ රූපය දන්නව මයන්න කොංගෝ ගයන්න ස්පිල්ල මගේ කියන එක දැනීමක් තියෙන සංඥාවක් තියෙන. අන්න ඒ දැනීම මේ හඬ ඇහෙනකොට ඒකට ගැළපෙන චිත්‍රයටක් ගාලා හිතේ ඇදෙනවා. ඔය තේරෙනවා කියන්නේ ඒක. ඒ චිත්‍ර ටික තමයි ඔයත්තන්ට තේරෙන්නේ දැන්. මේ හඬ අහු වෙනවා කියන්නේ ඒ හඬ මේන ශබ්දය කනහරහා දැනෙන්න විදියක් තියෙනවා. සෝතයයි සෝත විඥානයයි ශබ්ද ධාතුව කියන මේ ටික එකතු වුනහම ශනිකව ඇති වෙන ස්පර්ශය නිසා මනසේ ඇඳෙන චිත්‍රයක්. එහෙම නොවුනනම් මෙච්චර කල් අහපු බන ඔක්කොම දැන් මේ හිතේ ගොඩ ගැහුවා නම් එහෙම සුවල්ප ගන්දරාවක්ද තියෙන ජීවිත කාලේ. කලින් ඇහිච්ච ශබ්ද. එවලට එවලට තමයි ඇහෙන්නේ. ඊළඟට දැන් මේ හිතන්නේ එක දිගට බන අහන් ඉන්නවා. හැබැයි වෙන්නේ මොකද්ද? දැන් වෙන්නේ මොකද්ද කියන එක ඔන්න දැන් හිතට ඒක එක සිතු පරන් සිතුවිලි පරන් ඒකේ වෙන්නේ මොකද්ද කියන එකේ වෙන්නේ කියන එක ගන්නකො කොම්බුවයි වයන්නයි නයන්නයි ස්පිල්ලයි නයන්නයි ඔය ටික ඔක්කොම දැන් වෙන වෙනම චිත්ත පරම්පරාවල් විදිහට ඔය හිතේ චිත්‍රගත කළා ඒක Tamanට දැනෙනවා ඊට පස්සේ Taman සංඥා එයි දැන් මේක මේක දන්නේ නැති මේ සුදු ජාතිකයෙක් අහගෙන හිටියොත් මොකද වෙන්නේ මේ භාෂාව දන්නේ නැති කෙනෙක් වෙන්නේ මොකද්ද කියන එක යාගේ හිතේ ඇදෙනවද what happened කියුවොත් අන්න යාට තේරෙනවා ඒතර යාගේ හිතට ආරම්භණක් කියනවා මේක තමයි මේ කිව්වේ කියලා වෙන්නේ මොකද්ද කිව්වට සුදු මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ හැබැයි සුදු මිනිස්සුන්ට නොතේරෙන්න කළු මිනිස්සුන්ට තේරෙන්න මේ හඬේ විශේෂත්වයක් තියෙනවද නෑනේ මොකද්ද වෙලා තියෙන්නේ හිතේ ඇඳගන්න චිත්‍රය වෙනස් බුදු මනුස්සයාට මේක නිකන් මොකද්දෝ නිකන් සද්දයක් විතරයි නමුත් හඬේ තියෙන සංකේත පද්ධතිය හමු වෙලා තියෙන උදවිය දන්න උදවියට මේකට ඇදෙනව නේද චිත්‍රයක් ලස්සනට හිතේ ඔන්න ඔය ඇදෙනකොට දැන් ඇහෙනව නේද බණ ඇහෙනවා මම් බණ අහනවා ආම්ද්‍රෝ බණ කියනවා අපි බණ අහනවා කිය කිය නේද ගන්නේ ඔය හාමුදුරුවෝ මම ඔය ඔක්කොම ටික දැන් හිතේ ඇඳි ඇඳි නෑන්නේ. මේ ඇඳෙන ස්වභාවය ගැන දන්නේ නැති එකම තියෙනවා විද්‍යාව කියලා. නොදන්නා ක්‍රමටම කියනවා විද්‍යාව කියලා. ඒ නිසා ඔය වගේ තැන්වලින් ඕක දැනගන්න අපිට තියෙන දැනලොත් එක්ක ඉස්සරහට තව සාකච්ඡා කරමු මම හිතනවා මේකෙන් ප්‍රමාණවත් උත්තරයක් හම්බ වෙන සමහරට නොලැබෙන්නත් ඇති ඇතනම නමුත් උත්සාහ කරන්න මේ කිව්වේ මොකක්ද කියන එක තේරුම් ගන්න තමන් දන්නවා කියන සියලුම දෘෂ්ටි කෝණ ටික ඇතහැරලා බලන්න පුරුදු වෙන්න මේක දිහා. දන්නවා කියන අවබෝධ කරගෙන මායාවල් ටික නිර්වත් කළාම බලන්න පුරුදු වෙන්න. එතකොට යථාර්ථය පේන්න පටන් ගන්නවා. මේක පරිහරණය කරන්න ඕන. දැන් හිතන්න මෙහෙම කෙනෙක් ඉස්සරහට හම්බ වෙනකොට මේ අසවලා හම්බ වුණා අසවල් කෙනා හම්බ වුණා අසවල් කෙනත් එක කතා කරනවා කියන සංඥාවනේ අපිට එන්නේ. ඒක සම්මුති ලෝකේ තියෙන විදිය. හැබැයි පරමාර්ථයක නෙවෙයිනේ. අපිට අහවලත් එක කතා කරනවා කියන එකට එන්න කලින් සතර මහා ධාතුයි මේ හමු වෙන්නේ කියන එක රූපය එනකොට දැනගන්න දැනීම අපිට එන්න ඕන ඉබේ. ඉබේ ආවේ නැත්තම් මොකද වෙන්නේ? ස්වභාවයෙන් ආවේ නැත්තම්. ආයාසෙන් ගන්න අරගෙන එතෙන්ට ඒක පාවිච්චි කරන්න. පාවිච්චි කරනකොට කාලයත් එක්ක එතෙන්ට එළඹෙනවා එක. දැන් අපි යම් ගහක් අල්ලගෙන ගස් කොළන් ඒවා තියෙන්නේ සතර මහා ධාතු නිසානේ. කාලයක් තිස්සේ ගහක් අල්ලගෙන ඒ ගහට අපි අඹ ගහ හරි කරපිංච හරි දෙල් හරි කොස් හරි මොකක් හරි කියාගත්තු නමක් දීලා තියාගෙන ඉන්නව නේද? කාලයක් හැමෝම ඒකට කරපිංච හරි කොස් දෙල් හරි කියාගෙන යනකොට ඒ ගහට මොකද වෙන්නේ? කොස් ගහ දෙල් ගහ බවට පත් වෙනව නේද? අපි හිංගලයෝ කියලා හැදිලා තියෙන්නේ තේ තාලෙටම නේද? සුදු කළු කියලා හැදිලා තියෙන්නේ තේ තාලෙට නේද? පෙරදිග අපරදිග කියලා හැදිලා තියෙන්නේ තේ දාලෙට නේද? නැත්තම් මේ ඔක්කොගේම ස්වභාවය මොකද්ද? පටවියාපෝ තේජෝ වායෝනේ. සුදු මනුස්සයරත් තියෙන අවිද්‍යාව අපිට තියෙන අවිද්‍යාව තමයි. කළු මනුස්සයර තියෙන අවිද්‍යාව තමයි සුදු මනුස්සයර තියෙන්නේ. බෞද්ධයර තියෙන අවිද්‍යාව තමයි ක්‍රිස්තියානි කාර්යයර තියෙන්නේ. මුස්ලිම් කාර්යයර තියෙන්නේ. එතකොට අවිද්‍යාව වෙනසක් නෑ. මේ කවුරුත් අරන් තියෙන එකම තැනකින්. ඒකයි මේ ධර්මයේ කිසිම ಜಾති ආගමකට අදාළ නැත්තේ. අවිද්‍යාව කියන එක තේරුම් ගත්තොත් මේක මුලාවක්ය මේ තියෙන්නේ මේ කියන දේ නෙවෙයි මේ පේන දේ නෙවෙයි තියෙන්නේ තියෙන දේ නෙවෙයි පේන්නේ කියන නුවණ උදා කරගත්තොත් එතන ක්‍රිස්තියානිකම කියන එකත් ගැලවිලා යනවා මුස්ලිම්කමත් නැති වෙනවා බෞද්ධකමත් නැති වෙනවා සිංහලකමත් නැති වෙනවා කළුසුදු ભેදෙත් නැති වෙනවා එයි කාට වෙන්නේ දෙකම ටික නේද අන්න එතනින් විද්‍යාව උපදවා ගන්න ඕනේ කියන එකයි මගේ අදහස එතකොට අර භාවනා ගුරුවරයාද මේ භාවනා ගුරුවරයාද අර හාමුදුරුවද මේ හාමුදුරුවද ඔය කතා මොකක්වත් නෑ නුවණ උදා වෙනවා කියන එක විතරයි දන්නේ. එයි කොහෙන් ආවත් Tamanට නුවණ උදා වෙනවා නම් එච්චර. අදාළ අතන මෙතන කතා මොකවත් නෑනේ. හැබැයි කොහෙන් ගියත් නුවණ උදා වෙන්නේ නැත්නම් කොතනින් ගත්තත් වැඩක් වෙන්නේ පැහැදිලිද මේ ධර්මය තේරුම් ගන්න තම තමන්ගේ තියෙන දෘෂ්ටි මතවාද එල්ල ගැනීම් සියල්ල අතෑරලා අපේ භාෂාවෙන් ගොත් ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. එතකොට අවිද්‍යාව තේරෙනවා. අපිට මේ හිත වැහිලා තියෙන නිසා තමයි අවිද්‍යාව කියන එක තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා කරා දුක පිළිසිඳ දැන ගැනීම ගැන. ඔබ වහන්සේ තව ටිකක් විස්තර කරන්න පුළුවන් ද උදාහරණයක් අරගෙන? කොහොමද අපි දුක පිළිසිඳ දැනගන්නේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දුක කියන එක විස්තර කරපු විදිහක් තියෙනවනේ. මොකද්ද දුක කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ලැබීමේ දුක නොලැබීමේ දුක කැමැති අය ඈත් වීමේ දුක අකමැති අය ලං වීමේ දුක බලාපොරොත්තු ඉෂ්ට නොවීමේ දුක කෙටියෙන් කිව්වොත් උපාදානස්කන්ධ දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මම මේක නැවත කෙටියෙන් කියන්න උත්සාහ කරන්න මොකද ගිය සතියේ මම මේ කාරණා ඇත්තටම කිව්වා. දැන් අපි දුකයි කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ලෙඩ වෙන එකටනේ. නේද? බලන්න දැන් බුදුහාමුදුරුව අපිට දැනෙන දුක ප්‍රතික්ෂේප කළා නෑනේ මේ දේශනාවේ. ජාතික දුක්ඛ ඉපදීම දුකයි ජරාපි දුක්ඛ වයසරේවද දුකයි මරණම්පි දුක්ඛ මරණයද දුකයි දැන් සාමාන්‍ය ලෝකේ හමු වෙන දුක් ටිකක් බුදුහාමුදුරෝ දේශනා කළා ඉපදුනාට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ විදියට මේ හමු වෙන ටික නේ ඉපදුනාට පස්සේ ජාති ඉපදුනා ඊට පස්සේ ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දුක් ටික දේශනා කරන්නේ. කියන්නේ අපිට දැන් තියෙන මතු පිට මේ අපි විඳිනවා කියන දුක් ටික නේද මේ පෙන්වලා තියෙන්නේ. වෙනවා වයසට යනවා මැරෙනවා නැති වෙනවා ලං වෙනවා මේ ඔක්කොම ටික දැන් අපිට පේනවා එතකොට අපි දුක කියලා ගන්නේ ඔය ටිකටනේ ගොඩක් අය දුක කියලා ගන්නේ ওই ටිකට අපි ඒ නිසා මොකද්ද කරන්න පුරුදු වෙලා තියෙන්නේ උපදිලා ලෙඩ වෙනකොට ලෙඩ නැති ලෙඩ වෙන එක දුකක් ඒතර සැප මොකද්ද ලෙඩ නැතුව ඉන්න එකනේ දුක නැති එක තමයි මේ දුක නැති කරගන්න තියෙන වැඩේ තමයි බෙහෙත් ගන්න නේද? ඉපදීම හරි ඒක දුකක් කියලා දන්නවා. නමුත් ඉපදුනාට පස්සේ අපි ලෙඩ වෙනවනේ. ලෙඩවීම දුකක්නේ අපිට. හැබැයි ලෙඩවීම දුකක් කියනකොට ඉපදුණු නිසා ලෙඩ වුණා කියන එක අමතක වෙනවා. ලෙඩවීම දුක. ලෙඩවීම දුක නිසා බෙහෙත් ටිකක් ගත්තොත් ලෙඩ නැති වෙනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? බෙහෙත් ගන්න. ඒ බෙහෙත් ගන්න එකටත් එක එක මට්ටම් තියෙනවා. ලෝකෙන හොඳම දොස්තරගෙනුත් බෙහෙත් තරම් බලනවා ලෙඩේ සනීප වෙනවද කියලානේ. හැබැයි ඒ ලෙඩවීම කියන එක අල්ලගෙන ඊට පස්සේ අපිට නැවත ලෙඩ වෙන්න හේතු හදන එක නවත්තන්නේ නෑ. අපි දන්නේ මොකද්ද? මේ ලෙඩවීම නැති කරගත්තොත් දුක නැති කරගන්න පුළුවන් කියන එකක් නේ අපිට තියෙන්නේ. එතෙන්ට අපි දුක ගන්නවා. ඊට පස්සේ වයසට යන එක අපහසුවක්, දුකක්. ඒ නිසා හැම වයසට ගියත්, ඇඟ වයසට ගියත් පේන්නේ නැතුව ඉන්න තියනවා නම් ඒ සැපයි කියලා හිතනවා. එතකොට දැන් අර වයසට මේ දුක වහලා ඒක නොපෙන්නා යීමේ සැප කියන එක හොයනවා. ඊළඟට ලබාගත් ජීවිතේට කන්න දෙන්න ඕනනේ. බඩගින්න ඉන්නවා කියන එක දුකක් නේ. ඒතර කන්න දීම බඩගින්න හැදුනේ මොකක් නිසාද කියන එක අමතක වෙනවා. බඩගෙනියනකොට බඩගින්න නැති කර ගැනීමේ උත්සාහ කියදෙනවා බඩගින්න නැති වුණාම අන්න සැපයි. දැන් එතකොට දැන් බඩගින්න නිවුණට පස්සේ නැවත බඩගිනි හැදෙන්නේ මොකක් නිසාද කියලා හිතන්න තරම්වත් අපිට ඕනකත් ඕනකමක් තියෙනවද? නේද? බඩගින්න නැති වුණාම බඩගින්න නැවත හැදෙන්නේ මොකක් නිසාද කියලාවත් හිතන්න ඕනාවක් අපිට නැහැ. ඊට පස්සේ අපිට අඳක් වැඩ පිට වෙනවා. කවුරු හරි මලා කියමුකෝ මලාට පස්සේ අයියෝ මරුණා දාලා ගියා නේද දැන් ඉතින් මං කොහොමද ඊටු ටික කරගන්නේ කියලා අඬනවා මිසක ඇයි මට මේ මරුණු නිසා මරුණා කියන එකක් හම්බ වුණේ ඇයි ඇයි මරුණු නිසා මම මේ අඬන්නේ ඒ කියන්නේ නැවතත් මට අඬන්න වෙනව නේද ඒව මතක් වෙන්නේ නෑ නොබැරි ඉන්න ක්‍රමයක් නේද හොයන්නේ ශෝක කරන්නේ අඬන්නේ වැළපෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සාමාන්‍යයෙන් අපිට හමු වෙන දුක් ටික තමයි මේ දුකයි දුකයි කියලා කට්ටියම කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කරලා නිකන් එතෑරියේ නෑනේ. මොකක්ද දේශනා කරේ? සංකිට්ඨේන කෙටියෙන් කිව්වොත්, හකුලලා කිව්වොත් මොකද්ද මේ දුක කියලා කියන්නේ? දෙදෙනෙක්වත් වයසට යන එකවත් නෙමෙයි දුක කියලා කියන්නේ. මේ උපාදානස්කන්ධ හැදෙන එක තමයි දුක කියලා කියන්නේ. ඇයි? ඉපදිච්ච කෙනා ලෙඩ වෙනවා කියලා අල්ලගෙන ඒ ලෙඩ හරහා ඇති වෙන කායික මානසික පීඩණයට පිළියම් කරන්න ගිහිල්ලා තණ්හා කරනකොට උපාදාන කරනකොට ඒ උපාදානය නිසා මේ කය අල්ලගෙන ලෙඩ අල්ලගෙන උපාදාන කිරීම නිසා නැවත උප්පත්තිය කියලා එකක් හැදෙනවනේ අන්න එතන දුක තමයි බුදුහාමුදුරු පිරිසිදු දකින්න කියලා දේශනා එතකොට අපි මේ සාමාන්‍යයෙන් එදිනෙදා හම් වෙන දුක් ටික නැති කර ගැනීමට ගිහිල්ලා කටයුතු කරනවා මිසක මේ දුක මතුමතුත් හදාහදාගෙන යන ක්‍රමවේදය පිළිබඳ නුවණක් නැහැ නේද අපිට. ඒ නිසාම දුක රැස් වෙනවා. එතකොට දුක පිරිසිදු දකින්න බෑ අපිට. ඒ අපි කරන්නේ මේ උදේ හවස හම්බ වෙන දේවල් ටිකෙන් නිදහස් වෙන්න කටයුතු කරන එකයි. දැන් ඔය ගොඩක් කරලා ඔය ඇත්තම කියන්නේ දරුව ඇතෑරලා රස්සාව දාලා ඔක්කොම ඇතෑරලා ගිහලා නිවන් දකින්න ඕනේ කියලා ඒකට මම අනිත් පැත්තට කතා කරේ ගොඩක් වෙලාවට ඒවා එක ඉද්දි තමයි මේක තේරුම් අරගන්න ඕනේ හේතුව දුක කියන්නේ පැනලා ගිහිල්ලා මේ ඇඟ කොහෙවත් ගෙනහිල්ලා බෙරලා නැති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එයි. අපි ඔය හදන්නේ මේ ජීවිතෙන් පැනලා යන්න. ජීවිතෙන් පැනලා යන්න බෑ අපිට. ඔය ගිය ඒ දුක හම්බ වෙනවා. එතකොට ඔය එක කාලයක් තිබුණානේ ඒක දේශපාලන මතයක් තිබිලා තියෙනවා දුක කියලා කියන්නේ දුප්පත්කම්. දුකට හේතුව කියලා කියන්නේ පොහොසත්තුන්ට තියනවා තියනවුන් දුප්පත්තුන්ට දෙන්නේ නැති එක තමයි දුකට හේතුව. ඊළඟට ඒක නැති කරගන්න තියෙන වැඩපිළිවෙල තමයි පොහොසත්තුන්ගෙන් අරගෙන දුප්පත්තුන්ට දෙන එක. ඒක කරන්න නම් මරන්න ඕනේ කියන තැන තමයි තියෙන්නේ. නැත්තම් උදුර ගන්න ඕනේ මංකොල්ල ගන්න ඕනේ කියන එක තමයි තියෙන්නේ. ඕම් ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරගත්තු විදිහ. එන්නේ ඒ තාල එකක් තමයි අපිට දැන් එතකොට ලෙඩ වෙනවා ලෙඩට කොහොමද බෙහෙත් කරගන්නේ කියන තැන අවබෝධ කරගන්න තමයි අපි වයසට යනවා එතකොට මේක සර්ජරි කරලා හරි නවත්ත ගන්නේ කොහොමද කියන එක තමයි අපේ දුක නැති කිරීමේ වැඩපිළිවෙලේදී ඒ විදිහේ දුක පිරිසිඳ දැකීමක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ අරිය පරිේෂණ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවානේ ඉපදිලා දුක් විඳින අය ඉපදෙන්න හේතුවක්ම හොයලා ඉන්නවයි කියලා. මොනවද හේතු ටික කියලා කිව්වේ? ඊළඟට ඉපදිලා ලෙඩ වෙනවද විය ලෙඩ වෙන්නම හේතු හොයලා ඉන්නේ. වයසට යන්නම හේතු හොයලා ඉන්නවා. මැරෙන්නම හේතු හොයලා ඉන්නවා. මොනවද ඒ හේතු ටික කියලා කිව්වේ? අම්මා තාත්තා, අමුදරුවෝ, හරක බාන, වතු පිටි, දැනුගත්කම්, තාන්න මාන්න මේ සියල්ල මොනවද? ඉපදෙන්න හේතුවක්. වයසට යන්න හේතුවක්. මැරෙන්න හේතුවක්. දුක් වෙන්න හේතුවක්. ඔය ටිකට අහු වෙලා ඉන්න තාක්කල් ඒවා පිළිබඳ අවිද්‍යාව තියෙන තාක්කල් ඒවා පිළිබඳ මුලාව තියෙන තාක්කල් ඒවා පිළිබඳ උපාදාන කරන තාක්කල් නේද ආය උප්පත්තියක් හම්බ වෙන්නේ උප්පත්තිය හම්බ වෙච්ච ගමන් හම්බ වෙන බෝනස් ටික ගැන තමයි අපි මේ දුක නැති කරන්න ඕනේ කියලා කතා කරගෙන අපි හිතන් ඉන්නේ ඇහැට පේන රූපය බැලුවේ නැත්තම් ඔන්න දුක නැති ඒ නිසා නොබලා ඉන්න බලන්න. රස්සාව කරන එක හරි වදයක්. ඒ නිසා රස්සාවෙන් කවදා හරි ඇතෑරුණොත් ඕන් දැන් දුක නැති වෙනවා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මොනව කළත් මේ ශරීරයේ තියෙනකන් මේ දේවල් ටික කෙරෙනවා. ඒකෙදී වැරදි පැත්තට ගියොත් එහෙම මිත්‍යාවටම යන නිසා නිවැරදි පැත්තට ඇවිල්ලා පින් කරන්න කිව්වා කුසල් කරන්න කිව්වා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න කිව්වා. අන්න එතෙන්දී ඇති වෙන දුක පිරසන දැනීම තමයි මේ කියන්නේ. ඒක තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. දුකක් දුකට හේතුවක් දැන ගැනීම තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ හට ගැනීම පිළිබඳව දැනගන්න කියලා. ඊළඟට මතක් කරපු නිසා පෙර කර්මයෙන් හම්බ වෙච්ච අවිද්‍යාවෙන් හම්බ වෙච්ච තණ්හාවෙන් හම්බ වෙච්ච මේ ඇහැ කන නාසය දිව ශරීරය පාවිච්චි කරනවා කියන්නේම කර්ම රැස් වෙනවා කියන එකමයි. ඇයි මේ උපාදාන හැදෙනවා කියලා කිව්වේ කර්ම රැස් වෙනවා කියන එක. ඇහැට පේනකොට පේන්නේ අහවලා අසවල් දේ කියලා අපි ගන්නකොටම ඇහෙන්නේ අහවලාගේ හඬ කතා කරන්නේ අහවලා කියලා ගන්නකොටම කර්ම රැස් වෙලා ඉවරයි යට. උපාදාන රැස් ඒක ඒ තරම් නුවණකින් දකින්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. මේ මතු පිටින් තියෙන දේවල් ටික අතපත ගාලා නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. හැබැයි යම් වෙලාවක යම් තැනක අනේ මෙන්න මේක නේද මේ වෙන්නේ කියන දැඩි තීව්‍ර ස්ථාවර නිගමනයකට මනස ඇවිල්ලා මං එහෙනම් මේකට නේද මෙච්චර කල් මුලා වෙලා හිටියේ නැවතනම් මුලා වෙන්න සුදුසු නෑ කියන තැනින් හිත හදාගත්තොත් යම් කෙනෙක් අන්න ඒ කෙනා මේකේ වැටහීමක් ඇති කරගෙන යන කෙනා මේ තියෙන මතු පිටින් පෙන්වන මතු පිටින් දකින්න නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ අපිට. මේ කරන්නේ කවුරුත් අර අන්ධයෝ අලියක් හැඩ කිව්වා වගේ අතන මෙතන කෑලි කෑලි අතගඟා ඉන්න එක විතරයි මේ කරන්නේ. සම්මා දිට්ඨිය උදා කරගන්න ඕනේ දුක පිළිසිඳ දකින්න. එහෙම දකිනකොට තමයි මේක අර දුක්ඛේ ඥානං කියන තැනට එන්න දුක ඒකාන්තයෙන් දැනගත්තා. දැන් මේ අපි කරන්නේ මොකද්ද? අතීත කර්මය නිසා විද්‍යාව තණ්හාව නිසා හම්බ වෙච්ච මේ ජාති ජරා මරණ කියන දෙක අල්ලගෙන ඒකේ දුක පිළිබඳ තේරුම් ගන්න උත්සාහ කරන එකනේ කරන්නේ නේද හොඳට හිතලා බලන්න අතීත අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදිහට හම්බ වෙච්ච මේ කුණු ගයාල්ලගේ ඒකේ දුක දකින්න එකනේ කරන්නේ කුණු වෙනවා පානෝ ගහනවා ලෙඩ වෙනවා ඉදෙනවා පැහෙනවා කියලා බලන එක නේද කරන්නේ ඊළඟට බුද්ධජනනසේ දුක්ඛේ ඥානං කියලා කිව්වේ මොකද්ද? අතීත දුකවත් අනාගත දුකවත් කියන එකක් නෙවෙයි. මේ වෙලාවේ මේ කල්ලාගෙන දුක හදනවා නේද? ගුණ දුක හදන්නේ පංචස්කන්ධ දුක උපාදානස්කන්ධ දුක හදනවනේ මේ කර්මයට අනුව හම්බ වෙච්ච මේ ඇකනාසයේ දිව ශරීරය අල්ලගෙන මේ වෙලාවේ හමු වෙන ශබ්ද මේ වෙලාවේ හමු වෙන රූප මේ වෙලාවේ හමු වෙන ගඳ රස ස්පර්ශ මේ ටික අල්ලනවනේ ඒ වෙලාවට උපදිනවනේ උපාදානස්කන්ධ අන්න ඒක තමයි සම්මා දිට්ඨිය පාවිච්චි කරලා දකින්න කියලා කිව්වේ අතීතයේ අවිද්‍යාව නැති කරන්න පුළුවන්ද? අනාගතයේ ආවේ නැති අවිද්‍යාවක් දුරු කරන්න පුළුවන්ද? එහෙනම් මේ වෙලාවේ ඇති වෙන අවිද්‍යාව නේද දුරු කරන්න ඕන? මේ වෙලාවේ සම්මාදිට්ඨියට එන්න ඕනේ. එතකොට තමයි ස්ථාවර වෙන්නේ. එන්න එතෙන්ට ඇවිල්ලා සම්මාදිට්ඨිය එතෙන්ට සම්මාදිට්ඨිය කියලා එතෙන්ට නුවණ තියලා දැකලා යම් කෙනෙක් අනේ මේක නේද මේ වෙන්නේ කියලා එහෙනම් මේකෙන් ගැලවීමමයි සුදුසු. මේකෙන් ඉවත් වීමමයි සුදුසු කියලා සිතුවිල්ලක් එනවනම් ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. මෙහෙව් එහෙකට නේද මේ හැප්පි හැප්පි ඉන්නේ කියලා තේරුමක් වෙනවා නම් ඒකට කියනවා අව්‍යාපාද සංකප්ප කියලා. මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියලා. එතකොට ඔන්න ඔය පිළිවෙලක් අපි දකින්න ඕන. ඒක මේ වෙලාවේ දුක හදන එක දකින්න ඕනේ. ඒ වෙලාවේ දකින්නකොට තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ. නැත්තම් මේ කුණු කයේ අනිත්‍යයි කිය කියා මෙනෙහි කරයි කියලා తాවකාලිකව කෙලස් යටපත් වෙන එක ඇත්ත. නිට්ටාවට යන්නේ. නැති වෙන්නේ. ඒවලට හැංගෙනවා. දැන් තරහසිතක් ආවහම ඒ තරහසිත හොඳ නෑ මේක මෛත්‍රී කරන්න ඕනේ කියලා සෝපත් වෙත්තා සෝපත් වෙත්තා කියනකොට ඒ වෙලාවට යටපත් වෙනවා. හැබැයි මේක හේතු ටික දන්නේ නැහැ. මොකවත් වැඩ පිළිවෙලක් දන්නේ නැති නිසා නැවත මොකද වෙන්නේ ආයෙත් තරක හේතු හැදුනම ආයෙ උලට එනවා. ඒ නිසා දුක දැනගන්නවා කියලා කියන්නේ මේ ශරීරයේ වෙනස් වීම ටික මේ ජීවිතයේ මේ විඳින දුක් ටික දැනගන්නවා වගේම ඒ ටික අල්ලගෙන මතුවට හදන්නේ මෙන්න මේක නේද කියන නුවණ උදා කර ගැනීමට කියන දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනවායි කියන. ස්වාමීන් වහන්සේ අව්‍යාපාද සංකල්ප කියන එක ගැන තව පොඩ්ඩක් මට විස්තර කරලා දෙන්න. අව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාද නෑ තරහ නෑ කියන එක. එතකොට අමනාපසිත අපි යම් අරමුණක් හමුවනහම ඒ අරමුණෙහි යමනාපන අපි අකමැති නම් අරමුණට අපි ගැටෙනවනේ. එතකොට අපිට හිතෙනවා අසවලා නිසා තමයි මේ තරහාවේ. අසවලා නිසා තමයි මේ අසවල් දේ නිසා තමයි මේ තරහාවේ කියන හැඟීමක් ඇති වෙනවනේ. එතකොට සම්මාදිට්ඨිය තියෙන කෙනාට අසවලෙක් අසවල් දෙයක් නිසා එන තරහක් නෙවෙයි එයා දකින්නේ. තරහ කියන එක මේ හිත තුළම ඉපදිච්ච එකක් නේද කියලා දකිනවා. ඒ දකිනකොට ඒ කෙනාට ඒ තරහා වෙන කොහෙටවත් ගිහලා හේතු කරන්නේ නැහැ. වෙන කාගේවත් තැනකින් තරහ දකින්නේ නැහැ. දකින්න නැති වෙනකොට මොකද වෙන්නේ? එහෙනම් මේ තරහ ඇති වෙලා තියෙන්නේ කොහෙද? තමා තුළ නේද? ඇතුළෙම නේද? එහෙනම් ඉතින් මම ලැජ්ජා වෙනවා. තමන්ට තමන් ලැජ්ජ වෙනවා මොකද මම මේ තරහ අරගෙන තියන්නේ කියලා එතනින් ලැජ්ජාව හැදෙනකොටම තරහ කියන්නේ ඇතිවිය යුත්තක් නෙවෙයි කියන තැනින් ආන් අව්‍යාපාද සංකල්පනාව මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් තරහ අරගෙන වැඩක් නැහැ මොකද? මේක නිකන් මටම ගහගත්තා වගේ වැඩක් මම තරහ ගන්නවා කියලා කියන්නේ. තුරන් සරණයි මට තේරුණා හොඳට. ස්වාමීන් වහන්සේ ආයතනවල පැවතීම ඇතිවෙන්නේ අවිද්‍යාව, තණ්හාව, කර්මය මුල් කරගෙන එතකොට ස්වාමීන් වහන්සේ ඉස්තර කරා කාම තණ්හාවට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඇති වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ විභව තණ්හාව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? නැතිවීමට කැමැත්ත එතකොට ඒක නිවනට ඇති කැමැත්ත හෝ නිවන පතාගෙන භවය නැති කර ගැනීමට ඇති කැමැත්තයි අතර වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? කාම තණ්හා කියන එක අපිට බැලු බැලමට පැහැදිලි වෙනවා මේ පංචකාම ලෝකයේ තියෙන ඒ ඒ තණ්හාව බැඳීම කියන එක. භව තණ්හාව කියලා කියන්නේ මේ පංචකාමයේම පතාගෙන ඉන්න එක ඇත්තටම. භව තණ්හාවෙන් වෙන්නේ ආ ඉස්සරහට අපි සැලසුම් කරනවානේ මේ මේ අරම වෙනවා මෙහෙම වෙනවා මෙහෙමයි මෙහෙමයි කිය කිය තියනවා කියන හැඟීම අතීතේ අනාගතය පිළිබඳ තමයි ඒකෙන් ඇත්තටම අපි ගොඩක් වෙලාවට කරන්නේ. නමුත් මේ වෙලාවේ පැවැත්මක් ගැන මම ඉන්නවා මතුවට ඉන්නවා කියන හැඟීම භව තණ්හාවට වැටෙනවා නැත්නම් වෙන්න තියෙන කැමැත්ත විභව තණ්හාවේදී වෙන්නේ නොවෙනවනම් හොඳයි. නැත්තම් ආයේ මෙලවක් නැහැ, පරලොවක් නැහැ කියාගත් උදවිය ඉන්නවනේ. මතුවට වෙන්නේ නැත්තම් හොඳයි කියාගෙන මෙතනම තමයි ඉවර කරන්න ඕනේ කියාගෙන ඉන්නවා. හැබැයි සම්මාදිට්ඨිය නැතුව මිත්‍යා දෘෂ්ටියෙන් ආවොත් විතරයි ඒක වෙන්නේ. දැන් නොවෙනව නම් හොඳයි. අයියෝ මට නම් ආයි දුක් විඳින නැත්තම් හරි හොඳයි කියලා හිතා හිතා ඉන්නවා. හැබැයි ඒ හිත හිතා ඉන්න එකම දුක් විඳින්න හේතු වෙනවා. හේතුව සම්මාදිට්ඨියෙන් යුතුව නෙමෙයි දකින්නේ. දැන් ඒ කෙනා මට දුක් විඳින්න නැත්තම් නැවතනම් මේ මේ දුක් ඇති වෙන්න එපා කියලා හිත හිතා හිටියට ඒ කෙනා තුල මමත්වය හදන එක මම හදන එක අවිද්‍යාව හදන එක නැති වෙලා නැත්තම් ඒ කෙනා අර දුක එපා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් වෙන්නේ මොකද ඒකම තණ්හා ගණයට ගිහිල්ලා ඒ කෙනාට නැවත ඒකම දුක බවට පත් වෙනවා නිවන ප්‍රාර්ථනා කරගෙන යන එක සංසාර දුකෙන් ගැලවෙන්න ඕනයි කියන එක නුවණ හරහා එන්න ඕන එකක්. ඒ වගේම සම්මා දිට්ඨිය උදා වුණාට පස්සේ එතන අපි නිවැරදි දැනට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් දහස් ගණන් අද වගේ නෙමෙයි අද කරන්නේ සෙල්ලන්නේ ගොඩක් අය බණ භාවනා කරනවා කියලා බෝල පාස් කරන එකනේ කරන්නේ. නමුත් අතීතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සහ ඊට කලිනුත් විශාල පිරිස් සිය දහස් ගණන් මේ දුක නැති කරගන්න ඕනේ කියලා ඒගොල්ලෝ විශාල වශයෙන් විමුක්තිය හොයාගෙන ගියා. ඒ ගියපු ඔක්කොම සම්මාදිට්ඨියෙන් යුතුව නෙමෙයි කටයුතු කළේ. කටයුතු කළේ මොකෙන්ද? මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව. ඒ නිසා එයාට ධර්මය හමු වුණේ නැත්තේ. ඒගොල්ලෝගේ මාර්ගයේ ප්‍රතිඵලයක් වුණේ. දැන් ඒගොල්ලෝ දුක එපා දුක එපා කිය කියා දුකෙන්ම පීඩිත වුණා. මතුව සසර එපා කිය කියා ඒගොල්ලෝ වීරය කළාට ඒ වීරයට වටිනාකමක් හම්බුනේ නැත්තේයි සම්මාදිට්ඨිය නැති නිසා. මෙතන මේ තියෙන දුකක් නැති කරන්න ගිහලා තියෙන දුක දැන් මේ මෙතන ඉපදීම වයසට යෑම ආදී දුක් ටික දැකලා අපි හිතුවොත් එමේ නම් මට නම් මතුවට මේ දුක් නම් ආයේ එපා කියලා හිතනොත් එහෙම ආන් විභව තණ්හාවට වැටෙනවා ස්වභාවයෙන් ඇයි තියෙනවා දුකක් තියෙනවා ආයෙ නම් මට මේ දුක් එපා කියලා තමයි හිතේ ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක කියන එක හැදෙන්නේ මොකක් නිසාද? හේතුවක් තිබුණොත්නේ. දුක හැදෙන හේතු ටික එකතු වුනහම දුක හැදෙනවා. එහෙනම් මම කැමති වුණත් අකමැති වුණත් හේතු හැදුනොත් දුක හැදෙනවා නේද? එහෙනම් මම කැමති වුණත් අකමැති වුණත් හේතු ටික නැති වුණොත් දුක නැති වෙනවා නේද? මම කැමති වුණත් අකමැති වුණත් හේතු හේතු ටික නැති වුණොත් දුක නැති වෙනවා. මම කැමති වුණත් අකමැති වුණත් හේතු ටික හැදුනොත් දුක හැදෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන මේ නිවනට අපේ මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ සම්මා දිට්ඨියෙන් නිසා මම දැන් දුක නැති කරගන්න ඕනේ සංසාර දුකයි සසර බය ඇති කරගෙන සංසාරෙන් ඉවත් වෙන්න ඕනේ කිය කියා එතෙන්ට තණ්හා කර කර ඉඳලා හරියන්නේ නැහැ සම්මා දිට්ඨියෙන් යුතුව හේතු හැදෙන එක නවත්ත නවත්ත වැඩපිළිවෙල අවසන් කර ගන්න ඕනි. එතකොට විභව තණ්හාවට යන්නේ නැත්තම් නොවෙන්න තියෙන කැමැත්ත සසරට නොවෙන්න තියෙන කැමැත්ත තමයි නිවන් දකින්න තියෙන කැමැත්ත බවට පත් වෙන්න ඕනි. හැබැයි ඒක සම්මා දිට්ඨිය හරහා යන්න ඕන. කෙලෙස් හැදෙන තැනින් ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙම නැත්තම් වෙන්නේ අර බල්ලෙක් නැට්ටල්ලන්න ගියා වගේ වැඩක් වෙනවා. නැට්ටල්ලා ගන්න බල්ලා කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා එක තැන කැරකෙනවා. හැබැයි පැටල්ල ගන්න හම්බෙන්නේ ඒ වගේ අපිටත් වෙන්නේ දුක නැති කරගන්න ඕනේ කියලා මෙතන අල්ලගෙන දඟලනවා. එතනින් එහාට මොකද වෙන්නේ? මේ අපිට නොවෙන්න තියෙන කැමැත්ත හැදෙන්න ඕන සම්මා දිට්ඨියෙන්. ඒතෝ ඒක හැබැයි එහෙම හැදෙනකොට විභව තණ්හාවට යන්නේ නැහැ. සසර දුකෙන් ගැලවෙන්න තියෙන කැමැත්ත විභව තණ්හාවට යන්නේ නැහැ සම්මා දිට්ඨිය හරහා එනකොට. එහෙම නොවුනොත් ඒක සසරට අදින එකක් බවට පත් වෙනවා කියන එක තමයි ලොකස්. ඒකේ තව තව විස්තර මට තව ඉස්සරහා දවස්වල සමහරට කතා කරනවා මොකද මේ ධර්මපරයය ওই කාරණා ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් විටෙන් විට ඔය පිළිබඳව තව තව ටෙක්නිකලි තියෙන කාරණා සමහර විට තව හම්බ වෙන්න පුළුවන් ධර්ම ඉස්සරහට. හොඳයි සුමිතේරුවන් සන්නයි. ස්වාමිනාසය ඔය කියන්නේ එතකොට හොඳ සතියෙන් ඉඳලා සතිය කියන එක අර ගොයන් ටිකක් අල්ලගෙන ඊට පස්සේ ඒක කපනවායි කියන්නේ ඒක ඇනලයිස් කර කර බලන එක තමයි මට තේරෙන හැටියට. තව හොඳ මාතෘකාවක් හම්බ වුණේ දැන් සතිය කියන එක තිබුණට වැඩක් නෑ සම්මාදිට්ඨියෙන් තොරව. නැවතත්. සම්මාදිට්ඨියෙන් තොරව සතියකින් අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නැවත මිත්‍යා දෘෂ්ටි ගණයට වැටෙනවා. සම්මාදිට්ඨිය එන්න ඕන සම්මා දිට්ඨිය හරහා හැදෙන සතිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ. එතකොට මේ දැන් කතා කරපු කාරණා තුළ නුවණ උදා කරගන්නකොට ඒ හරහා Tamanට වැටහීම ඇති වෙනකොට ඒ මගින් එන නුවණ හරහා එන සිහිය තමයි අපිට අවශ්‍ය කරන්නේ සතිය පුහුණු කිරීම වශයෙන් දැන් යම් කෙනෙක් සම්මා සතිය පුහුණු කරනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානය පුහුණු වෙනවා කියන එක නමක්. අභිසරය ස්වාමින් වහන්සේ මේ රාණි කතා කරන්නේ දැන් අපිට රූපයක් හමුවට එනකොට ඒ රූපයේ හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා ඒ රූපේ කොටස් මේ විදිහට හැදිලා ඒක ස්පර්ශ වීමෙන් හැදෙන සංඥාවෙන් ඊට පස්සේ හිත ඇතුලෙන් මේක ආපෝ හදනවා සංස්කාරයක් විදිහට ඒක තමයි අපි ප්‍රතිඵලයක් විදිහට දාන්නේ. එතකොට එතෙන්ට යන්නේ නැතුව මේක හිත හදලේ ඇතුළෙන්ම හදපු දෙයක් කියලා එතනින් නවත්ත ගන්න එක නේද සම්මා දිට්ඨිය කියලා විස්තර වෙන්නේ ස්වාමීන් වහන්සේ. තව පැත්තකින් ඔව් මොකද දැන් අපිට පේන්නේ අපි හැමතිස්සෙම හිතන්නේ මේ මේ ඇහැ විසින් තනියෙන් රූප බලනවා කියලානේ. ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ හිත නැත්තම්. එතකොට බාහිර රූපයක් හමු වුණාම ඇහැයි බාහිර රූපය හමු නැත්තම් චක්කු විඥානය ආවේ නැත්තම් අපිට සම්බන්ධතාවයක් හැදෙන්නේ නැහැ. ඊළඟට අපිට හැමතිස්සේම මේ අවිද්‍යාවේ තරම කොච්චරද කියනවනම් හැම වෙලාවෙම පේන්නේ මේ බාහිර තියෙන එකක් මම බලනවා කියන එක තමයි තියෙන්නේ. බාහිර රූප තියෙනවා මට පේනවා. ඉතින් මම ඉන්න නිසා මට පේනවා. තියෙන නිසා මට පේනවා කියන තැනට තමයි යන්නේ. හැබැයි වෙන්නේ මොකද්ද? බාහිර රූපයත් මේ ඇහැ චක්කු විඤ්ඤාණයත් කියන තුන් දෙනා එකතු වුණාම ඒ අය සම්බන්ධය හැදෙනකොටම තින්නම් සංගති පස්ස ඒ තුන් දෙනාගේ එකතු වීම නිසා ස්පර්ශය කියලා එකක් වෙනවා. අපිට ඒව පේන්නේ නැති නිසා අපි හිතන්නේ ඇහැට පේනවා. මම බලනවා කියන තැනට වෙන්නේ මේ තුන් දෙනාගේ එකතු වීම නිසා ස්පර්ශයක් වුණා. ස්පර්ශ වෙනකොටම ඉතුරු වේදනා ටිකට යන්නේ මනස හරහා. එතකොට මනසේ තමයි මේ මූලික සංකල්පනාව හැදෙන එක ඇත්තටම ගැඹුරු විස්තරයක් තියෙන මේ කාරණා ටිකේ අපි ඇහෙන් දැක්කට ඒ දකින මූලික ස්වභාවයෙන් නෙමෙයි අපිට මේක හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ මනස හරහායි හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඔකට මෙහෙම උදාහරණයක් කියනවා මේ අපි කැමරාවකින් ෆොටෝ එකක් ගත්තාම ඒ ලෙන්ස් එකේවත් කොහෙවත් නැන්නේ ෆොටෝ එක. ඒ අදාළ තැන. ඊට පස්සේ මෙමරියේ තියෙන එක දිහා බලාගෙන අපි ඒක විස්තර කරා. ඒ වගේ අපිට මේ ඇහැ කියලා කියන්නේ කැමරා ලෙන්ස් එකක්. ටග් ගාල එකක් අල්ල ගන්නවා. ඊට පස්සේ අපි ඒක හිතේ තමයි සංකල්පන වෙන්නේ. අපිට ඒත් වෙන්නේ අරක දැකපු නිසා මම මේක කියනවා කියලා. නමුත් වෙන්නේ මොකද්ද? මනසේ තමයි ඉස්සෙල්ලම ඡායාව ඇඳෙන්නේ. මනසෙන් තමයි ඊට පස්සේ කතා කරන්නේ. මනසේ තමයි මේ ටික යෙදෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන උන්නාල බ්‍රාහ්මණය හැවුවහම මේ කොහෙද මේවා මේ භුක්ති විඳින්නේ කවුද මේවා භුක්ති විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝ තේසං ගෝචර විෂං පච්චමති මනස තමයි ඒගොල්ලොම භුක්ති විඳින්නේ කියලා. එතකොට මේ අරමුණු මනසෙන් උපද්දවලා මනසෙන් නිර්මාණය කරගත්තු දේවල් කියන එක අවබෝධ කර ගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒක බාහිරට සම්බන්ධ නොකර ඉන්නවනම් එතන තමයි සම්මාදිට්ඨිය ස්වභාවය. ඒකෙන් අදහස් කරන්නේ නෑ එහෙනම් දැන් මේ ඇතුලේ හැදෙන්නේ ඇතුලේ තමයි මේ ඔක්කොම තියෙන්නේ කියන තැනක් නෙමෙයි කියන්නේ. හේතු ටික හැදෙන්නේ ඇතුලේ. හදලා එතනින් තමයි මේක පෝෂණය කළ බාහිරට සම්බන්ධය හදන්නේ. බාහිර දැන් මේ කර්මානුරූපව සම්බන්ධ වෙන සම්බන්ධතා ටික තියෙනවා. ආයතන ටික තියෙනවා. හැබැයි බීජ හදන්නේ ඇතු. නිසා බාහිර රූපේවත් මේ කළු ඉංගිරියාවේවත් කම්බරේවත් මේ කොහෙවත් නෙමේ ශබ්ද හැදෙන්නේ රූප හැදෙන්නේ ඒ ඔක්කොම මනස විසින් අල්ලා ගන්න අරමුණු ගොඩක් සංකල්පනා ගොඩක් කියන තැනටයි දකින්න තියෙන යන්න එහෙම දකිනකොට ඒකට කියන සම්මා දිට්ඨිය කියලා. මුදේ ස්වාමීන් වහන්සේ පැහැදිලි ඉතුරු ටික මනසේ සිද්ධ වෙන ඉතුරු අර බොහොම සංකීර්ණ කොටස තමයි අපි විදර්ශනාවෙන් දකින්න ඕන කියලා මට හිතෙන්නේ ඒ ටික තමයි අපි භාවනාවෙන් දිනු කරලා දකින්න ඕනේ. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් මොකද මේ මනසේ තමයි උපාදානය කියන අවස්ථාව හැදෙන්නේ. දැන් බාහිර වස්තු ටිකේ කවදාවත් රූප ශබ්ද ගන්ධ රස වල කවදාවත් ඇලීම ගැටීම දකින්න බෑ අපිට. බාහිර රූපේ බාහිර වස්තු වල කවදාවත් අපිට හොඳ නරක දකින්න බෑ. ඒතර හොඳ හෝ නරක කියන එක තීන්දුව වෙන්නේ මනස ඇතුළේ. ඒ කියන්නේ බාහිර වස්තුව දැක්කහම මේක හොඳයි හෝ නරකයි හෝ කියන හැඟීම දෙන හිත ඇතුළේ. එහෙනම් උපාදානයේ තියෙන්නේ ඇතුළේ. ඒතර අපි කරන්නේ උපාදානය ගෙනහිල්ලා බාහිර වස්තුවකට සම්බන්ධ කරනවා. දැන් හිතන්න මේ කතා කරන ධර්මකාරණා ටිකයි තව දේශකයන් වහන්සේලමක් ධර්මකාරණා ටිකක් කතා කළොත් එහෙම ඔයත් ඔය දෙකම ඇහුවොත් කම්පෙයා කරනවනේ. අන්නේ කම්පෙයා කරන්නේ මේ ඇහෙන ශබ්ද ටික අල්ලගෙන මේ බණ හොඳයි මේ බණ නරකයි මේක අරකට වැඩිය මෙහෙමයි කිය එකක් කියන්න පුළුවන් නේද? එතකොට මේ බණේද මේ ක්වොලිටිය කියන එක තිබුණේ හිතේද මේ ක්වොලිටිය ආදන්නේ. හිත ඇතුළේනේ හැදෙන්නේ මේක ජජ්මන්ට් එක හැදෙන්නේ හිත ඇතුළේ. එහෙනම් උපාදානය නේද හිත ඇතුළේ තියෙන්නේ. ඒ උපාදානයේ හිත වෙච්ච වස්තුව තමයි ආ ශබ්ද ටික බණ කියන දේවල් ටික. එතනින් අල්ල ගන්නවා. එහෙනම් අපි මේ හිතේ හැදෙන ඇතුලේ හැදෙන ඊට එහා ගිහිල්ලා හැදෙන වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ටික තමයි නුවණින් දකින්න ඕන බාහිරට පේන මේ ඈකනාසයට පේන අහුවෙන මේ මිනිස්සු දේවල් ගස් කොළන් හරක බාන මේ දේවල් ටිකේ අනිත්‍යතාවය දැකීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ වගේ විපරිණාමයක් තියෙනවා. ඒවත් දකින්න ඕන. දැන් දි รา පත් වීම පේනවා, ගුණ වීම පේනවා, පණෝගාන එක පේනවා, වැඩෙන එක පේනවා, හැඩතල පේනවා, වර්ණ සටහන් ගොඩක් අපිට පේනවනේ. ඒ වෙනස්කම් ටිකක් දකින්න ඕනේ. ඒ නිසානේ අජ්ජත් බහිද්ද වශයෙන් දකින්න කිව්වේ. මොකද එතෙන්දී පරිස්සම් වෙන්න ඕන. හිත ඇතුළ විතරක් දකින්න නෙමෙයි අවසර ලැබෙන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙපැත්තම දකින්න කියලා. හේතුව ඇතුළේ විතරක් දැක්කොත් එහෙම පිට නැති ඝණයකට ගිහලා ඇතුළේ තියෙන ඝණයකට යනවා. ඇතුළේ තියනවා කියන තැනට එනවා. ඊට පස්සේ පිටත් තියෙනවා, පිට තියෙනවා ඇතුළේ නැහැ කිව්වොත් එහෙම ඒත් අන්තයකට වැටෙනවා. ඒ නිසා දෙපැත්ත සමබර වෙන්න ඕනේ. දැන් අපිට ඔය ආස්වාදයේ ගැන එහෙම බුදුහාමුදුරෝ දේශනා කරන තැන්වල මෙහෙම තියෙනවානේ දැන්. බෝසතාණන් වහන්සේ විදියට උන්වහන්සේ පැහැදිලි කරනවානේ මම ආස්වාදයේ පරිේශණය කළා ආස්වාදය මොකක්ද කියලා හොයාගෙන ගියා. එතකොට ආස්වාදය මට ආස්වාදයේ විදිහට හම්බ වුණා. එතකොට ආස්වාදයක් නැත්තම් මේ ලෝකයේ මේ රූපවල, ශබ්දවල මේ මිනිස්සු මේ සත්‍යය ඇලෙන්නේ නැහැ. ඒකේ රසයක් තියෙනවා. ඒ රසයක් තියෙන නිසා තමයි ඒගොල්ලෝ ඇලෙන්නේ. හැබැයි ඒ වගේම ඒගොල්ලෝ මේවට කලකිරෙනවා. ඒ කලකිරෙන්නේ. ඒ වගේ තියෙනවා ආදීනවේ. මොනවද ආදීනවේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ හම්බ වෙන රූප ශබ්ද ගන්ධ ටික ආස්වාදයෙන් යුක්ත දේවල් ටික නිත්‍ය නැහැ. සැප නැහැ. ආත්ම නැහැ. Taman වශයෙන් තියන්න බැ වෙනස් වෙනවා. ඒ නිසා ඒ ටික අනිත්‍යයි දුකයි අනාත්ම නිසා මිනිස්සු ඒවට කලකිරෙනවා. ඒ කලකිරීමක් තියෙන නිසාම මොකද කරන්නේ? නම් ඒ වගේ ගැළවිල්ලකුත් වෙනවා නිස්සරණයකුත් වෙනවා. නිස්සරණයකුත් තියෙනවා. එතකොට මේ ගැලවී යෑම නිරෝධය කර ගැනීමත් හොයනවා. එහෙමනම් බාහිර ලෝකය හමු වෙනකොට ඒ ලෝකය අල්ලගෙන අප විසින් ඇතුලේ හදන ක්ලේශය නුවණින් දැකලා විදර්ශනා කරලා අපි නිරෝධයට යනවා. උපාදාන නිරෝධයට යනවා. එතනින්ම දුක අවසන් වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ බාහිර විපරිණාමය බලන්නේ නැහැ බාහිර වෙනස් වෙන එක දකින්නේ නැහැ කියන එක කියන්නේ නැහැ මොකද සතිපට්ඨාන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අජ්ජත් වශයෙන් බහිද්ධ වශයෙන් සතර සතිපට්ඨානය පුරාවටම දේශනා කරනවා බලන්න කියලා දකින්න කියලා සමුදේ වය වශයෙන් මූලික අදහසේ ඉන්න ඕනේ මේක මේ බාහිර කොහෙවත් හොයන්න පුළුවන් එකක් නෙවෙයි කියන තැන. දැන් දේවල් ගත්තාම මේ දේවල් වල හැඩතල හිතේ ඇඳිච්ච චිත්‍ර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බාහිර ලෝකේ අපිට හම් වෙන්නේ මොනවද? රූප කියලා හම් වෙන්නේ නිල් පාට, කොළ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට, දුඹුරු පාට, තැඹිලි පාට කියලා පාට ටිකක් හම්බ වෙනවා. රවුම්, හතරැස්, කොටු, අටපට්ටම්, හයපට්ටම්, 18 පට්ටම්, ත්‍රිකෝණ ඒ වගේ ඒවා ටිකක් හම්බ වෙනවා. ඕවා තමයි අපිට හම්බ වෙන්නේ රූප කියලා. ශබ්ද කියලා හම්බ වෙනවද? බේරහඬ හග්ගෙඩි හඬ, නලා හඬ ආදී විදියට හඬවල ටිකක් හම්බවෙනවා. ඔවා තමයි හඬ කියලා ඒ විදියට අපිට එන්නේ ඒ තැන් වලින් අපි අල්ලන එක තමයි වැරද්ද. නලාවේ හතර වීණාවේ උපමාව මතක ඇතිනේ. වීණාවේ උපමාව මතක් කරගන්න ඒකි කිව්වේ එහෙනම් මේ එකක්වත් ඒකෙන් ඒකෙන් එන හඬ නෙමෙයි. හේතු ගොඩක් ඇතිච්ච නිසා ආපු දෙයක්. ඉතින් එතකොට මේ උත්සාහ කරේ මම බාහිර නැහැ කියන තැනට යන්නේ නැතුව බාහිර අවබෝධ කරගන්නවා බාහිරට වගකීම දෙන්නේ නැහැ. හැබැයි බාහිර සම්බන්ධතාවයෙන් ක්ලේශය නිර්මාණය කරන්නේ ඇතුලේ ක්ලේශය නිර්මාණය වෙච්ච නිසා බාහිරක් අපිට හම්බ වෙනවා. දැන් හිතන්න මිනිස්සු කියන සංකල්පනාවක් සංඥාවක් අපිට නොතිබ්බනම් අපේ හිත ඇතුලේ මේ හමු වෙන එක්කෙනෙක්වත් අපි මිනිස්සු විදියට බාර ගන්නවද? එහෙම බාර ගන්න බෑ නේද? අවිද්‍යාව හරහා මිනිස් කියන සංකල්පනාවක් අපි තුල තියෙනවා. ඒ තියෙන නිසා අපි බාර ගන්නවා මේ ඉන්නේ මිනිස්සු කියලා. මේ අසවල් දේ කියලා අතුල හිතේ එකක් තියෙනවා. අන්න ඒ ඇදිච්ච එක නිසා තමයි අපි මෙතන මේ අසවලා ඉන්න අසවල් දේ තියෙනවා කියලා බාරගන්නේ. එහෙම නැත්තම් බාරගන්නේ දැන් මේ බන උනත් නැවත හැරිලා බලන්න ධම්ම විදියට අරමුණු විදියට මේ කියනකොට මේ ටික එනකොට කෙනෙකුට මේ ටික ඇහෙනකොට මේ වචන මේ වෙන වෙන වචන වලින් ධර්මය වෙන දේශකයන් වහන්සේලාගේ මේ ටික ඇහෙනව නැත්තන්ට මේ වචන විවිධාකාරයට කිව්වට මේ ඇහෙන්නේ එකම පරයායක් නේද කියලා තේරෙනකොට ඒ සංඥාව තියෙනවා නම් තරකයකින් තොරව මේ ටික බාර අර ගන්නව නේද හැබැයි මේ පරයාය දන්නේ නැත්නම් මේක මීට කලින් අහලත් නැත්නම් එහෙම එකක් එකලත් නැත්නම් ඔහොම ඒවා බුදුහාම දේශනා කරලා තියනවාද කියලා හිතෙන්නත් පුළුවන් නේද? ඒතර දැන් මේ කතා කරන වචන ටිකේ දේ හිතවිලි දෙකම තියෙන්නේ. ඒ සංඥා දෙක තියෙන්නේ. ඒ දෙක කොහෙද තියෙන්නේ? තමන් මවාගත්ත එක තුල නේද? තමන්ගේ ඕල්රෙඩි මේ වෙලාවේ තියෙන දේට අනුව තමයි තමන් ඒක ඔබ්බල බලන්නේ. ඒ නිසා නේද මිනිස්සුන්ට අපිට හොඳ නරක කියලා කොටස් දෙකක් හම්බෙන්නේ. ලෝකේ හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියලා දෙකක් අපිට හම්බ වෙනවානේ. ඒ හම්බෙන්නේ අපි හිතන් ඉන්න විදිය නිසා. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කනබොන ආහාරයෙන් හැදිච්ච අවිද්‍යා කර්ම තණ්හා වලින් හැදිච්ච හේතු නිසා හැදිච්ච ස්වභාවයක් නම් මේ තියෙන සතර මහා ධාතු වල කෙනෙක් හොඳ වෙලා කෙනෙක් නරක වෙන්න විදියක් නැහැ නේ අපිට. හැබැයි එහෙනම් ඒ හමු වෙන දේවල් ටිකට හොඳ හෝ නරක කියන සංඥාවක් අපි හදාගෙන ඉන්න නිසා නේද බාහිරින් අපිට ඒ ටිකක් හමු වෙන්නේ. හොඳින් හෝ නරකින් අන්න ඒ විදියට දකිමු. එතකොට ඇතුලේ හැදෙන දේ ඊට එහා ගිය ඒ ක්ලේශ කොටස දැක දැකා ඒක නිරුද්ධ කරගන්න විදර්ශනා කරන එක තමයි වැඩපිළිවෙල ඇත්තටම ඒ ප්‍රශ්න දෙකම මට දිගට උත්තර දෙන්න තිබෙන නමුත් ඒ පැහැදිලි කරගන්න එක හොඳ නිසා අනිත් අයටත් එක්කම කරුණු කිව්වේ බාහිර නෙමෙයි දකින්න තියෙන අභ්‍යන්තරයයි හැබැයි බාහිරක් නෑ කියලා අභ්‍යන්තරේ දකින්න තැනට නෙවෙයි විදර්ශනාව යන්නේ බොහොම පින් ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ විනීත කතා කරන්නේ දැන් ලානිගේ ප්‍රශ්නයේ ඔබ වහන්සේගේ උත්තරේ බැලුවම මට තේරුණේ ඔබ වහන්සේ චිත්තානුපස්සනාව ගැන කතා කරා වගේ සතිපට්ඨානෙ. ඒක නිවැරදිද කියලා පොඩ්ඩක් විස්තර කරලා දුන්නොත් හොඳයි. තේරුම් ගන්න. ඔව් එතන කතා කළේ චිත්තානුපස්සනාවයි වේදනානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන ටික ඔක්කොම ඒකට ඇතුළත් වෙනවා. ඇත්තටම මොකද රූපස්කන්ධය පිළිබඳව කතා කරනකොට තමයි අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ටික හමු වෙන්නේ. එතකොට ඒ ටික කතා කරන්න තියෙන්නේ ඇහැට රූපයක් පේනවා කනට ශබ්දයක් ඇහෙනවා කියන තැනින් එහාට කතා කරන්න දෙයක් නෑ. එතන එතනින් අපේ ඊට පස්සේ මේක හෑන්ඩ් කරනවා හිතට. හිත හරහා එනකොට ඒක වේදනාව වේදනානුපස්සනාවෙත් ඊට පස්සේ චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් කියන අවස්ථා තුනටම ඇත්තට මේක සම්බන්ධතාවය හැදෙනවා. මේක නිකන් හරියට අර මේ සහාය දුවන්නේ අපි රිලේ දුවනවා කියලා නේද කියන්නේ. පැට්ටිය මේ තරගවල මේ බැටන් එක මාරු කර කර දුවන්නේ අන්න ඒ වගේ වැඩපිළිවෙලකට තමයි මේක සම්බන්ධතාවය හැදෙන්නේ එහෙම ගත්තාම. එතකොට ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව රූපය පිළිබඳව විශාල වශයෙන් දේශනා කරලා තියෙනවා. විවිධාකාරයට දේශනා කරනවා. ඒ හරහා තමයි මේ වැඩ පිළිවෙල සකස් වෙන්නේ හැබැයි නාම රූප විස්තරයේදී රූපය කියන එක අරගෙන විස්තර කරන පුළුල් වශයෙන් නාමය කියන එකනේ කොටස් කීපයකින් බෙදලා තියෙන්නේ එතකොට වේදනාවයි ඊට පස්සේ සංඥා සංඛාර ආදී දේවල් ඔක්කොම ටික දේශනා කරන්නේ නාම ගණයට ඉතින් ඒ නිසා මේ ඔබතුමීගේ අදහස හරියි වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් කියන කාරණා ටිකම ඔක්කොම ඇතුළත් වෙලා තමයි මේ කාරණාව සාකච්ඡා කරන්නේ ඇත්තට මෙතන. මහෝපෙන් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ දැන් දේශනා කරපු විදිහට මම තේරුම් අරගත්ත විදිහට දැන් අපිට ඇත්තටම අවිද්‍යාව කියන දේ දුර වෙනවා කියලා කියන්නේ යමක් දිහා දැක්කම ඒක හේතුඵල ධර්ම වලින් හටගන්න දෙයක් හැටියට වගේ ඒක තේරෙනවා. එතකොට මම දකින දෙයක් තමයි ඒක ඒ විදිහට තේරුම් ගන්නකොට අපට බාහිර රූපයක් හෝ ශබ්දයක් හෝ මොකක් හරි බාහිර දෙයක් අරමුණු කරගෙන අපි ඒක ඒ හේතුඵල විදිහට ඒ විදිහට දකිනකොට මම දන්නේ ඒකත් එක්ක අපි ප්‍රතික්‍රියා කරන බව අඩු වෙනවා. ඒ කියන්නේ ඒකට අපි ඇලීම හෝ ඒකත් එක්ක ගැටීමක් හෝ ඇති වෙනවා කියන ඉඩ ඉඩ ඒකට තියෙන ඉඩකඩ අඩු වෙන බව තේරෙනවා. එතකොට ඒක මට තේරෙන්නේ එතනින් අපි මානසිකව ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන්නේ මම තේරෙන විදිහට ඒ කියන්නේ අපි ඒකෙන් සංස්කාර රැස් කරන්නේ නැහැ කියන එක. නමුත් අපි ඒක දකින වෙලාවේදී අපි ඒක නැත්තම් අහපු වෙලාවේදී ඒක අරමුණ වෙලාවේදී අපි අරමුණ හඳුනා ගන්නවා කියන ඒ සංඥාව කියන එක ඒ අපේ හිතට එනවා. එතකොට ඇත්තටම මේ සංඥාව එනවයි කියන එක එකෙනුත් ඇත්තටම අපේ සසර දික් වෙන එකක් වෙනවද එහෙම නැත්නම් සංස්කාර වලින්ද අපි එක නවත්තන්නේ. ඒ පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු කරපු අවිද්‍යාව ඊළඟට පාදානස්කන්ධ ගොඩනගපු එකේ ප්‍රතිඵලයක් විදියට අපිට කර්මානුරූපව මේ ටික හම්බ වෙලා තියෙනවා. මිනිස් කියන සංඥාව අපි තුල අවිද්‍යාව නිසාම සකස් වෙලා තියෙනවා හම්බ වෙලා තියෙන නාම ධර්ම විදියට අපිට හම්බ වෙන්නේ මේ දේවල් ටික ඇත්තට. එතකොට නාමරූප සම්බන්ධතාවය ආවා කියන්නෙම ඒ සංඥාව තියෙන නිසා. එතකොට හැබැයි අතීත කර්ම අවිද්‍යා තණ්හා මේ සියල්ලේම ප්‍රතිඵල විදියටම තමයි ඒ ධර්මතා ටිකත් අපිට හම්බ වෙන්නේ. දැන් කෙනෙක් දැක්කහම මේ අසවලා කියන සංඥාවට අපි එනවා. ඒ ඒක අනාදිමත් කාලයක් වුණු කරපු මනස අනුසය වෙලා අපිට තියෙන නිසා. ඒ තියෙන නිසා වෙන්නේ මොකද? අවිද්‍යාවත් එක්ක එකතු වුනහම හම්බ වෙච්ච සැනින් ඇසිපිය හෙලන්නත් අඩුතරම් කාලෙකින් අර සංඥාව ක්‍රියාත්මක වෙලා මෙහිනි අසවලා කියන තැනට අපි එනවා. එන්න ඒක දකින්න බුදුරජාණන් වහන්සේ ওই හේතුඵල රටාව උගන්වන්නේ එහෙනම් මේ අපි මේ අසවලා කියලා අහුවෙලා තියෙන මේ සංඥාවට. අසවලා කියලා අහුවෙලා තියෙන මේ සංස්කාරයට. අසවලා කියලා අහුවෙලා තියෙන මේ වේදනාවට මේ ස්පර්ශල ආදී ටික දකින එක තමයි හේතුඵල රටාවන්ව දකිනවා කියලා අදහස් කරේ. ඊළඟට බාහිර සතර මහා ධාතු ටික එකතු කර කර පෙන්නනවා මේ අපි කාලාන්තරයක් තිස්සේ අවිද්‍යාව මුල් කරගෙන හදලා තියෙන මේ සංඥා පද්ධතිය නිසා වර්තමානයේ අපිට මේ හම්බ වෙලා තියෙන අවස්ථාවේදී අපේ ඒ ටික නුවණින් දැක දැක ඒ දේවල් වලට අහු නොවි ඒක සම්මාදිට්ඨියෙන් යුතුව අවිද්‍යාව දුරු කරගනිමින් විද්‍යාව උපදවා ගනිමින් මේ හමු වෙන්නේ මේ වගේ ස්වභාවයක් කිය කියා දකින්න දකින්න විදර්ශනා කරන්න කරන්න අපිට අර සංඥා පෝෂණය කර කර යන අවස්ථාව නැති වෙනවා. ඒක විදර්ශනාව හරහා කෙරෙන එකක්. එතකොට විදර්ශනා කරන්න කරන්න යාදට දැන් මේ කතා කරනකොට කමල් මහත්තයාට දැනුණා මේ කතා කරන්නේ අසවලා කියන සංඥාව වෙනවා. හැබැයි ඒ අසවල් කියන සංඥාව ඇවිල්ලා ඒ තුළ ඇලීම ගැටීම හදාගෙන ඒ තුළ නැවත පෝෂණයක් අපි කරනවා නම් අන්න එතෙන්දී අපිට ඒ ගැටලුව එනවා. ඒ වගේම මේක සමත විදර්ශනා වශයෙන් හේතුඵල වශයෙන් දකිමින් උදේවය වශයෙන් දකිමින් නිරුද්ධ කරන්න කරන්න සංඥාව සත්වයේ කුජලයක් මේ අසවලා අසවල් දේ ගැන සංඥාව දුරු වෙමින් දුරු වෙමින් දුරු වෙමින් යනවා ඒ ගිහිල්ලා මේක කෙලවර යන දවස දක්වා අපි මේක ඉවරයක් කරනකම් ගැලවීම නිදහස් වෙනකම්ම පුහුණු කරගෙන යන්න ඕනේ ඒ පුහුණු කරගෙන යනකොට අර පෙර කර්මය අවිද්‍යාව ආදී මුල් කරගෙන අපිට මේ සකස් වෙච්ච ස්වභාවය හරහා දෙන සංඥා පද්ධතියෙන් අපිට හදන සංස්කාර ගොඩ නවත්ත නවත්ත විදර්ශනා කර කර යනකොට මේ සංඥා හැදිල්ලද අපිට එතනින්ම ඒකත් එක්කම අභාවයට යනවා දැන් මෙහෙම හිතන්න ඇහැට රූපයක් හමු වෙනකොටම ඒ සංඥා වේදනා ආදී මේ ක්‍රියාවලියත් එක්ක මනසේ උපදින ඒ ධර්මතා නිසා මේ අසවලා කියලා අපිට හම්බ වෙලා අසවලා හොඳනේ අසවලා නරකයි ආදී විදියටත් අපිට හමු වෙනකොට අපි එතනින් ගන්නේ නැතුව ඒක සම්මාදිට්ඨිය පාවිච්චි කරලා මනසේ උපදින සංකල්පනාවක් නේද මේ කියන තැනින් දැක්කොත් ඒ දැකලා එහෙනම් ඒකත් හේතුවක් නිසා හටගත්තු අවිද්‍යාව නිසා හටගත්තු දුක හදන වැඩපිළිවෙල නේද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් දැකදකා මෙනෙහි කරනකොට ඒ අල්ලාගෙන හදන සංස්කාර ගොඩ මේ මනසෙම ඉපදිලා මනසෙම නේද මේ වැඩේ කරන්නේ කියලා නුවනින් දැකළ එතන විදර්ශනා කරනකොට ඒ අවස්ථාවේ එතෙන්දී ඒටික අවසං වෙලා යන බුදුරජාන් වහන්ස දේශනා කරන්න ඒකයි අතීතයවත් අනාගතයවත් අල්ලාන්නේ නැතුව වර්තමානයේ හමුවෙන ටික ගන්න කියලා මෙතෙන්දි තව දෙයක් අවධාරණයෙන් කියන්න ඕන දැන් මේ අතීතයේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා මේ සංඥා ටික දැන් මේ මට ඉපදෙනවා නේද කියන තැනට වැටෙන්නේ නැහැ. අතීතයේ මොනවා සිද්ධ වුණත් මේ වෙලාවේ කන්ඩිෂන් කරොත් නේ මට ඒ ටික හම්බ වෙලා තියෙන්නේ. අතීතයේ කොහොම වුණත් අනාගතයේ කොහොම වුණත් දැන් ඒකට මං සංඥාව ඉපදුවොත් දැන් මේ වෙලාවේ හේතු හැදුවොත් නේද මං එතන හමු වෙන්නේ මට. මේ වෙලාවේ හේතු හැදුවේ නැත්නම් මට හමු වෙන්නේ නැහැ නේද? අන්න එතනින් දකිනවා. ඒ නිසා කියනවා පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වෙලාවේ ඇති වෙන දේ මේ වෙලාවේ විදර්ශනා කරගන්න කියනවා. අතීතේ හෝ අනාගතේ කියන තැනට යන්නේ නැතුව එතකොට වෙන්නේ මොකද? හේතු හැදුණු නිසා හැදුණු මේ සංඥා චේතනා මානසිකාරාදී මේ වේදනා සංඥා චේතනා මානසිකාරාදී මේ காரணා ටික ඒ අවස්ථාවේ නැතුව යනවා ඒ අවස්ථාවේ අස්තයට යනවා නැවත හැදෙනකොට නැවතත් ඒක පුහුණු කරනවා ඒ විදියට ගිහිල්ලා කරන පුහුණුවක් තමයි දේශනා කරන්නේ එහෙම යනකොට පුහුණු කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ හරියට අර කුළුහරකෙක් අල්ලගෙන ඇවිල්ලා කරත්ත බඳින්න ඕන ගාන්ට ගහේ බැඳලා අංවලට ගාලා කකුල්වලට ගාලා වල්ගේ කොනට ඇනලා නහය මිරිකලා නේද තෝන්ලනු දාලා ගොඩාක් දේවල් කරලා ඒ හරකව මෙල්ල කරගන්නවා වගේ අපිත් සමත විදර්ශනා වඩලා මෛත්‍රී වඩලා සුබ වඩලා ඒ එක එක විදිහේ ක්‍රම වලින් අපි මේ මනස මේ කුළු හරකාව දමනය කරනවා දමනය කරන්න කරන්න අර ගිය සති කතා කරේ ගොනාගේ උපමාව ගිය සතියට කලින් සතියේ අපි කතා කරපේ ගොනාගේ උපමාව අන්ධකාරහට පොල්ලක් දාලා තඩිබාලා ඒ දුන්න දඩුවම විටෙන් විට මතක් වෙවි දමණය වෙනවා වගේ මේක දෙනකොට හිතක් දමණය වෙවීම යනවා ඒ නිසා හේතුවක් හැදුණු තැන තමයි මේ ටික හැදුනේ කියලා නුවණින් දකිනවා ඒ දකිනකොටම ඒක සංස්කාර වෙලා අපිට උපාදාන කරන්න තියෙන අවස්ථාවේ එතනින්ම උපංගේම තිබිරිගේම අපි අවසන් කරගන්නවා ලෝකෙට වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය නැති නිසා හේතුඵල රටාව දන්නේ නැති නිසා ඒකට අහු වෙලා ඉන්න එක යම් කෙනෙක් දන්නවනම් මේකයි මේ වෙන්නේ කියලා එහෙනම් මේකයි මේකට කරන්න ඕන කියලා එතෙන්ට නුවණ තියපු ගමන් වෙන්නේ අර ටික ඔක්කොම කුඩු පට්ටම් වෙලා යනවා ඒ විදිහට ඒක හදන්න තියෙන්නේ හොඳට බලන්න දැන් අමනාප සිතක් එහෙම ආපු වෙලාවට බාහිරට ඒක දාන්න නැතුව එතනේ සංඥා නිසා සංස්කාරය ටික ඔක්කොම උපදින විදියනේ තරහ සිත කියන එක ප්‍රතිඵලය. process එකේ ප්‍රතිඵලයනේ තරහ සිතක් හෝ රාග සිතක් හෝ දේස සිතක් මොහ සිතක් කියලා කියන්නේ. එතකොට තරහ සිත කියන එක නැති කරන්න කපන්න කොටන්න යනවට වැඩිය තරහ සිතේ process එක මෙන්න මේ වගේ නේද කියන තැනින් දකිනකොටම තරහ සිත විසිරලා යනවා. එතකොට Tamanටම Taman ලැජ්ජාවක් පිළිකුලක් ඇති කරගන්නවා. මේ මොකටද මම මේ තරහ අරගෙන තියෙන්නේ කිසිම සාධාරණ කාරණාවකට නෙවෙයි එහෙනම් තමන් විසින් තමන්ගේ ඒ ස්වභාවය අවසන් කරගන්න ඉතින් ඔක තමයි කෙටියෙන් කියන්න තියෙන කාරණාව අපි දීර්ඝ විස්තරයකට නැවත වෙලාව කියන්න පුළුවන්. ඊට පස්සේ හැමදෙරනේ තෙන්සිට දෙනවා. ස්වාමීන් වහන්සේ අපි පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කරා නීවරණ ගැන නීවරණ ගැන තව පොඩ්ඩක් දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. හොඳයි නීවරණ කියන වචනේ අදහස එන්නේ නිවන ආවරණය කරන කියන අදහස. නීවරණ හටගන්නේ හිතේ. දැන් අපිට තව හොඳ තැනක් මම මුලින් මතක් කරානේ උපාදානය කියන එක හිතේ තියෙන උපාදානයේ හිත වුණු හේතු වෙන දේවල් ටික බාහිරින් අම් වෙන ඒවා ටික. ඒ වගේ නීවරණය තියෙන්නේ හිත ඇතුලේ. කාමච්ඡන්දය කියලා කියන්නේ රාගසිත. ද්වේෂ සිත නොසන්සුන් හිත තීන මිද්දය කම්මැලි හිත අලස හිත සැකය මේ ටික ඔක්කොම හිත ඇතුලේ පහළ වෙන ධර්ම ඒ නිසානේ මේ පටිය මේ සතර සතිපට්ඨානයේදී ධම්මානුපස්සනාව සංග්‍රහ කරලා තියෙන ටික ඒවට නීවරණ කියලා කියනවා නීවරණීය ධර්ම ටිකක් වෙනම තියෙනවා නීවරණීය කියලා කියන්නේ නීවරණයන් හදන්න හේතු වන නීවරණයට හිත නීවරණ හැදෙන ධර්මතා. ආදරණීය කියලා කියන්නේ ආදරය දෙන්නේ කොහෙද? හිත ඇතුලේ නේ. ආදරණීය කියන්නේ මොකද්ද? ආදරණීය අම්මා කියලා නේද කියන්නේ? ඒතර අම්මාට තියෙන ආදරය කොහෙද තියෙන්නේ? හිත ඇතුලේ නේද? ඒතර ආදරයට හිත වූ අම්මා ඉන්නේ බාහිරින් නේ. ආදරණීය. ඊළඟට ප්‍රේමණීය. ඒ ඔක්කොම ආකර්ෂණීය ආකර්ෂණය කියන එක තියෙන්නේ කොහෙද? ඇතුලේ. ආකර්ෂණීය කියන එක තියෙන්නේ පිට. ආකර්ෂණය වෙන්න හේතු වෙන කාරණා. එතකොට මේ කාමච්ඡන්දය රාගසිත කියන එක හිතේ හටගන්න එකක් රාගයට හේතු වෙන කාරණා ටික බාහිරින් අපිට හම්බ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විදියට. තරහ කියන එක, ද්වේෂය කියන එක හිතේ හටගන්න එකක් තරහට හේතු වෙන උපකාර වෙන ගෝචර විශේෂ ටික නැත්නම් අරමුණු ටික බාහිරින් අපිට හම්බ වෙන රූප ශබ්ද ගන්ධ විදියට. එතකොට මේ නීවරණ කියන්නේ හිතේ හටගන්න ස්වභාවය නීවරණීය නැත්නම් නීවරණයට හිත රාගය හැදෙන්න හේතු වෙන වස්තුව අපිට බාහිරින් හම්බ ඒ විදියට නීවරණ කියන්නේ එහෙනම් මේ හිතේම ඇති වෙලා හිතෙන්ම නැති වෙලා යන ස්වභාවයක් ඒක නිවන් මඟ ආවරණය කරනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ කාරණා පහ ඇතුලේ තමයි අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය දුවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ අකුසල් අකුසල් කියලා කතා කරනවා නම් අකුසලය කියන එකට නමක් තමයි නීවරණ කියලා කියන්නේ. පංච නීවරණ කියන්නේ අකුසලයට නමක්. එහෙනම් නීවරණ තියෙන තාක්කල් අපිට අකුසල් තමයි රැස් වෙන්නේ. ඒ කියන්නේ රාගසිත, ද්වේෂසිත, මෝහසිත ආදී මේ සිත් වලින් අපිට හදන්නේ අකුසල. ඒ කියන්නේ නීවරණ. ඊළඟට මේ නීවරණ තියෙන හිතේ ධර්මය කියන එක වැටහෙන්නේ කවදා. නීවරණ කියලා කියන්නේ හරියට කණ්ණාඩියක අපි දැන් මෙහි වොෂ්රූම් වල නානකොට හරි පාවිච්චි කරන උනෝත්‍ර පාවිච්චි කරනකොට කන්නාඩි වල දිස්ටික බැඳෙනවානේ. ඒ කන්නාඩි එහෙම බැඳුනහම අපිට කන්නාඩියෙන් බලන්න බෑනේ. කන්නාඩිය තියෙන්නේ බලන්න. කන්නාඩියෙන් බලන්න බෑ. කන්නාඩියෙන් බලන්න නම් අපි මේ මිස්ටේක පිහදාලා ඉවත් කරගන්න ඕන නේද? බැඳිච්ච ඒ වාතය නැත්තම් ඒ දුම පිහදාලා ඉවත් කරන්න. ඒක තියෙන තාක්කල් අපිට කොච්චර කන්නාඩියෙන් බලන්න ඉස්සලා බලන්න පුළුවන් පහත් වෙලා බලන්න පුළුවන් හරහාට බලන්න පුළුවන් එක එක තාලට බලන්න පුළුවන් නේද හිටගෙන බලන්න පුළුවන් ඔළුවෙන් හිටගෙන බලන්න පුළුවන් කකුල් දෙකෙන් හිටගෙන බලන්න පුළුවන් নানা ප්‍රකාර තාලට බලන්න පුළුවන් බැලුවට පේන්නේ නැහැ නේ කන්නාඩිය වැහිලානේ තියෙන්නේ ඒ වගේ නීවරණ වලින් වැහිච්ච හිතක් තියෙන තාක්කල් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න පුළුවන් රහතන් වහන්සේලාගෙන් බණ අහන්න පුළුවන් ආමුදුරන්ගෙන් බණ අහන්න පුළුවන් ගිහි අයගෙන් බණ අහන්න පුළුවන් ලෝකයේ ඉන්න හොඳම ධර්ම දේශකයන් බණහන්න පුළුවන් ප්‍රසිද්ධම ධර්ම දේශකයන් බණහන්න පුළුවන් নানা ප්‍රකාර විදිහට බණහන්න පුළුවන් කොච්චර බණ ඇහුවත් කන්නාඩියේ මිස්ටක වගේ හිතේ නීවරණ තියෙන තාක්කල් බණ තේරෙනවද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසමාහිතේ චිත්තේ ධම්මා න පාතු භවಂತಿ කියලා. අසමාහිත හිතක පිරිසිදු නැති හිතක කිසි දවසක ධර්මයේ පහළ වෙන්නේ අසමාහිත කියලා කිව්වේ පිරිසිදු නැහැ කියලා කිව්වේ කුණු ගඩවල් වලින් වැහිලා කියන එකයි නීවරණ වලින් වැහිලා කියන එක. එතකොට විනීවරණ චිත්තයක් තියෙනකොට නීවරණ නැති හිතක් තියෙනකොට අන්න ධර්මය පේන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා මේ නීවරණ වලින් වැහිලා ඉන්න තාක්කල් බණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පන්නා මේ ලෝකේ මේ මරාගන්නේ රණ්ඩු කරන්නේ යුද්ධ කරන්නේ ප්‍රශ්න කරන්නේ පොලිටිකලි රණ්ඩු වෙන්නේ මරාගන්නේ මේ ඔක්කොම කරන්නේ ඇයි? නීවරණ තියෙන නිසා. නීවරණ සහිත හිතක් තියෙන තාක්කල් මරාගන්න එක ගහගන්න එක කපා කොටා ගන්න එක රණ්ඩු කරවල් වෙන එක ස්ත්‍රී දූෂණ කරන එක වරමරකම් කරන එක බොරු කියන කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන රාමිර පානය කරන මේ එකක්වත් නවතින්නේ නැහැ නීවරණ තියෙන තාක්කල් එතකොට නීවරණ නිසා තමයි මේ සියලුම යුද්ධ කලකෝලහල මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යථාර්ථය වහලා තියෙන දෙයට කියනවා නීවරණ කියලා. එහෙනම් අපි මේ ජීවිතේ යථාර්ථය වහලා තියෙන දේවල් මොනවද කියලා හොඳට හිතලා බලන්න. දැන් අපේ අඹදරුවෝ කියන්නේ අම්මා තාත්තා කියන්නේ රස්සාව කියන්නේ ගේදොර හරක බාන වතු පිට ඉඩකරම් මේ දැනුගත්කම් මේ සියල්ලම නීවරණ නීවරණයේ හේතු හේතුණු ධර්මතා එතකොට ඒවා උපකාර කරගෙන නේද නීවරණ කියන එක අපිට හැදෙන්නේ. එහෙනම් දැන් හැබැයි දැන් කන්නාඩියේ මිස්ට් එක අයින් කරලා කන්නාඩියෙන් බලනවා වගේ මේ දේවල් ටික අයින් කරලා දැන් නීවරණ හැදෙ ඉන්න පුළුවන්. බෑනේ. ඇයි? ගමේ ඉන්නකොට දූ දරුවොත් එක්ක ඉන්නකොට අපසමියත් එක්ක ඉන්නකොට මේ දේවල් වැඩත් එක්ක ඉන්නකොට නීවරණ හැදෙනවා වැඩි කියලා ඇතැරලා දාලා කැලේකට යන්න පුළුවන්. කැලේ ඉන්නකොට ගස් කොළන් තියෙනවා, ඇලදොල ගංගාවල සද්දය එනවා. නිකන් ඉන්නකොට ඇහෙන හඬ තියෙනවා. ඕවත් එක නීවරණ ආයෙ හැදෙන්න බැරිද? ආයෙ හැදෙනවා. එහෙනම් දැනමාරු කරයි කියලා නීවරණ හැදෙන එක නවතින්නේ නැහැ. නීවරණ හැදෙන්නේ නැති විදියට තනක ඉන්න එක තමයි කාරණා. පැහැදිලිද? නීවරණ හැදෙනවා කියලා ස්ථාන මාරු කරාට නීවරණ හැදෙන එක නවතින්නේ නැහැ. ඇයි? නීවරණයට හිත වෙන ඕනම කාරණාවක් ලෝකේ ඕන තරම් හම්බෙන්න පුළුවන්. ලෝකය කියන තැන ඉන්න තාක්කල් ලෝකය කියන තැනක ඉන්න තාක් කල් නීවරණ හම්බ වෙන එක නවතින්නේ නැහැ කියලා දැනගන්න ඕන. එහෙනම් නීවරණ හම්බෙන්නේ නැති කොතෙන්ද විතරද? ලෝකයෙන් ඉවත් වුණාට පස්සේ. ලෝකයෙන් ඉවත් වුණු තැනට කියන්නේ මොකක්ද? නිර්වාණය කියලා. එහෙනම් මේ ලෝකය තුල ඉන්න ගමන් අපි නිවනට හිත තියලා නීවරණ ඉවත් කරලා යන එක තමයි කරන්නේ. නීවරණීය නැත්තම් නීවරණයට හේතු වෙන දේවල් වලින් බේරිලා නීවරණය නැති කරගෙන ගිහිල්ලා නිවන දකින්න එකයි කරන්නේ. එතන තමයි නීවරණ නැති තැන. හැබැයි එතෙන්ට යන්න නීවරණ ඉවත් කරගෙන අපි මෙහෙන් යන්න ඕන. ඉන්නේ අපි නීවරණ එක්ක. දැන් මේ බණ අහන්න වෙලා තියෙන නීවරණ තියෙන නිසා. දැන් මේ වෙලාවෙත් කියන ඒවා තේරෙනවද නැද්ද? දන්නේ. මේ කියන ඒවා නීවරණ උඩින් තමයි මේ දාන්නේ. නීවරණ වලින් නිදහස් වෙච්ච මනසකින් අහනව නම් වේගෙන් අවබෝධ වෙන්න අපිට තියෙන වහවහ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවනේ අවබෝධ වෙන්න ඕන ප්‍රාර්ථනාවෙන් නෙමෙයි බුද්ධිය. එතකොට අපි නීවරණ ඉවත් කර කර බලනකොට කලේ පුරවන්න ඕන මුනින්නවල නෙමෙයිනේ උඩු අතර කලේ කට උඩට තියෙන. ඒ වගේ අපි නීවරණ ඉවත් කර කර බලනකොට ධර්මය තේරෙනවා. කොච්චර ධර්මය නීවරණට දැම්මත් වැඩක් වෙන්නේ අපි ඔය රෙදි මේ සිවුරු පඩු ගහනවනේ සිවුරු පඩු ගහනකොට අපිට දීලා දෙන උපදේශ තමයි ඉස්සෙල්ලම සිවුර හොදන්න ඇයි හොදන්නේ මේකේ පරණ කුණු තියෙන්න පුළුවන් දූවිලි තියෙන්න පුළුවන් බැඳිලා ඒ තියෙන පිටින් මේක අමුරෙද්ද එහෙම පිටින් තෙමන්නේ නැතුව හොදන්න නැතුව මේ පඩු කට්ටියට දාපු ගමන් වෙන්නේ මොකද පඩු වදින්නේ අර කුණු ටික උඩ වැදුනට පස්සේ අපිට ඒකෙන් පැල්ලම් හිටිනව නැවත කුට්ටි හිටිනු නැවත ඒක යවන්න බෑ ස්වභාවය තමයි පඬු හැදුන පඬු ගැහුවට පස්සේ පඬු ආයේ හොදන්න බෑ ලේසියෙන් ඒ පාට වෙනස් කරන්න ස්වභාවයෙන්ම පාට වෙනස් වෙනවා පාට ආයේ ඇඩ්ජස්ට් කරන්න බෑ ඒ වගේ එතකොට රෙද්දකට අපි පඩු ගහනකොට තින්ත ගහනකොට බතික් කරනකොට රෙද්ද හෝදලා පිරිසිදු කරලා ඒකට තමයි එක් කරන්නේ මේ වගේ. මේ ධර්මය දාන්න ඕන නීවරණ නැති හිතකට. දැන් ඉතින් කොහෙද නීවරණ නැති හිත හම්බ වෙන්නේ කියලා ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. නීවරණ නැති හිත හදන්න තමයි බණ අහන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, භාවනා කරන්නේ. ඒකට වැඩපිළිවෙලක් විදියට. ඇයි? කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඇලීම, ගැටීම, මුලාවීම, කම්මැලිකම, කුලප්පුව, කලබලය, සැකය කියන මේ ටික ඔක්කොම ඇති වෙන්න හේතු වෙන ධර්මතා ටිකක් එක්කනේ අපි ඉන්නේ. රටේ ලෝකෙින් ඔක්කොම දේශකයන්ගේ දේශනා ටික ඇහෙනකොට අපිට වෙන්නේ අපි කුලප් වෙනවා. කෝක හරිද කෝක වැරදිද කියලා සැකයක් එනවා. ඊට පස්සේ හරි දේ වැරදි දේ තීන්දුව කරගන්න බෑ. ඇලෙන්න ගැටෙන්න වස්තු වෙන දේවල් ගොඩාක් තියෙනවා. එතකොට ඒවට ඇලෙනවා ගැටෙනවා. ඒ විදිහට අපිට පරිසරයක් හැදිලා ඉන්නකොට අපිට නීවරණ වලින්ම ආකීර්ණ වෙච්ච නීවරණ වලින්ම වැහිච්ච ලෝකයක තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. ඒ නිසා හිත පිරිසිදු කරන්න කරන්න එනවා. අපිට මේකේ යථාර්ථය දකින්න පුළුවන්. ගංගක නැත්තම් වැවක වතුර රැලිගහනවනම් ඒ රැල්ල කැළඹීම නැවැත්තුණු වෙලාවට අපි කියනවා යට බලන්න පුළුවන් කියලා ඒ වගේ හිතේ කැළඹිල්ලට තමයි නීවරණ කියලා කියන්නේ. අකුසලය කියන්නේ නීවරණ, කැළඹිල්ල කියලා කියන්නේ නීවරණ, නිවන් මඟ වහනවා කියලා කියන්නේ නීවරණ, ඇලීම ගැටීම මුලා වීම කියන්නේ නීවරණ නිසා සිද්ධ වෙන එක. මේ විදිහට ගොඩක් දේවල් වලින් අපේ නීවරණ කියන තැන කතා කරනවා. මේ විවෘත මනසක් තියෙනවා නම් එතන නීවරණ නැති මනසක් බවට පත් කරගන්න ලේසියි. අපිට ඕක තමයි ඉතින් නීවරණ වලට දැනට කියන්න පුළුවන් කාරණා බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනා දේශනාවේදී නීවරණ පිළිබඳව ඉතා පැහැදිලි දේශනාවක් කරලා තියෙනවා. නීවරණ ඇති වෙන එක දැනගන්න ඕන. නීවරණ නැති වෙන බව දැනගන්න ඕන, හැදෙනකොට හැදෙන බව දැනගන්න ඕන. ඊට පස්සේ තියෙන නීවරණ තියෙන බවට නැති වෙච්ච නීවරණ නැති වෙච්ච බවට නැවත නූපදින මට්ටමට ගියපු නීවරණ නූපදින බවට තහවුරු කරගන්න ඕන ඒ සඳහාම තමයි අපේ වැඩපිළිවෙල සකස් වෙලා තියෙන්නේ. ඉතින් නීවරණ කියන එකට නැවත හිත වහලා තියෙන නිවන් මඟ වහන අකුසල් කෙලෙස් කියන තැන් වලින් නිවන් නීවරණ කියන එක දකින්න. අපි ඉන්නේ නීවරණ උඩ. අපි කන්නේ බොන්නේ නීවරණ වලින් වැහිලා. අපි කන්න බොන්නේ අඳින්න පල දෙන්නේ මේ සියල්ලම තමයි අපේ නීවරණ හදන තැන් ටික. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ නීවරණ එක්ක කියන එක තමයි සාරාංශයට කියන්නේ. නීවරණ වලින් පිරිච්ච ජීවිතයක් අපි තියෙන්නේ. බොහොමත් පින් ස්වාමීන් වහන්සේ සෑහෙන මට තේරුණා. හැබැයි මට තව එකක් ඒකම තේරෙන්නේ ඉතින් අපි මේ ධර්ම මාර්ගයේ යනකොට පුළුවන් තරම් නිර්වර්ණ ඉස්සෙල්ලාම දැනගෙන ඒ ටික අහක් කරලා ධර්මය අහනවා නම් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් මම හිතන්නේ අපිට මේක හොඳට තේරෙනවා කියන එක. හැබැයි ස්වාමීන් වහන්සේගේ තර්කය මට තේරෙනවා ඒ කියන්නේ සීල නැත්නම් ධර්ම සාකච්ඡාවලදී තමයි මේ හොඟක් දැනගන්නේ නීවරණ ගැන. ඒක අවබෝධ වුණාම ඒක තුනී කරලා දාන එක තමයි අපේ බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. බොහොමත්ම පිං. නීවරණ නැති හිතක් ඇති කර කර යන්න ඕනේ දැන් අපි අර මුලින්නම් කතා කරපු කාරණා ටිකේ පැහැදිලි කරේ නීවරණ හැදෙන තැන් අතර නීවරණ කියන වචනේ පාවිච්චි කරේ නැති වුණාට ඒවාට හැදෙන තැන් ටික තමයි මේ වෙන පැති වලින් කතා කරේ. එහෙම යනකොට නීවරණ වලින් නිදහස් වෙනවා කියන එක තමයි අදහස් කරන්නේ එතන. මේ වැඩපිළිවෙළවල් වලදී අපිට වෙන්නේ තව තවත් එතෙන්ට නොවැටි හිත නංවා ගන්න හිත පිරිසිදු කරගන්න පරිසරයක් අපිට හමු වෙනවා කියන එක තමයි අදහස ඇත්තට ඒ ස්වාමීන් වහන්සේ මට තේරුණා ඒක ගැන මට ඒකම ස්වාමීන් වහන්සේ මේ දැන් කියපු වෙලාවේදී කියුණා පංච නීවරණ කියන එක ඒ කියන්නේ පහක් තියෙනවා කියන එක ඒකේ කාමච්ඡන්දය ගැන මට හොඳටම තේරුණා අනික අන්තිම එක සැකය කියන එක තමයි මට තේරුනේ ඉතුරු ටික අපි සැරෙන් සැරයට ඕක විමසල බලමු. ඒ කියන එක මෙහෙම දැනගන්න දේශනාවේ විචිකිච්ඡාව කියන එක කතා කරලා තියෙන්නේ බුදුහාමුදුරුව පිළිබඳ ධර්මය පිළිබඳ ආර්ය සංඝයා පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව සීලය පිළිබඳව මෙලොව පරලවාදී මේ දේවල් පිළිබඳව තියෙන සැකය කියන්නේ මේක ශ්‍රද්ධාවෙන් අදහන තැනක් තියෙන ඇත්තටම. එතකොට බුදුහාමුදුරුව පිළිබඳ ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලක් නේ අපිට තියෙන්නේ. ධර්මය පිළිබඳව ආරය සංඝයා පිළිබඳව මේ ධර්ම මාර්ගය පිළිබඳව ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලක් තියෙන ආන්ගේ ශ්‍රද්ධාවෙන් ගන්නකොට ඒ ශ්‍රද්ධාව නිසාම මේක සැක කර කර ඉන්න කාරණාවක් නැහැ අපිට මේ යන්න පුළුවන් ඒකයි මම නිතර මතක් කරන්නේ මේ බණ අහනකොට හාමුදුරුවරුන්ට පැහැදෙන්න එපා බුදුහාමුදුරුවන්ට පැහැදෙන්න කියලා. මොකද ධර්මයේ සත්‍ය නම් ඒ කියන කාරණා ටික සත්‍ය නම් ඒක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ නේද කියලා නිශ්චයකට යන ගමන් අපිට සැකය දුරු කරගන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සමට කරන්න ඕනි වැඩක්. මොකද බුදුහාමුදුරෝ දේශනා කරේ නැතිව දේශනා කරා කියලාද කියනවා. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. දේශනා කරපු නැති ඒවා තමන්ගේ වාසියට නැහැ කියලා කියන රජස් කරලා තමන්ගේ වාසියට ගැලපෙන්න කියනවා. එතෙන්දී අර අපිට මූලික වේ වැටහීම තියෙන්න ඕනේ. එහෙමනම් ඊළඟට අපිට දැන් ඒකනේ බණ ගොඩක් ඇහුවම සැක ඇති වෙන්නේ කෝක හරිද කෝක වැරදිද කියන තැනින්. ඒතකොට බුදුහාරෝ මේවා කියලා දිනවද නැද්ද කියලා අපිට තව තැනකින් අහන්න වෙනවා අපිට. ඒ වගේ එන්නේ අපේ ඒ ස්වභාවය නිසා ඊළඟට ඒකෙන් අහන්න එපා කියලා අපි කාටවත් කියන්නේ ඕන තැනකින් ඕන විදියකට අහන්න. හැබැයි Taman තමයි බුද්ධියෙන් තීන්දුව කරන්න ඕනි මොකද්ද කරන්න ඕනි කියලා. කුසලේසු ධම්මේසු විචිකිච්ඡති කියන තැනින් තමයි මේ සැකය කතා කරන්නේ කුසල් පිළිවෙත පිළිබඳව තියෙන සැකය. මම ඒකෙදි තව කාරණාවක් කියන්නම්. මේ මේ සැකය දුරු වෙන්නේ නම් ශාසනය පිළිබඳව කිසියම් විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක දුරු වෙන්නේ නම් මේක කරනකොටම තමයි අපි හිතමුකෝ උදාහරණයකට රාගය දුරු කරගන්න අසුභ භාවනාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක දේශනා කරා නම් ඒ රාගය දුරු වෙන්නේ එහෙනම් අසුබය වැඩුවොත්මයි නම් අපි අසුබය වඩන්නේ නැති තාක්කල් අපිට රාගය දුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් මේ මෛත්‍රිය වැඩුවම තරහ නැති වෙනවයි කියලා කිව්වා මම මෛත්‍රී කරනවා ඒනොට තරහ නැති වුණේ නැහැ නේ කියලා කියනවා. එතකොට අපි ඒකේ පරීක්ෂා කරන්න ඕන සාමාන්‍ය බුදුහාමුදුරෝ දේශනා කළා නම් තරහ නැති වෙනවා මෛත්‍රිය වැඩුවම කියලා ආයේ ඒක අපිට තර්ක කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි පරීක්ෂා කරන්න ඕනේ මෛත්‍රිය වඩලද කියලා හරියට. හරියට වැඩුවා නම් තරහ නැති වෙන්න ඕන. තරහ නැති වෙලා නැත්තම් මෛත්‍රිය වැරද්දක් නෙමෙයි ඒක කරපු එකේ වැරද්දක්. ටෙක්නික් එකේ වැරද්දක් තියෙනවා. අන්න එතෙන්දී අපිට ඒව හැදෙන අපිට හිතෙනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් අපි හරියට කරා නම් අපිට මේ වැඩේ සිද්ධ වෙන්නේ දැන් විභාගෙට ලියලා ප්‍රතිඵල ආවම ප්‍රතිඵලේ බාර ගන්න අපි සූදානම් නෑ මම හොඳට ලිව්වනේ ඉතින් කො මම පාස් වුනේ නැත්තේ ඒකනේ හොඳට ලිව්වල පාස් වෙන්න ඕනේ ඒකයි උත්තර එතකොට ඒකන විභාගය අමාරුයි කියලා ඇයි අමාරුයි පාඩම් කරේ නැති නිසා පාඩම් කරා නම් විභාගෙ ලේසි වෙන්න ඕන අර නිදි වරන්නාට රාත්‍රී දිගයි කියනවනේ. එදා ගන්න නැතුව ඇරි ලයින් එක නම් රෑ කාලේ බොහොම දිගයි. ඊළඟට පයින් යන්නේ කෙනාට ගමන හරි නේද එන්න අපි කියන්නේ මේ ඇතක්ම නිකන් රබර් වගේ ඇදෙනවා වගේ කියලා කියන්නේ ඉවර වෙන කොච්චර ගියත් පයින් යන කෙනාට ගමන කෙලවර වෙන්නේ නැහැ වගේ නේද ඒක එතකොට අපි මේක හිත නිදහස් කර කර නිදහස් කර කර බලන්න ඕන ඒ බලනකොට අපිට සැකය දුරු කරගන්න පුළුවන් ඒකෙදී පුහුණුවත් එක්කම එන ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන එක විස්තර කරගෙන බලන්නකෝ මේ ධර්මය මනාකොට දේශනා කරා කියලා කියන්නේ අපි අත්දැකීමෙන්ද එහෙම නැත්නම් නිකන් ඔහේ කටවචනට කියනවද කියලා හිතලා බලන්නකෝ. සම්දික්තිකයි කියලා කියන්නේ මේ ධර්මයේ මේ ජීවිතයෙන් ප්‍රතිඵල කියලා දෙනවා කියන එක. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන්නේ. දැන් අපි කිව්වත් මෙන්න මේක නැති කරලා දැන් රාගය නැති කළොත් කාමච්ඡන්දය නැති වෙනවා කිව්වොත් එහෙම නැත්නම් කාමච්ඡන්දයේ හිත මෙන්න මේ ධර්මතා ටික තේරුම් ගත්තොත් කාමච්ඡන්දය නැති වෙනවා කිව්වොත් අපිට කාමච්ඡන්දේ නැති වෙනවා. අහුනොත් කාමච්ඡන්දය හැදෙනවා. එතකොට ඒක තමන් අත්දැකීමෙන් ගන්න ඕන එකක්. ධර්මය ප්‍රතිඵල බලන්න වෙන්නේ පුහුණු කරන තරමට. දැන් මේ ඇත්තන්ට ඔය කාටත් ධර්මයේ ප්‍රතිඵල ඔය හම්බ වෙලා තියෙන තම තමන් කරන මට්ටම. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ බලං වපරපු හැටියට තමයි වස් වෙන්න හම්බ වෙලා තියෙන්නේ. අපි ගලක් උඩ වී වපුරලා බලන් හිටියොත් ලොකුවට අස් වෙන්නක් හම්බ වෙන්නේ කරමැට්ටේ වේලිච්ච මැටිවල නිකන් ඔහේ ගොඩ බිමේ වී ගැහුවට අපිට අස් වෙන්න හම්බ වෙන්නේ. අපි වපුරපු තැන අනුව අස් වෙන්න හම්බ වෙනවා. අපි ධර්මය පුහුණු කරනකොට වෙන්නේ ওই විචිකිච්ඡාව කියන එක ටික ටික ඈත් වෙලා යනවා. විචිකිච්ඡාව කියන්නේ මේ කුසල් පිළිවෙත පිළිබඳව, තෙරුවන් පිළිබඳව අපේ හිතේ කිසියම් සැකයක් තියෙනවා නම් අන්නේ සැකය. ඒ සැකය තියෙනවා නම් ඔයත්ොන්න මෙහෙම අහන්න හිතෙන්නේ නැහැ. සැකය හැදෙන තැන් තමයි විවිධ දේශකවරුන්ගෙන් දේශනාවලදී ආදී තැන්වලදී අපිට හරියට ඒ සැක සංකා ඇති වෙනවා හේතුව එක එක්කෙනා එක එක වචන වලින් කියන්නේ. ඒකෙදී අපි වරදවා ගන්න එපා. වාජනේ වතුර වලට හැඩයක් නැහැනේ. මේ ධර්මයේ හැඩයක් නැහැ. ධර්මයේ කිසිම හැඩයක් නැහැ. වතුර වලත් හැඩයක් නැහැනේ. වතුර වල ෂේප් එක මොකද්ද? භාජනයේ ෂේප් එක නේද? භාජනයේ හැඩය තමයි වතුර ගන්නෙ. එතකොට එක එක්කෙනාට තේරෙන විදිහට එක එක්කෙනා කියනවා. එතකොට එක එක්කෙනාට අනුව එන නිසා අපේ තේරීම අපි හදා ගන්නවනේ. එතකොටයි අපේ ස්වභාවය අපිට හදාගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපේ සැකේ දුරු කරගෙන අපිටම පුළුවන්. පින් සිද්ධ වේවා ස්වාමීන් වහන්සේ. සංකාර කියන දෙකේ වෙනස වගේ මම හිතන්නේ අහන්නේ සංස්කාර කියලා කියන්නේ සංස්කෘත වචනය සංඛාර කියලා කියන්නේ pāli වචනය. අපි මේ වචන දෙකම පාවිච්චි කරන දෙකේම අර්ථය එකයි. සංකාර සංස්කාර කියලා කියන්නේ චේතනා වලට නමක්. ඒ කියන්නේ අපේ මේ සිතුවිලි හැදෙනවනේ දැන් මේ වෙලාවේ මේ කතා කරන ධර්මය හරහා එන අරමුණු කරනකොට මේ මේක තමයි මේක තමයි කියලා සංස්කාර වෙනවනේ ඒ කුසල සංස්කාර හැදෙන්නේ හැදෙනකොට ඒ සංස්කාරය මේ හිතේ ඇති වෙන සංස්කාර කොට තමයි මේ පෙන්වන්නේ. එතකොට සංස්කාර කියන එක හිතේ හැදෙන්නේ සංඛාර සංස්කාර චේතනා කියන්නේ ඔක්කොම එකම අදහසකින් කියන එකක්. ධර්ම සාකච්ඡාමය කුසලයේ කරනකොට කියන හැම දිනාටම සත්‍ය අවබෝධය වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම දරුවන් සරණින් සුබ රාත්‍රියක් වේවා කියලා